හ්ම්? ඇන්ටි මොකද හිතන්නේ? එහෙම නේද කියන්නේ කට්ටිය. මොකද හිතන්නේ? ඇයි අයියෝ කිව්වේ? කරන්නේ නෑ අද දේශනයක්. එහෙම කියන්න පින්වත්නි ඔබ කෙරේ අනුකම්පාවක් තියෙන හින්දායි දැන් මම ධර්ම දේශනාවක් කරනකොට ඒ දේශනාවට පාදක වෙන්නේ මට කියන්න අවශ්‍ය වෙන දේ. ඉතින් මට කියන්න අවශ්‍ය වෙන දේ මුල් කරලා මම දැන් දවස් ගාණක් ඔබත් එක්ක ධර්ම දේශනා කළා ඔබට ධර්මය අහන්න ඉඩකට හදලා දුන්නා. ඒ ධර්මයේ ඔබ අහනකොට ඔබ තුල ඇති වෙන ප්‍රශ්න තියෙන්න පුළුවන් ඕනතරම්. ප්‍රශ්න ගැටලු. ඒ නිසා අද දවසේ මම කරන්නේ මොකද්ද? ඔබට තියෙන ප්‍රශ්න එකින් එක එකින් එක අහමින් ඒවාට පිළිතුරු කියා දීම. එහෙම තමයි දේශනාව වෙන්නේ. එතකොට ඒක ධර්ම සාකච්ඡාවක් බවට පත් වෙයි. ඉතින් ඒ හින්දා ඔබ ඕන කෙනෙකුට මේ ධර්ම මාර්ගය සම්බන්ධව විශේෂයෙන්ම මම ප්‍රධාන තැනක් දෙනවා. මම මෙතෙක් ඔබට කියා දුන්න ධම් දේශනා ඇසුරු කරගත්තු ඔබේ සිතේ ඇතිවෙච්ච ප්‍රශ්න ඒ අතර වැඩිපුර තියෙන තරමට ඒ පසුගිය කාලයේ අහපු දේශනාවලට උපකාරයක් ලැබේ. ඒ නිසා ඔබ දැන් ඔබේ වාරය හැටියට සලකලා තමන් කල්පනා කරද්දී ඇති වෙච්ච ප්‍රශ්න අහන්න දෙන්න. හොඳයි ප්‍රශ්න ඇසීම සඳහා අතරමැද දෙසරයක් අහ දැන් අහන්නද කී කී හිත හිත කාලේ ගන්න එපා ඒක අපරාධේ කාලේ ඒ නිසා ඔබ ඔබේ ප්‍රශ්න ඉක්මනින් අහන්න. හොඳයි ආයතන භාවනාවක් විදිහට අපි දේශනා තුලින් නාම රූප නිසා ආයතන හටගන්න කොහොමද කියලා සාකච්ඡා කළා. එය භාවනාවක් බවට පත් කරගන්නේ කොහොමද? මේ ප්‍රශ්නේදී ඔබට මම මතක් කරන්න ඊට සමාන හරි තව මොනහරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒත් අහන්න එතකොට මට ඒකටම උත්තර දෙතයි. සමාන ඊට ළඟින් තියෙන ප්‍රශ්න තියෙනවද මොකද? ගෞතම යහපයකට කෙටි උත්තරයක් දෙන්න පුළුවන් නිසා මම කියන්නම්. ඔය ಜಾතිය ಜಾති ඉපදීම ඉපදීම සම්බන්ධව බුදුරජාණන් වහන්සේ විභංග කරනකොට උන්වහන්සේ වදාළ මොකද්ද? කන්දානම් පාතු බව ආයතනානම් පටිලාපෝ අයං උච්චති ජාති ස්කන්ධ පහළවීමක් ආයතන යන්ගේ ලැබීම. උතර මෙතන ආයතනයන්ගේ ලැබීම උප ඉපදීමක් හැටියට බුදුරජාණන් වහන්සේ වදාළ ස්කන්ධයන්ගේ පහළවීමත් දැන් පංච උපාදානස්කන්ධ ගැනත් මීට පෙර දේශනා තුළදී පැහැදිලිව කියලා දුන්නද නැද? ඔව්. එතකොට මේ සියලු කාරණාවල පින්වත්නි ඇහැ කනක් නහයක් දිවක් කයක් මනසක් විදිහට ඉන්ද්‍රිය විදිහට අපිට මේ කයක් හම්බෙනවා. කය මුල් කරලා අපිට ඇසනම් වූ ඉන්ද්‍රියක් පිහිටලා තියෙනවා කන නම් වූ ඉන්ද්‍රියක් පිහිටලා තියෙනවා. නාසය නම් වූ ඉන්ද්‍රියක් පිහිටලා තියෙනවා. දිව නම් වූ ඉන්ද්‍රියක් පිහිටලා තියෙනවා. කය නම් වූ ඉන්ද්‍රියක් පිහිටලා තියෙනවා. මේ පිහිටා තියෙන දේවල් අපි චූටි අත දරුවෙක් ඉඳලා ඊට පස්සේ ටිකින් ටික ආහාර හින්දා වැඩිලා ලොකු කෙනෙක් බවට පත් වෙලා ඊට පස්සේ යා ටිකින් ටික වයෝ වෘද්ධ වෙලා මියනවා එතන මේ කය තුල අපිට පැහැදිලිව ඇහැක් කියලා එකක් පේනවා, කනක් කියලා එකක් පේනවා, නහයක් කියලා එකක් පේනවා, දිවක් කියලා එකක් පේනවා, කයක් කියලා එකක් පේනවා, මනසක් කියලා එකක් පේනවා. මේ මනස නෙමෙයි ඉතිරි ඉතිරි අංග ටික. ඒතර ඔය අංග පිටවත්නේ වලට ආයතන කියලා සමහරව භාවිතා කරනවා. ඒ ආයතන කියලා පාවිච්චි කරනකොට දැන් ඒකයි ඔබතුමියත් මතක් කළේ ಜಾති වශයෙන් භවපච්චය ජාති කියද්දි ජාති කියලා කිව්වේ ඉපදීමටත් මේ ආයතන ටිකක් ලැබෙනවා මොහොතින් මොහොත හටගන්න එකේ තව ආයතන ටිකක් තියෙනවා දෙකේ වෙනසනේ අහන්නේ මේ උපදිද්දි ලැබිච්ච කය තුල පිහිටා තිබෙන ඔය ඇස කන්නාසය දිවකය ආදී මේවට ආයතන කියලා කියන්නේ නැහැ මම ඉතින් පැහැදිලිවම ඔබට ආයතන කියන්න නම් ක්‍රියාකාරී බවමයි ආයතන වෙන්නේ කියලා කිව්වා. යම් තැනක ක්‍රියාකාරී වීම. උපමාත් එක්ක උදාහරණයක් අපි සාකච්ඡා කළා. මම මේක හිතන්න මෙහෙම කියන්න. ආයතන වශයෙන් ගන්නකොට අපි මේ කතා කරන ඇහැ. අපි මේ කතා කරන කන. අපි මේ කතා කරන නහය. අපි දිව කියලා කතා කරන ඒ මස් වලින් සකස් වෙච්ච කොටස. සහ මේ කය මේ සියල්ලම ආයතන හයේ එක ආයතනයකට තමයි අයිති වෙන්නේ. ඔබට ඒක මෙහෙම කියත හැකි. හොඳට හිතන්න. ඇසේ විඥානේ හටගත්තට පස්සේ එතන ඇසේ ස්පර්ශයක් තියෙනව නේද? මොකක්ද ඇසේ ස්පර්ශ කියලා කියන්නේ? ඇසයි රූපයයි විඥානයයි තුන එකට එකතු වීමට කියන මොකද්ද? ඔව් ස්පර්ශය පස්ස කියලා කියනවා. එතකොට ඇසේ ස්පර්ශයෙන් නේද පසපච්චය වේදනා. ඇස මුල් කරලා යම් වේදනාවක් ඇති වෙනවනේ. ඒක සැපක් වෙන්න පුළුවන්, දුකක් වෙන්න පුළුවන්, උපේක්ෂාවක් වෙන්න පුළුවන්. ඇස මුල් කරලා ඇති වෙන වේදනාව හටගන්නේ ඇසේ ස්පර්ශයෙන් පමණක්ද අනිත් ස්පර්ශ නිසා හට ගන්නවද? හිතලා කියන්න. කනේ ස්පර්ශ නිසා ඇසමුල් කරගත්තු වේදනාවක් ඇති වෙනවද? නැහැ. එහෙනම් ඇසමුල් කරගෙන යම් සැපක් හෝ දුකක් හෝ උපේක්ෂා වේදනාවක් ඇති වෙනවනම් ඒ වේදනාව ඇති වෙන්නේ මොකකින්දද? ඇසේ ස්පර්ශ නිසා. රසේ ස්පර්ශය තුළ තියෙන මොනවද? ඇහැයි, රූපයයි, ඇසේ විඥානය. දැන් අපි හිතමු අපිට මේ කතුර දකිති යම් කිසි සැපක් හරි දුකක් හරි උපේක්ෂාවක් හරි වේදනාවක් ඇති වෙදී එහෙම මොකද මොකද hina වෙන්නේ? හ්ම්? තාමත් කතරෙන් වැඩ නේද? හ්ම්. පින්වත්නි දැන් මේ කතුර දකිද්දි ඇති වෙන වේදනාව දැකලා ඇති වෙන වේදනාව සැපක් හරි වේවා දුකක් හරි වේවා උපේක්ෂාවක් හරි වේවා ඇති වෙන මේ විඳීම ඇසේ ස්පර්ශයෙන් හටගත්තේ. එතකොට එතන මොනවද හටගත්තේ? මේ රූපේ දකින්න ඇසයි ඒ ඇහැට පේන මේ රූපයයි ඒ රූපේ දැන ගැනීම කියන විඥානය. ඔය තුන නිසයි එහෙනම් ওই වේදනාව තියෙන්නේ. එතකොට අපි හිතමු පින්වත්නි ඇහැට රොඩක් ගියා. දැන් අපි මේ ජා ඉපදීමෙන් මව් කුසෙන් උපදිනකොට අපිට ලැබෙච්ච ඇහැ කියලා කියන මේක අපි ආයතනයක් හැටියට හිතනවනේ. සලායතන පච්චය පස්ව පසපච්චය වේදන. දැන් මව් කුසෙන් උපදිනකොට මේ ලැබිච්ච ඇස ඔන්න රොඩක් ගියා ඇහැට. එහැට රොඩ ගියාට පස්සේ පින්වත්නි වේදනාවක් තියනවාද නැද්ද? තියෙනවා. මොන වේදනාවක්ද? දුක් වේදනාව. දුක් වේදනාව හටගන්නේ මොකක් නිසාද? ස්පර්ශයක් නිසා. දැන් කොහේ මුල්ලලාද දැන් මේ වේදනාව තියෙන්නේ? ඇස ඇස මුල්ලෙච්ච වේදනාවන්නේ දැන්. ඇහැ රිදෙනවා කියලානේ අපි දැන් කියන්නේ. ඒතර පින්වත්නි මේ දුක් වේදනාව එහෙනම් හටගන්න හේතු වෙච්ච ස්පර්ශය ඇස මුල් කරලා නම් ඇසේ ස්පර්ශයක් වෙන්න බෑනේ. ඇසේ ස්පර්ශය කියන්නේ ඇහැට රූපයක් පෙනිලා විඥාණයෙන් දැනගෙන ආපු වේදනාවක්ද මේ? නෑ. නේද? රොඩ ඇවිල්ලා ඇහි තියෙන කැක්කුම පැහැදිලිවම ඇසේ ස්පර්ශ නිසා හටගත් වේදනාවක් නෙමෙයි. හොයාගෙන හොයාගෙන යනකොට කනෙත් නෙමෙයි, නහයෙත් නෙමෙයි, දිවෙත් නෙමෙයි, කයේ වේදනාවක් කියලා තේරෙයි. නේද? කය නම් වූ ආයතනෙ මුල් කරලා තියෙන එකක් කයට පහසක් දැනිලා විඥාණයෙන් දැනගෙන ඇතිවෙච්ච වේදනාවක් තමයි මොකද්ද? දැන් මේ රොඩ්ඩ එක්ක තියෙන වේදනාව. එහෙනම් ඔන්න ඔබට එකක් හිතන්න වෙනවා. වේදනාව කුමප්පච්චයද? පස්සපච්චය. ස්පර්ශය කුමප්පච්චයද? සලායතන පච්චය. සලායතන පච්චය පස්සෝ. පස්සපච්චය වේදනා. එතකොට දැන් මේ රොඩ්ඩ ගිය වේදනාව ඒ දුක් වේදනාව ස්පර්ශපච්චය මොන ස්පර්ශෙද? කාය සංපස්සේ. කය මුල් කරගත්ත ස්පර්ශේ. එහෙනම් එතකොට එතෙන්දී ආයතනෙ බවට පත් වෙන්නේ මොකද්ද? කය නම් වූ ආයතනෙ මුල් වෙලා ඇති වෙච්ච කාය සංපස්ස වේදනාවක්ද නැද්ද? වේදනාවක්. එහෙනම් ඔන්න මව කුසෙන් ඉපදුන ඇහැ ඇස නම් වූ ආයතනෙට දයිති කය නම් වූ ආයතනෙටද කියලා හිතන්න. ඊළඟට අපිට කන් කැක්කුම් එනවා සමහර ලාවට කන අල්ලගෙන කෑ ගහනවා වින්න බෑ කන් කැක්කුමයි කිය කිය. දැන් ඒක කන මුල් කරගත්ත කියන එක ලෝකෙම පිළිගන්නවා. මේක කන් කැක්කුම. එතකොට මේ කන් කැක්කුම කියන වේදනාව දුක් වේදනාවද සැප වේදනාවද උපේක්ෂා වේදනාවද දුක් වේදනාව. දැන් ඔය කන මුල් කරගත්තු දුක් වේදනාව හොඳින් හිතන්න කන මුල් කරගත්තු ස්පර්ශය නිසා හටගත්ත වේදනාවක් වෙයිද? ඇයි? කන මුල් කරගත්තු ස්පර්ශය නම් එතන තියෙනෝනේ කනයි ශබ්දේ විඥාන. දැන් මේක එක්කම තියෙන්නේ කනයි ශබ්දේ විඥානේ නිසාද? නෑ. එහෙනම් එතෙන්දිත් පේනවා කයයි පහසයි විඥානේ. එක්කෝ සෙම හරි නැත්නම් වාතය හරි නැත්නම් පිත හරි මොනවා හරි මේ ධාතුන්ගේ ගැටීමක් එක්ක ඇතිවෙච්ච පහසකින් කයට දැනෙච්ච පහසකින් අභ්‍යන්තර කය ඇතුලේ ඇතිවෙච්ච පහසකින් විඥාණයෙන් දැනගෙන ස්පර්ශ නිසා හටගත්ත වේදනාවක් තියෙන කංකයක්කම තුළ. ඒතර කංකයක්කම අයිති කන නම් වූ ආයතනෙටද කය නම් වූ ආයතනෙටද කය නම් වූ ආයතනෙට එහෙනම් මේ වේදනාව එතකොට බලාගෙන එනකොට තේරෙනවා කයනම් වූ සලායතන අතර කයනම් වූ ආයතන මුල් කරගෙන සලායතන පච්චය පස්සෝ ස්පර්ශය හටගෙන පසපච්චය වේදනාව. මේ වේදනාව හටගත් එහෙනම් කයනම් වූ ආයතනෙ මුල් කරගත් ස්පර්ශ නිසා. ඊළඟට එතකොට දැන් ඒකෙදිත් ඔබ තේරුම් ගන්න එහෙනම් මේ මව් කුසෙන් ඉපදිච්ච කන කියලා කියන කොටස ආයතන වශයෙන් ගියාට පස්සේ සම්බන්ධ වෙන්නේ කොහටද? කයට මිසක් කන්නම ආයතනෙට නෙමෙයි. ඊළඟට දැන් නහය දෙවිල්ලයි කියනවා, නහය රතු වෙලා, නහය අමාරුයි, නහය කැක්කුමයි කිය කිය සමහරලාවට නාසයේ වේදනාවකින් පෙළෙන අවස්ථා අපේ ජීවිතේ නැද්ද? තියෙනවා. නහය දෙවිල්ලයි කියන කේ උනත් දුක් වේදනාවක් තියෙනවා. ඒතකොට ඒ දුක් වේදනාව පින්වත්නි ස්පර්ශයක් නිසා නේද හටගන්නේ. දැන් ඔන්න ඔබට එකින් අර කලින් කිව්වා වගේම තේරුම් ගන්න පුළුවන්. නාසයේ ස්පර්ශයෙන් හටගත්ත වේදනාවක්ද මේක? ඇයි නැත්තේ? නාසයේ ස්පර්ශ නම් එතන තියෙන්නේ මොනවද කරුණු තුන? නාසයයි ගඳ සුවඳයි විඥානය. විඥානය කියන්නේ ගඳ සුවඳ දැන ගැනීම. එතකොට බලන්න හිතලා එහෙනම් මේ ගඳ සුවඳ මුල් කරගත්තු වේදනාවක් නෙමෙයි නිසා මේක කයේ අභ්‍යන්තරයේ හෝ කයට පිටින් හෝ මිරිස් ටිකක් ගෑවිලා හරි ආවන අපි කියන්නේ මේ අනේ මගේ මේ ඇඟ පිච්චිලා ඇඟ ඇඟ දැවිල්ලයි කියලා නෙමෙයිනේ මොකක්ද දැවිල්ලයි නහය දැවිල්ලයි එතකොට පැහැදිලි මේ නහය තුල ඇතිවෙච්ච වේදනාවක් දැන් නහය තුල ඇතිවෙච්ච වේදනාව නාසයේ ස්පර්ශයෙන් ඇතිවෙච්ච වේදනාව නෙමෙයි එතකොට ඒක පැහැදිලිව එහෙනම් තේරෙනවා කයටමයි සම්බන්ධ එහෙනම් එතෙන්දිත් තේරුම් ගන්න නාසය නම් වූ ආයතනෙ මුල් වෙලා නාසයේ ස්පර්ශයෙන් හටගත් වේදනාවක් නෙමෙයි මේ නාසයේ දැවිල්ල. කය නම් වූ ආයතන මුල් වෙලා කයේ ස්පර්ශයෙන් හටගත්තු වේදනාවක්. එතකොට උපදිනකොට මව කුසින් හම්බෙච්ච මේ නහය කියන කෑල්ල මේ කොටස එහෙම කියන්නේ. ඒතර මේ කොටස එහෙනම් අයිති වෙන්නේ ආයතන වශයෙන් ගනිද්දී කොහෙටද? කය නම් වූ ආයතනෙට. මේක ඉන්ද්‍රියක්. නාසය මෙන්න මේ පෙන්වන්නේ අල්ලලා ඉන්ද්‍රිය. නාසය නම් වූ මේ ඉන්ද්‍රිය ආයතනයක් වශයෙන් අයිති වෙන්නේ කොහෙටද? කයට. ඊළඟට පින්වත්නි, දැන් මේක සම්මුතියෙන් කය නෙමෙයි නාසය කියලා අපි කතා කරනවා. ආයතන කතන්දරයේ තියෙන ධර්මය තුල ඒක බොහොම සියුම් කතාවක්. ඒක ලෝකෙට තේරෙන එක නෙමෙයි එකපාරට. ඒ ආයතන මාත්‍රිකාව තුලදී මේ ලෝකයන් ආසය කියලා කියන මෞකුසින් ඉපදිච්ච ඉන්ද්‍රිය ආයතනයක් වශයෙන් යද්දී පැහැදිලිවම කොහටද? කයට. ඊළඟට පින්වත්නි දිව වන දැන් හොඳට රස්නෙන් තේකක් බීලා දිව පිච්චිලා දැන් හරි කැක්කුමයි දිව පිච්චිලා මටත් දැන් මේ දවස්වල ඔය සෙම හින්දා දිවේ ටිකක් තුවාල වගේ වෙවිලා දිවේ ඉතින් කැක්කුමක් තියෙනවා. දැවිල්ලක් වගේ දිවේ. එතකොට දැන් මේ දිවේ දැවිල්ල දිවේ කැක්කුම තියෙන පින්වත්නි අපි හිතමු දිව පිච්චිලා ඇති වෙච්ච වේදනා නම් ඒ ආදී දිව රිදෙනවා කියලා කියන ඔය දේවල්. සමහරවිට දිව හැපෙනවනේ. දත්වලට හැපිලා දිව ඊට පස්සේ කැක්කුම් එනවා. දැන් ඒක එක්කම ඇවිල්ලා දිවේ ස්පර්ශයෙන් හටගත්තු වේදනාවද? නෑනේ. එහෙනම් කය මුල් කරගත්තා. අයිස්ක්‍රීම් එකක් කනකොට සැප විඳින්නේ මොන වෙන්ද කියලා කියන්න බෑ. ඔගොල්ලෝ අයිස්ක්‍රීම් එක රස විඳිනවා කියලා. කොහෙද රස වේදින්නේ? ඈ? දිවෙන් විතරද රස වේදින්නේ? ඇහෙන් අයිස්ක්‍රීම් එකේ ලස්සන බලනවා. ඒකිනුත් ඔන්න සැපයක් විඳිනවා. ඊට පස්සේ නහය ළඟට අයිස්ක්‍රීම් එක අරගෙන එනකොට නහයට දෙන සුවඳත් එක්ක සුවඳෙනුත් සැපයක් විඳිනවා. ඒක නහයෙන්. ඊළඟට දිවට දැනෙන රසය පැත්තෙන් රස මුල් වෙලා දිව්‍ය නම් වූ ආයතන පැත්තෙනොත් රසය විඳිනවා. හැබැයි මේ දිවට ඒ සීතල දැනෙනකොට ඒ සීතල මුල් වෙලා සැපයක් තියෙනව නේද? ඒ සීතල ඔබ මේ විඳින්න කියලා පින්වත්නි මූණ පුර අයිස්ක්‍රීම් එකක් ගන්නවද? මට මේ අයිස්ක්‍රීම් එකේ සීතල ඕනේ කියලා අපි හිතමු ඔබ හැන්දෙන් කන්නේ කියලා දැන් අයිස්ක්‍රීම් එක. ඒතර ඔබට අතේ කොහෙවත්ම ගෑවෙන්නේ නැහැ අයිස්ක්‍රීම්. ඒතර ඔබට දැන් මේකේ සීතලක් ඕනේ. අයිස්ක්‍රීම් එක එහෙනම් සීත කෝල් කරන්නේ නැහනේ. අයිස්ක්‍රීම් එක කෝල් කරේ ඇයි? ඒකේ සීතලත් සැපයක් හින්දා සීතල ඕමනා වෙනවා. දැන් ඔය හැන්දෙන් කන අයිස්ක්‍රීම් එකේ සීතල අපි විඳින්න නළලේ ගෑවේ නැහැ. කම්බුල් වල ගෑවේ නැහැ. නිකට ගෑ වුණොත් මිසක් ගාගත්තේ නැහැ. බෙල්ලේ අතපය පිටේ පපුවේ කකුල් වල කොහෙවත් ගාගත්තේ නැහැ නේ. එතකොට ඒකේ සීතල විඳින්නේ කොතනින්ද? දිවෙන්ම තමයි. නේද? දැන් දිවට අර පිච්චිලා එන දෙවිල්ල වගේම කැක්කුම් වගේම දිව කැක්කුමයි කියන වගේම අර සීතල දැනෙනකොට සැපය. ඒ සැප වේදනාව හෝ අර කියපු දුක් වේදනාව හෝ ඔය ඔක්කොම වේදනා පින්වත්නි දිවේ ස්පර්ශ නිසාද දිව පිච්චුනාට පස්සේ ආපු දුක් වේදනාව දිවේ ස්පර්ශයෙන්ද? නැහැ. දිවේ ස්පර්ශයෙන් නම් එතන තියෙනෝනේ දිවයි රසයයි දිවේ විඥානයි. දිව පිච්චුනාට පස්සේ ආපු දිවේ කැක්කම පැහැදිලිව මොකද්ද? කයයි පහසයි කය විඥානයි. එතකොට දැන් සීතල දිවට දැනෙනකොට සීතල විඳින එක රසයක්ද පහසක්ද? සීතල උණුසුම ආදිය පහසක්. එහෙමනම් පින්වත්නි අයිස්ක්‍රීම් එකේ රසය දිවෙ මුල් වෙලා දිවනම් වූ ආයතනෙන් විදිද්දි දිවේ ස්පර්ශයෙන් සැප වේදනාවක් රසය මුල් කරලා විදිද්දි කයේ ස්පර්ශයෙන් සීතල මුල් කරලා පහසක් හැටියට වේදනාවක් විඳිනවද නැද්ද විඳිනවා එතකොට හැන්දෙන් කනකොට ඕක විඳින්නේ දිවෙන්ම විතරයි එතකොට රස නම් වූ අරමුණත් පහස නම් වූ අරමුණත් දෙකම විඳිනකෝ වෙන්නේ දිවෙන් එක මොහොතේ එතකොට සමහරලාට සමහර අයිස්ක්‍රීම් එකක් දැන් එකපාරට ලොකු කෑල්ලක් කඩට අරගත්ත කඩලා කඩලා ගන්න කෑල්ලක අපි කියමු ඊට පස්සේ දැන් මේ මේ සීතල වැඩි නේද ටක් ගාලා හබල හබල හබල මට ගෙල ගන්න මොකද ඒක දැන් දිවේ තියෙනකන් සැහෙන දුකක් තියෙනවා රහා දැනෙන එකත් අමතකයි අර ගලනේ දතුත් සමහරලාට හිරිවට්ටගෙන දැන් බලන්න එතෙන්දී ඒ සීතල දිවත් දිවට උඩ උඩු තල්ලනේ උඩු තල්ලේ ඒ ආදී හැමතැනම ස්පර්ශ වෙද්දී දැනෙන සීතල දිවටත් දැනෙනවද නැද්ද දැනෙනවා ඒ සීතලත් එහෙනම් විඳින්නේ කාය සංපස්සජා වේදනාවක් හැටියටද ජීවා සංපස්සජා වේදනාවක් හැටියටද කාය සංපස්සජා එහෙනම් පින්වත්නි රසය පමණක් දිවෙන් මිදිද්දී සීතල උණුසුම් සහ කැක්කුම් ආදී මේ දිවට දැනෙන ඒ පහස විඳින්නේ දිවේ වේදනාවේ විදිහට නෙමේ කයේ වේදනාවක් විදිහට. මොකද ස්පර්ශේ කය මුල් කරලා හින්ද. ඒක රසයේ මුල් වෙච්ච එක නෙමෙයිනේ පිච්චිච්ච වේදනාව. එහෙනම් පින්වත්නි මේ දිව කියන එක පහසක් හැටියට දැනිලා වේදනාවක් ඇති වෙනවා නම් දිවට ඒ වේදනා සියල්ලම කය මුල් කරලා නම් ඔබ එහෙනම් තේරුම් ගන්න රසය පමණයි දිවනම් වූ ආයතනයට අදාළ වෙන්නේ දිවනම් වූ ආයතනයට දැනෙන පහස සියල්ලම කොහට? කය නම් වූ ආයතනයට. එතකොට දැන් ඔයගලන්ට තේරෙන්න ඕනේ මව්කුසින් ඉපදුනේ ආයතන ටික කියලා කියන්නේ මේ පෙන්නපු ඇඟිල්ලෙන් අල්ලන්න පෙන්වන්න පුළුවන් ඇහැ නෙමෙයි. මේ ඇඟිල්ලෙන් අල්ලලා පෙන්වන්න පුළුවන් කන නෙමෙයි. ඒව ආයතන කියන එක පෙන්වන්න පුළුවන් එකක්ද? ඇඟිල්ලෙන් අල්ලලා ඇඳලා පෙන්වන්න පුළුවන්ද? බෑ. ඒකයි ආයතනේ නාම රූප පත්‍ය සලායතනං කියලා කියන එහෙනම් මෙතෙන්දී නාම සහ රූප මුල් වෙච්ච ක්‍රියාකාරී බවක් කියන එක මම ඉතාමත්ම පැහැදිලිව ඔබට දේශනාවකදී පැය ගණනක් තිස්සේ තේරුම් කරලා දුන්නේ ඒකයි. ඒතර මෙතන අභ්‍යන්තර ක්‍රියාවලියක් තියෙන පින්වත්නි. සමාජ තුල වරදගත්තු මතයක් තියෙනවා මේ ආයතන ටික මව කුසින් ඉපදුනා. නාම රූප කියලා කියන්නේ සිතටයි කයටයි. ඒ ඒ කතාව මට නම් අදාළ නැහැ. මොකද මම බුදුරජාණන් වහන්සේගේ දේශනාවට පරිබාහිරව මට හිතෙන මතිමතාන්තර සමාජයේ තිස්සේ කාලයක් තිස්සේ ආවා කියලා හෝ මං ගන්න සූදානම් නැහැ. මේ ඊටාම निराවුල් විදිහට ඔබට මේක තේරුම් කරලා දෙන්න වෙන මොකක් හින්දා නෙමෙයි මට මං පටලගෙන නැති හින්දා. පැටලුනොත් එහෙම ඔය අවුල් ජාලාවේ තන සිතකය ඉපදුනා කියලා කියනකොට සිතක්කයක් පහළ වුණා තමයි. පැහැදිලිව නාම රූප පහළ වෙනවා. ඒ නාම රූප පහළ වෙනවා කියන්නේ මොකද්ද? යම්කිසි තැනක උපන්නා කියලා කියන්නේ පින්වත්නි. ඇසක් උපන්නා කියන්නේ නාම රූපයන්ගේ හට ගැනීම ක්‍රියාකාරීත්වයක් නිසාමමයි ඇහැ ක්‍රියාකාරී වෙලා තියෙන්නේ. කනක් ක්‍රියාකාරී වෙන්නේ. නාසය ක්‍රියාකාරී වෙන්නේ. දිව ක්‍රියාකාරී වෙන්නේ. කය ක්‍රියාකාරී වෙන්නේ. මනස ක්‍රියාකාරී වෙන්නේ මොනවා හින්දාද? නාම රූප නිසා. හැබැයි එතෙන්දී ඔබ හොඳට මතක තියාගන්න ඇසේ නාම රූප, කනේ නාම රූප, නාසයේ නාම රූප කියලා නාම රූප වර්ග නැහැ හොඳේ. නාම රූප කියලා විතරයි කියන්නේ. මොකද සමහරු කියයි එතකොට මේ සයන්ස් එතකොට දැන් අන්දේ අන්ධ විදියට උපතින්ම කවුරු ඉපදුනොත් එහෙම මේ එයාට මේ මොකද ඒ නාම රූප හටගන්නේ නැත්තේ කියලා. ඒ නාම රූප නැද්ද කියලා. ඒ නාම රූප අර නාම රූප කියලා නාම රූප වර්ග නැහැ. අන්ධ කෙනාට ඇහි නාම රූප නැහැ, කනේ නාම රූප තියෙනවා කියලා කියන්නේ නැහැ. හොඳේ. එතකොට මෙතෙන්දි පින්වත්නි යමෙක් ඉපදුනා නම් එයාට දැන් අපි දන්න දැන් මම එක සිද්ධියක් කියනනම් දවසක් මට මුණ ගැහුණා සිංගමන යන ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි ඒ දෙන්න ලංකාවේ හම්බුනේ පුදුම සංවේග කතාවක් කියවයි. එයා ඒ දෙන්නට දුවෙක් හම්බෙලා තියෙන දුව දැන් අවුරුදු 30 ගානක්. ඒ තෝ ඉපදිච්ච දා ඉඳන් අද වෙනකන් තාමත් නිදිලු. ඔව්. නිදි ඒ කියන්නේ වෛද්‍යවරු අනුමත කරලා තියෙන කෙලින්ම එයා මැරිලා මොකක්වත් නෙමෙයි කල්පනාව නැතුව නෙමෙයි නිදිය ගත්තම කෙනෙක් යම්සේද ඒ විදිහට නිදි ස්වභාවයක් එයාගේ ජීවිතය තුළ තියෙන. ඉතින් කතා කරන්නේ මොකොත් බලන්නේ එහෙම ඔහේ ඉන්නවා. උපන්න දා ඉඳන් අවුරුදු 30 ගානක් තිස්සේ එහෙමයි කියලා කියනවා. හැබැයි කෑම කැවුවට පස්සේ කෑම ටික කනවා කෑම දිරවනවා වැසිකිලි කෙසිකිලි කටයුතු කරනවා ඒ දේවල් වල යම් අවශ්‍යතාවයක් එනකොට එයා ඒක අඟවන්න ගන්නවා හැබැයි එයාගේ අවදි වීමක් නැහැ මොකද එහෙම කර්ම විපාකයක් දැන් එයා විඳිනවා එතකොට සිංහත්නේ නිදාගෙන හිටියත් යම් කිසි කෙනෙකුට සීතල උණුසුම් ආදී දේවල් දැනෙන බව මම ඊට පෙර දේශනාවකදී ඔබට මතක් කළා. රෙද්ද ඇදලා අරගෙන පුරවගන්නේ කකුල් අමාරු වෙද්දි දිගාරින්නේ ඒ පැත්ත ඉද්දි අමාරු වුණාම අනිත් පැත්තට හැරෙන්නේ ඔක්කොම වෙන්නේ මధుරයක හොස් ගහගන්නේ ඔක්කොම කරන්නේ දැනෙන හින්දාද නැද්ද නිදාගත්තා ඔව්. එහෙනම් නිදාගෙන හිටියත් ඒ නාම රූපයන්ගේ ක්‍රියාකාරීත්වය ආයතනයන්ගේ ක්‍රියාකාරීත්වයක් තියනවද නැද්ද? තියෙනවා. ඉතින් ඒ විදිහට කෙනෙක් අන්ධ වුණත්, ගොළු වුණත්, බීරි වුණත්, ආබාධිත වුණත් එයා තුල නාම රූප නිසා ක්‍රියාකාරී වෙන ආයතන තියෙනවද නැද්ද? තියෙනවා. උපන්නාන ආයතනයන්ගේ පහළවීමක් තමයි තියෙන්නේ. හොඳයි. දැන් එතකොට ඔබ මම මෙතෙක් මේ කියපු කාරණා ටිකත් එක්ක තේරුම් ගන්න එහෙනම් ඉන්ද්‍රිය හැටියට දැන් ඉන්ද්‍රිය කියන එකේ සාමාන්‍ය වචනයක් තමයි ඇහැ අපිට උදේට තිබිලා රැයට නැති වෙනවද? උදේ හැබෙන්න තියෙනවා රැයට එහෙම එකක් නැහැ. එහෙම නැහැ නේ. උදේත් තියෙනවා රැයටත් තියෙනවා. ඒතකොට සාමාන්‍යයෙන් පින්වත්නි ගස්වල මල් සමහර මල් වර්ග තියෙනවා උදේට තියෙනවා රැට නැහැ. එහෙම මල් තියෙනවනේ. උදේ පිපෙනවා. හවස වෙනකොට පරවලා මලුත් වැටිලා රැට ගහේ එක මලක්වත් නැහැ. ඊට පස්සේ මෙන්න පාන්දර වෙනකොට ආයි මල් වර්ගයක් පිපිලා. එහෙම එතකොට මේ මල් වගේ මේ අපේ තියෙන හැ කන නහය මෙමෙන් කියන්නේ පෙන්වන කොටස්. මේ පෙන්වන නහය මේ කන නහය මේව පින්වත්නි උදේට තියෙනවා රැට නැහැ. එක්ක රැට තියෙනවා උදේට නැහැ. දවල්ට තියෙනවා රැට නැහැ. ඔයගේ වෙනස් වීමක් තියනවද? නැහැ. පිහිටා තියෙන ගතියක් තියෙනවානේ. යම් කිසි දෙයක් එහෙම පිහිටා තියෙනකොට ඒකට කියනවා එක වචනයක් ඉන්ද්‍රිය කියලා. ඉන්ද්‍ර කීල කියලා කියන්නේ වෙනස් වෙන්නේ නැතුව පිහිටා තියෙන දේ. ඉන්ද්‍රියක් විදිහට තියෙනවා කියලා කියන්නේ ඒක නිකන් වෙනස් නොවි පිහිටා තියෙන ගතියක් තියෙනවා. ආන් මේ ස්වභාවය දැන් සද්ධා විරිය සති සමාධි ප්‍රඥාවට ඉන්ද්‍රිය කියන්නේ එයා තුල මේ වේලාවකට විතරක් තියෙන වේලාවකට නැති වෙන විදිහට නෙමෙයි සියුම් වශයෙන් හරි වේවා රළු වශයෙන් හරි වේවා ප්‍රබලව හෝ සියුම් හෝ නිරන්තරයෙන්ම පිහිටා තියෙන විදිහට ශ්‍රද්ධාව ඇති වුණා නම් විරිය සිහිය ආදිය හැමතිස්සෙම පිටලා තියෙනවනම් ඒවට කියනවා මොකද්ද? ඉන්ද්‍රිය කියලා. එතන මේ ඇහත් කනත් නහය මේවා පින්වත්නි හැමතිස්සෙම පිටලා තියෙනවා. ඒ නිසා මේකට කියනවා මොකද්ද? ඉන්ද්‍රිය කියලා. ආයතන කියන්නේ පැහැදිලි ක්‍රියාකාරී බවක් හැදෙන එකින්ද. හොඳයි. දැන් එහෙනම් කියන්න තව මොකද්ද ඔබට දැනගන්න තියෙන්නේ? දැන් මේ ඇහැ කනනාහේ මේ ටික ලැබීම නම් ඉපදීම කියන්නේ. එතකොට මැරීම කිය මැරෙනවා කියන එක එතකොට අපිට ගන්න වෙන්නේ කොහොමද? දැන් මේ ටික පහළුණා වගේම මේ ටික එකපාරට කපුරු පිච්චෝ වගේ නැති වුණොත් යම් මොහොතක අන්න ඒ මොහොතේ යන්න අරනවා. තේරෙනවද කියන එක? එතකොට දැන් මේ ඇහැ අපි හිතමු මේ නහයකම මේ නහය ඉපදීම අනු මෞකසෙන් ඉපදුණා. ඒතර මේ නහය ලැබීම ඉපදු ඉපදීම නම් මැරුණට පස්සෙත් මේ නහය තාම තියෙනවා කියලා කියන්නේ මලමිනිය තුලත් නහය තියෙනවා කියලා කියන්නේ එයා මැරිලා නැහැ. ආයතන වශයෙන් පහළ වෙච්ච දේ පහළ වීම ක්‍රියාකාරී බව පහළ වීම ඉපදීම නම් ඒ ආයතනයන්ගේ බිඳීම එතකොට මරණය කියලා කියද්දි තේරෙනවද? තියනවාද යම් ගැටලුවක් තව? ඔබතුමියට ඒ ප්‍රශ්නය තුල මොන හරි තව ගැටලුවක් තියෙනවද? පැහැදිලිද? හොඳයි. ආයතනයන්ගේ පහළවීම ආයතනයන්ගේ ලැබීම ස්කන්ධයන්ගේ පහළවීම මේක තමයි ಜಾති ඉපදීම කියලා කියන්නේ මෙතුමි ಜಾති ಜಾති කියලා සමහර කෙනෙක් අපි සිංහල භාෂාවේ ಜಾති ගැන හිතයි සිංහල මුස්ලිම් ಜಾති කියලා. මේ ಜಾති කියන්නේ පාලියෙන් ඉපදීමට. එතකොට උපන්නේ ওই ධර්ම මව කුසේදී පැහැදිලිව පින්වත්නේ මව කුස තුල බැස ගන්නකොට ඔබට මේක කියන්නම්. කාරණා හයක් මව කුසේ පහළ වෙනවා. මව කුසේ පහළ වෙන කාරණා හය මොනවද? පඨවි ධාතුව, ආපෝ ධාතුව, වායෝ ධාතුව, තේජෝ ධාතුව, ආකාශ ධාතුව, විඥාන ධාතුව. මේ හයම යම් තැනක මව කුසේ පිහිටියනම් ඒ පිහිටීමට ඔන්න සත්වෙක් උපන්නා කියලා කියන්න පුළුවන් කිව්වා. ඒක තියෙනවා ධාතු විභංග සූත්‍රය. දැන් එහෙනම් ඔන්න හිතන්න විඥාණය කියන එක මව කුසේ බැස ගන්න. මව කුසේ විඥාණය බැසගනිද්දී ආකාශ ධාතුව ඒ මව කුස තුලම පිහිටා තියෙනවද නැද්ද? පිහිටා තියෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු සඳහා ඒ රූපමය කොටස් ටික අර විඥාණයත් එක්ක සම්බන්ධ වෙන්න රූපමය ධාතු ටික කොහෙන්ද සොයාගන්නේ? ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ කෙනෙක් උපදින්න නම් පින්වත්නි කාරණා තුනක් සම්පූර්ණ වෙන්න ඕනේ. එකක් තමයි මව් ඉරුතු වෙලා ඉන්න ඕනේ. ඊළඟට අම්මගේ තාත්තගේ එක්වීමක් තියෙන්න ඕනේ. ඊළඟට විඥානය පහළ වෙන්න ඕනේ. ඔය තුනම එකට සිද්ධ වුණා නම්, කියන්නේ ඔය තුනේම එකතුවක් තියෙනවා නම් එතන ඔන්න දරුවෙක් උපදිනවා. දරුවෙක් පහළ වෙනවා. එහෙනම් <coughs> විඥානේ පහළ වීමක් විතරක් බෑ. මව්පියන්ගේ එක්වීමක් අවශ්‍යද නැද්ද? අන්නේ ඒ එක්වීමේදී ලැබෙන්නේ මොකද්ද? සතර මහා ධාතුන්ගේ පඨවි ආපෝ තේජෝ ආයෝ කියන ධාතු එකතුව ලැබෙනවා එතන. ඒ ධාතු එකතුව රූපය තමයි පින්වත්නි විඥාණයත් ආකාශ ධාතුවත් දෙක උපකාරී කරගෙන ශරීරයක් බවට පත් කරගන්න. එතකොට කල කලලේ කියලා අපි කියන්නේ කලලේ ටික ටික වැඩෙනවා ශරීරයක් හැටියට. ඔකේ දීර්ඝව අටුවාවේ විස්තරයක් තියෙනවා. මම ඒ විස්තරයට මේ වෙලාවේ යන්නේ නැහැ. කාලේ ගොඩක් යන හින්දා. එහෙනම් ඔබ මතක තියාගන්න විඥානයක් යම් තැනක පහළ වුණා නම් විඥාන පච්චය මොකද්ද? නාම රූප. විඥාන යම් තැනක හටගත්ත කියන්නේ එතන නාම රූප හට ගන්නවා. නාම රූප හට ගන්නවා කියන්නේ ආයතන හට ගන්නවා. ආයතන හටගත්ත කියලා කියන්නේ මොකද වෙන්නේ? ඔව්. ස්පර්ශය හට ගන්නවා. ස්පර්ශය හටගත්ත කියන වේදනාව හට ගන්නවා. කොහොම දිගට යනවා. හොඳයි. තියෙනවද තව ගැටලු මොකොත්? අවසරයි සමන. උපපාතිකව පහළ වෙන සත්‍යයකට කොහොමද රූප කොටස් පහළ වෙන්නේ? හොඳයි. ඒක කර්මානුරූපව සිද්ධ වෙන උපතක්. උපපාතික උපත කියන්නේ දැන් ජලාබුජ්ජ සංසේතජ අණ්ඩජ ඕපපාතික. ඔය හතරෙන් එහා වෙන කිසිම උපතක් නැහැ. එතකොට පින්වත්නි අණ්ඩජකයේ බිත්තර ඇතුලේ උපදින ජලාවජකයේ මවකුසක් ඇතුලේ උපදින සංසේදජකයේ තෙත් පරිසරයක් ඇසුරු කරලා උපදින. ඊළඟට ඕපපාතික කියන්නේ ওই තුනෙන්ම තොරව මේ කය පහළ වෙනවා. දැන් මේකෙදී කර්මානුරූපව බිත්තරයක් ඇතුලේ උපදිනවා නම් එතකොට ඒ බිත්තරය ඇතුලේ උපදින සත්වයට එතනදිත් විඥානි පහළ වීමට අමතරව බිත්තරය තුල තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු කොටස් උපකාරී කරගෙන ආකාශ ධාතුවේද උපකාරයෙන් විඥානේ පහළ වෙලා සත්වයේ පැමිණීමක් තියනවද නැද්ද? තියෙනවා. සත් ඒ කියන්නේ සත්වයේ උපදී ඉපදීමක් තියෙනවා. දැන් ඔබ දැකලා ඇති බිත්තරයක තියෙනවා මේ එක තැනක මෙහෙම වලක් වගේ කොටසක්. මතකද? ඒ කියන්නේ බිත්තරේ සම්පූර්ණ ඒ નિયમિત හැඩයට ටිකක් පිට ගිහිල්ලා තැනක තියෙනවා පුංචි වල ගහිලා. ඒ වල ගහිච්ච කොටසක් මොකටද බිත්තරේට? ඒ ආකාශ ධාතුව රඳව ගන්න එතන. එතකොට පටවියාපෝ තේජෝ වායෝ කොටස් ඒ බිත්තරේ ශ්‍රාවය තුල පවතිනවා විඥානෙ පහළ වීමක් පමණයි ඔතෙන්දී සත්වයක් බිහිවීම සඳහා අවශ්‍ය කරන්නේ මෞකුසෙත් ඔය දැන් මෞකුසෙ අපි මීට පෙර කතා කරා සංසේදජ කියලා කියනකොට තෙත් පරිසරයේ උපදිනවා කියද්දී බිත්තරත් මෞකුසත් දෙකීම තොරව ඒ තුල සත්වයන් ඇති වෙනවා නිකන් මම මෙහෙම උදාහරණයක් අහන්නම්. දැන් අපි හිතමු පින්වත්නි ඔබ හොඳට කෑම එකක් වහලා තියනවා කියලා කියමු. හොඳ හොඳට සම්පූර්ණ ආවරණ කරලා මොන හරි බොක්ස් එකක දාලා හොඳට ආවරණය කරලා මැස්සෙක්ටවත් යන්න බැරි වෙන්න කෑම එකක් තියලා තිනවා. බත් එකක් කියමු. ওই බත් එක નિયમિત දින ගාන පැනලා යනකොට දැන් සීතකරණයක වගේ සත්වයකගේ උපතකට නුසුදුසු දේශගුණයක් නැතුව සාමාන්‍ය දේශගුණය තුළ ඒ කියන්නේ ඔක්සිජන් සාමාන්‍යයෙන් මේ අපි ඉන්න ආකාරයට පවතින සාමාන්‍ය දේශගුණයක කෑම එකක් කොච්චර හරි ආවරණය කරලා තිබුණත් ඕක નિયમિત දින ගාන පෙන්නට පස්සේ ඕකේ අපිට මොනවද දකින්න ලැබෙන්නේ? පණුව නැද්ද? අපි හිතමු දවස් ගාණක් තිබ්බට පස්සේ වගේ පණුව ගහන්නේ නැද්ද? කොහෙන්ද මේ පණුව? එතන වෛද්‍යවරු එහෙම ඉන්න හින්දා කියන්නේ යම් කිසි විද්‍යකින් විද්‍යානුකූලව මේ කාරණේ දන්න අය ඉන්නවා ඒ අයගේ පිළිතුර කියන්න බෑ ඒ කියන්නේ ධර්මයේ පැත්ත නෙවෙයි මං අහන්නේ විද්‍යාව පැත්තේ. දැන් එතෙන්දී ඒ සත්වයට බත් කියන මහ ලොකු සමහර පණුවෝ ඉන්න ඔකට. එතන මේ පණුව ටික කොහෙන්ද තමන්ගේ කය සඳහා ශරීරයක් හොයාගත්තේ? අන්න එතෙන්දී එතකොට සංසේදජ උපතේ ස්වභාවය ඔබට තේරුම් ගන්න පුළුවන්. මෞකසකුත් නෙමෙයි බිත්තරෙකුත් නෙමෙයි. සංසේදජ උපත තෙත් පරිසරයක් ඇසුරු කරලා උපදින ඒකත් අර දෙකින් තොර තවත් එක්තරා උපතක්. මං හිතන්නේ තුවාලවල වුණත් ඒ විදිහට තමයි හැදෙන්නේ නේද? කියන්නේ මැස්සත් ගෙනලා දාපු බීජ හින්දා ඇතිවෙච්ච තුවාල මේ තුවාලවල පණුව කියලා කියන්නේ මේ මං කියන්නේ ඇඟ ඇතුලේ. සමහරවට මේ මැස්සෙක්ට ඇඟ ඇතුළට යන්න බැරි ප්‍රමාණය යම් තැනක ඇගේ පණුව හැදෙනවසා නැද්ද මේ තුවාල ඇසුරු කරලා? තුවාල පමණක් නෙමෙයි පින්වත්නි මේ ශරීරයේ පණුව සම්බන්ධව වෛද්‍යවරු නම් දන්න හොඳට ඕනෑ තරම් මේ කය මුල් කරගත්තු පණු කතාවක් තියෙනවා. පණුව ප්‍රධානව මම දැනුවත් හැටියට පස් දෙනෙක් ප්‍රබල විදිහට සාකච්ඡා කරලා තියෙනවා. දැනට මම ඒ සම්බන්ධව විශේෂ වෛද්‍යවරයෙක් එක්ක කරුණු වගේක් සාකච්ඡා කරමින් යන්නේ ලංකාවේ. ඒක ධර්ම කාරණාත් එක්ක සම්බන්ධ කරලා ඉදිරියේදී පණුබණක් අහන්න හම්බෙයි. මම මේ පණුවන් සම්බන්ධව දේශනාව කරන්න හිතුවේ කාරණා තුනක් ගැන හිතලා පින්වත්නි. එකක් තමයි පණුවන් මෙච්චර මේ කය තුල ඉන්නවා කියන එක දැනගත්තට පස්සේ ඔබට එක තේරුම් ගත හැකි දෙයක් තමයි මේ කයේ අපිට මහා මාන්නයකින් ඉදෙවෙන්න තරම් දෙයක් නැහැ කියන එක. ඊළඟට ඒක විතරක් නෙමෙයි. තව දෙකක් තියෙනවා. ඒ තමයි මම දැක්ක තව කතාවක්. මේ පණුව මේකේ ඉන්න ස්වභාවය තේරුම් ගත්තට පස්සේ පණුවන්ගේ සමහර දෙක දැන් අමුවේ මස් කන මිනිසුන්ගේ රටවල් වල මීටර 10 විතර පණුව ඇඟ ඇතුලේ ඉන්නවා. ඔබ දන්නේ නැති වුණාට. ඒ ඒ පණුවන්ට කියනවා අපි සිංහලෙන් කියන පටිපණුවනේ. තනිකර මේ සෙලෝ ටේප් එක වගේ. එයා මේ බඩවැල් දිගේ ඇලිලා ඉන්නේ දන්නේත් නැහැ ඉන්නවද කියලා. අඩි මීටර් 10ක් විතර දිග පණුවේ. ඒ ඉතින් ඒ වගේ පින්වත්නි පණුවන් ඕනේ තරම් තමන්ගේ කය තුල දහස් ගණන් ලක්ෂ ගණන් වාසය කරනවා ඒවා එක එක වර්ග ඉන්නවා. ඒවා ගැන විස්තර අපි පස්සේ කියනවා. ඒකෙන් තව එකක් තමයි එහෙනම් තේරෙනවා මේ සසර මහවදම භයානකයි. මොකද මේත් ඇවිල්ලා මේ සසර කර්මානුරූපව උපදින සත්වයනේ. එතකොට දැන් අපි උනත් පින්වත්නේ මේ කයක් ඇතුලේ ওই විදිහට පණුව වෙලා කොච්චර උපදිනවද කියන එක ඒකෙන් තවාංශකින් කයේ යථා ස්වභාවය දැනගන්න එකට අමතරව හිතෙනවා. ඒක හරියට ඇහුවට පස්සේ පණුවන්ගේ විස්තරේ පුදුම බයක් ඇති වෙනවා මේ අපිත් මේ විදිහට අසුචි වල මේ මේ කයේ ওই විදිහට උපදින පණුව අතර අපිත් සසරේ උපදිනව නේද කියලා. මේ සසර බය පැත්තට ඊළඟට තව එකක් තමයි මේ පණුවන් සම්බන්ධව හරියට අවබෝධයක් මිනිසු තුළ තිබිය යුතුයි. ඒකට හේතුව පින්වත්නි පණුවන් නිතර සකස් වෙන්න එක හේතුවක් තමයි අපිරිසිදුකම නියපොතු හොඳට වවාගෙන එහෙම ඉන්න අය එක පස්සේ දැනගනි ටිකක් ඔවා හොයා ගන්නකොට මේ බාහිර පරිසරයේ මැස්සෝ එහෙම දාලා තියෙන බිත්තර මේ නියපොතු සහ අතින් අත හොදන්න නැතුව කන කෑමවල අපි නොදැනම මැස්සන් බිත්තර දාලා තියෙනවා එතකොට ඒ දේ මැත්සන්ගේ බිත්තර මේ ඇඟ ඇතුළට ගියාට පස්සේ ඒ බිත්තරත් පණුව සකස් කරන්න හේතුවක් එක හේතුවක් ඒක. එතකොට අපිරිසිදුකම නැති කරගෙන ටිකක් පිරිසිදු වාසය කරන්න උත්සාහ කරන එකත් මේ පණුව ගැන අවබෝධයක් ඇති වෙති සිද්ධ වෙන තුනේ තුන්වෙනි එක. කාරණා තුනේ. ඉතින් ওই ප්‍රධාන කාරණා තුනම අරමුණු කරලා පණුබණක් ඉස්සරහට කරන්න හිතාගෙන ඉන්නවා පණුවන්ගේ දිග පළලත් එක්ක පොඩ්ඩක් මේ ටික කියලා දෙන්න. ඡායාරූප ටික පවා මට දැන් ලැබිලා තියෙන ඔක්කොම මේ පින්වත්නි ඊළඟට ඕපපාතික උපත දැන් අපි අණ්ඩජ ජලබජ සංසේදජ ගැන ටිකක් කතා කරා ඕපපාතික උපත ගැන ඇහුවේ ඕපපාතික උපත සම්පූර්ණ කයක් පහළ වෙන්නේ. ඒක ෂණයෙන් සිද්ධ වෙන එක. කය පහළ වෙනවා කියලා කියන්නේ මව කුසක බිත්තර ඇතුලේ වගේ උපත් සම්බන්ධයෙන් අපිට අත්දැකීම් ඕන තරම් දැකලා දැකලා දැකලා අපිට මේක නිකන් එකපාරට හිතා ගන්න බෑ කොහොමද මේ ක්ෂණිකව කයක් පහළ වෙන්නේ කියලා ඔබ ඔය දැන් මේ චිත්‍රපටි වගේ දේවල් වල දැකලා තියෙන හොල්මන් ගැන පෙන්නකොට එකපාරට පහළ වෙන එකපාරට නැති වෙනවා. එහෙම දැකලා තියෙනව නේද? ආන් එකපාරට මේ නැති තැනක එකපාරට පහළ වීමක් වගේ ස්වභාවයක් තමයි ඕපපාතික උපතක සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ එක ක්ෂණයක් තුළ මුළු කයම નિયમિત ආකාරයට පහළ වෙනවා. එතකොට මේ ඕපපාතික උපත දිව්‍ය ලෝකේ සාමාන්‍යයෙන් ඕපපාතිකවම සිද්ධ වෙනවා. ඊළඟට නිරේ අනිවාර්යයෙන්ම ඕපපාතික විදිහට තමයි ශාරීරිය පහළ වෙන්නේ. ඉතින් නිරිසත්තු අතර පින්වත්නි මනුෂ්‍ය ශරීරයෙන් පමණක්ම නෙමෙයි ඔයගොල්ලෝ නිර චිත්‍ර වලට අඳිනකොට මිනිස්යෝමනේ අඳින්නේ. ඒ තව තවත් ශරීර වලින් මේ සත්තු පහළ වෙනවා. මිනිසෙක් මෙහෙ බව කරලා ගිහිල්ලා නිරේ ගියාට පස්සේ මනුෂ්‍ය ශරීරයෙන් අඳිනවා. එතකොට මේ හොඳයි මේ අපි හිතමු දැන් සිංහෙක් කොටියෙක් යම් අකුසලයක් කරමින් ඉඳලා දැන් ওই සතා නිරේ ගියාට පස්සේ එයා එතකොට ලෝධිය හැලියට කටුවිඹුල නැගින විදිහට පහළ වෙන්නේ නැද්ද? එතකොට ඒ වෙන්නේ සිංහා වගේ කොටියා වගේද? එතන මේකෙදී අපි අර දැනට අපිට තේරෙන මනසින් මවාගෙන තියෙන්නේ මනුස්ස ශරීරයක් වගේ එකක් තමයි නිරේ පහළ වෙන්නේ කියලා. නමුත් නිරේ පැහැදිලිව අතපය මූණු සියල්ල එක්ක ශරීරයක් පහළ වෙනවා. ඒක දැන් අසිපත් වනේ එහෙම ඉපදුනාට පස්සේ බුදුරජාණන් වහන්සේ කතාලා ඒ කැලයක් තනි කර තියෙන්නේ කැලේ ගස්වල සම්පූර්ණයෙන් හැම කොළයක්ම පිහිටලා තියෙන්නේ කඩු වගේ කැපෙන විදිහට. ඉතින් මේ දැන් කැලේ ඇවිදගෙන යනකොට අර ගස් ඇඟේ ගෑවෙද්දි කැපෙන එක විතරක් නෙමෙයි පින්වත්නි. අපි දන්නවා කැලේක බිම එක කොළයක්වත් නැතුව උඩ ගස්වල විතරක් කොළ තියෙන අවස්ථා නැන්නේ සාමාන්‍ය ස්වභාවිකව පිහිටි කැලේක බිමත් කොළ පෙරලා තියෙනවා. ඒතර අර කඩු වගේ කොළ බිමත් පෙරලා ඒවා මත ඇවිදගෙන යන මේ නිර්ශක්තියට කකුල් කැපි කැපි ඇදන් වැටෙනවා ඇදන් වැටෙදි මුළු ඇඟම කැපෙනවා මේ විදිහේ මහා දුකක් විඳමින් යන්නේ. කර්මයේ ස්වභාවය තමයි මුළු කයම කැපිලා අතපය වෙන් වුණත් එක ක්ෂණයක් තුල ආයෙත් අතපය පහළ වෙනවා. ඒ ආයෙත් අතපය පහළ වෙන්නේ නැවතත් ඒ කර්මෙ විඳින්න ඕනකමට. නැත්තම් අත කැපිලා ගියා එතනින් පස්සේ ආයේ දුක ඉවරයි කියලා කතාවක් නැහැ. එයාගේ අත කැපුණත් නැවතක් අත සකස් වෙනවා. දැන් ඒවා ඒව නිකන් මැජික් වගේනේ කියලා යම් කෙනෙකුට හිතෙයි. නමුත් අපි දන්නවා අපිට අපේ අතක් කැඩුණොත් අතක් කියන්නේ නැති වුණාට සමහර සත්වයන් ඉන්නවා මනුස්ස ස්වභාව ස්වභාවයේ ඉක්මවාගේ සත්තුනේ හුණාගේ නැට්ට කරනාට පස්සේ මොකද වෙන්නේ? ඌට ආයි නැට්ටක් එනවා. අපේ අත කරනම අපිට අතක් ආවේ නැති වුණාට වුණා එතකොට මනුෂ්‍ය ස්වභාවයට එහා එකක්ද නැද්ද? මනුෂ්‍යයාගේ ස්වභාවයට එහා ගිය ස්වභාවයක් වුණාට තියෙනවා. ඉතින් එහෙනම් ඒ ආකාරයට ඔබ එහෙනම් මතක තියාගන්න අතෙන්දිත් ඒ කර්මයේ ස්වභාවය එකයි අතපය කැපෙන්න කැපෙන්න ඒවා වෙන් වෙන්න වෙන් වෙන්න වේදනාව ඒ ආකාරයටම විදිද්දී නැවතත් අතපය පහළ වෙනවා. ඒකයි උපපාතික උපතක ස්වභාවය. උපපාතික උපතක් කියලා කියන්නේ එහෙනම් ඒ සියුම් කයක් කර්මානුරූපව ඒ කය පහළ වෙනවා මව් කුසක් ඕනෙත් නැහැ බිත්තරයක් ඕනෙත් නැහැ සංසේදජත් එක් පරිසරයක් උත් නෙමේ ඕපපාතික එතකොට මේ මව් කුස බිත්තර දෙකත් එක්ක තමයි අපිට එකපාරට ඕපපාතික එක ගැන පුදුම හිතෙන්නේ එහෙම කොහොමද මුළු කයක් පහළ වෙන්නේ අම්මෙක් නැතුව ඒ කියන්නේ අම්මෙක්ගේ කුසක උපකාරයක් හෝ බිත්තරයක උපකාරයක් නැතුව කියලා එතෙන්දී දැනගන්නට බත් එකේ වුණත් ඒ පණුව ටික පහළ වෙනකොට අපි මේ කතා කරන ආකාරය අම්මෙක් විසින්ම බත් එක ඇතුලේ මේ පණුවා බිහි කළා මේ අම්මෙක් විසින්ම බිත්තර දාලා බත් එක ඇතුලේ පණුවේ බිහි කරා කියන කතාව නෙමෙයි තියෙන්නේ. අනේ ස්වභාවයෙන්ම තමයි එතකොට ඕපපාතික උපතේ ෂණිකව මුළු ශරීරය පහළ වෙනවා. ඒ ශරීරයේ පින්වත්නි විඥාන නාම රූප ක්‍රියාකාරීත්වෙත් එක්ක ආයතනයන්ගේ සිදුවීම තමයි ආයතනයන්ගේ පහළවීමක් තමයි එතන සිද්ධ වෙන්නේ. තියනවද මොකුත් ගැටලුව? ස්වාමීන් වහන්සේ මෙතන විඥානයේ නිරුද්ධ වීම සහ අතන විඥානය දැස ගැනීම අතර අවස්ථාව කාලයක්. ඔව් ඒ එහෙම වුණොත් එතන කොහොමද ස්වාමීන් වහන්සේ හොඳයි. දෙවැනි සංගායනාවෙන් පස්සේ පින්වත්නි වජ්ජිපුත්‍රක කියලා භික්ෂු පිරිසත් මේ බුද්ධ ශාසනය කියන්නේ විනාශ කරන්න මත හදාගෙන අකැප කාරණා එහෙම අනුමත කරගන්න උත්සාහ කරගෙන හිටියේ පිරිසක් දෙවැනි සංගායනාවෙන් අයින් කළා. එතන එතකොට පින්වත්නි ස්වාමීන් වහන්සේලා 10000කට වැඩි පිරිසක් ශාසනයෙන් අයින් කළා. ඒ අය සංගීති මහා සංගීති කියලා නිකායක් හදාගෙන ඒගොල්ලන්ට ඕන විදිහට මේ බුද්ධ ශාසනය විනාශ කරන්න ඒගොල්ලොත් එක එක මත මතාන්තර එකතු කරන්න එයාලගේ වාද හදන ආකාරයේ මත හදන්න සම්පූර්ණ කටයුතු කළා දෙවෙනි සංගායනාවේ තුන්වෙනි සංගායනාවේ අතරකාර. ඒ අතර මේ බුද්ධ ශාසනයට ගොඩාක් අලුත් අලුත් මත ඔය උන්නහෙල ටික එකතු කළා. තුන්වෙනි සංගායනාව කරනකොට ඒක කලේ මොග්ගලිපුත්තු තිස්ස මහරහතන් වහන්සේ උන්වහන්සේට සංගායනාව කරන්න ප්‍රධානම වෙච්ච එකවමනාවක් තමයි අර මේ ශාසනයෙන් විනාශකාරී විදිහට අයින් වෙලා ශාසනය විනාශ කරන්න ගෙනාපු මත ටික ඛණ්ඩනය කරන එක. ඒ වෙද්දි පින්වත්නි මේ කට්ටිය මත ප්‍රබල මත වාද විවාද කරමින් යන ප්‍රබල මත 200 ගාණක් හදලා තිබුණා. නිකන් චූටි කතන්දර නෙමෙයි. කවුරුත් අතර ප්‍රබලව ගිය මත. ඒ මත අතර එකක් තමයි අන්තරභවය කියන එක. එකත් එයා තමයි සකස් කරේ. ඉතින් අන්තරභවයේ මතේ එයාලා විසින් සකස් කරපු එකක් කියන එක ඉතාමත්ම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් තැන තමයි මොකලේ පොත තිස මහරහතන් වහන්සේ ඒගොල්ලෝ ඒ කරපු වාද හදපු මත 200 ගානම ඛණ්ඩනය කරලා ඒවා බිඳලා දාන්න උන්වහන්සේ වෙනම කතාවත් උප්‍රකරණය කියලා එකක් එකතු කරා අභිධර්ම පිටකෙට. අභිධර්ම පිටකේ කතාවත් උප්‍රකරණය කියලා කියන්නේ මෙන්න මේ ප්‍රමාණයට පමණ මහත ඔබ දැකලා තියෙනවා ත්‍රිපිටක පොතර කබඩ් එකෙත් ඔබට පේනවා මේ පමණ විතර උස ඒ ග්‍රන්ථ තුනක් තියෙනවා පින්වත්නි. උච්චරිතර මහතට කතාවත් උප්‍රකරණේ ග්‍රන්ථ තුන. එතකොට තුනම එකතු වුණාම මේ තරම් විතර ප්‍රමාණික ග්‍රන්ථයක්. මෙච්චරතර මහතා. එහෙනම් ඒ සියලුම කාරණා තුල ඇතුල් වෙලා තියෙන්නේ මොකද්ද? අර අය ඉදිරිපත් කරපු මත ටික ඛණ්ඩනය කරලා බිඳලා දාලා ධර්මයේ තුලින් මේකයි කියලා රහතන් වහන්සේලා පෙන්නපු කාරණා ටික. මොගලේ පුත තිස්ස මහ රහතන් වහන්සේ. ඔතන තියෙන අන්තරාභවයේ කතාව. ඒ කතාවත් ප්‍රකරණේ එතකොට මේ අන්තරාභව වාදේ කොච්චර දුරට ගියාද කියනනම් අපේ රටට පවා පින්වත්නි ඉතිහාසයේ රජවරු එක එක්කෙනා එක එක ආකාරයට පිරිසක් මේ බුදුරජාණන් වහන්සේගේ නියම ධර්මයට තේරවාදී නියමාකාර වූ තථාගතයන් වහන්සේ බුදුමයින් වදාළ ධර්මයට තමයි තේරවාද කියලා කියන්නේ හේතුව මොකද රහතන් වහන්සේලා විසින් මේ ධර්මයේ කටපාඩමින් අරගෙන ආපු හින්දා ස්තවිරයන් වහන්සේලාගේ වාදය කියලා එතකොට ඒක ස්ථවිර වාදය කියන එක තමයි තේරවාද කියලා කියන්නේ. ඉතින් ඔන්න ඔය ධර්මය මෙරටේ බොහොම පිරිසිදුව මිහිඳු මහරහතන් වහන්සේ නිසා පැවතගෙන එනකොට මහායාන කියන එක හැදුවේ ඔය කියාපු දෙවැනි සංගායනාවෙන් පස්සේ බිහි වෙච්ච විනාශකාරී පිරිස විසින්. ඒතර ඒ අය විසින් හදපු මහායාන කියන මතය අපේ රටෙත් මිනිස්සු අතර පැතිරිලා ආවා. ඒක වැඩියෙන්ම පිළිගත්තු කාලේ ආවේ කොහෙන්ද? අබේගිරිය ඔබ දන්නවා මේ අනුරාධපුරට ගියාට පස්සේ අබේගිරි විහාරේ. ඒ අබේගිරි විහාරේ හිටියේ මහායාන පිළිගත් භික්ෂුන් ටික. එතකොට අබේගිරිය මහා විහාරේ දෙකක් තිබුණා. මහා විහාරේ කියේ මොකද්ද? රුවන්වැලි සෑය මුල් කරගෙන පිහිටලා තියෙච්ච ආවාසේ දැන් මේ රුවන්වැලිසෑය මුල් කරලා පිටලා තියෙච්ච ආවාසේ තේරවාද පිළිගත්තු නියම ධර්ම පිළිගත්තු සංඝයා ඉන්නකොට අබේකිරේ තිබුණේ මොකද? මහායාන පිළිගත්තු ශාසනයට විනාශකාරී විදිහට මතිමතාන්තර එකතු කරපු ඒ පිළිගත් අය. මේ දෙකොල්ල අතරත් දැන් ඕක දිගටම ආව ඔය අන්තරාභව වාදේ. ඉතින් ඒක සමහර රජවරු අබේගිරියට උදව් කරගෙන ඉන්නකොට ඒ රජවරුත් රටේ පතුරවන්න උත්සාහ කළේ ඒ මහායානි මහායානික මතිමතාන්තර. ඒ තරමටම මේක ප්‍රබලව ආව අර කාලේ ඉඳලම ඔය අන්තරාභවාදී වාද ભેද අදටත් දැන් අපේ මෑත ඉතිහාසයේ පව පින්වත්නි හේම්පිට ගෙදර ඥානසීහ ස්වාමීන් වහන්සේලා බලංගොඩ ආනන්ද මෛත්‍රී ඒ ස්වාමීන් වහන්සේලාදී සංඝ පේත්‍රුන් වහන්සේලා පවා මේ වාදය තාමත් තේරුම් ගන්න උත්සාහ කරමින් එක තැනක ආනන්ද මෛත්‍රී සන්නස කියනවා මටත් තාම මේක හරියට නිරවුල් කරගන්න බෑ කියලා. ඉතින් ඔය කිසිම ප්‍රශ්නයක් එන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව විමසලා බලන නිහතමානීව මෙන්න මෙතන මේක මේ විදිහයි කියනවනම් ඒ දේශනාවේම රැඳුණා නම් එච්චරයිනේ. පස්සේ කේක්කනාගෙන ආපු මත මතවාද අපිට අදාළ වෙන්නේ නැහැ. එතකොට මෙතෙන්දී මේගොල්ලෝ ගේන ආපු මතේ මොකද්ද? මැරුණට පස්සේ මේ අන්තරා භවයේ කියන එකේ තියෙන්නේ මොකද කතාව මැරුණට පස්සේ අතර භවයක් තියෙනවා. ඒ කියන්නේ මේ මැරිච්ච මේ ජීවිත ජීවත් වෙලා මැරිච්ච මේ භවෙත් ඊළඟට උපදින ඉදිරි භවෙත් අතර භවයක් තියෙනවා. අතර භවයට තමයි අන්තරා භවය කියලා කියන්නේ. අතර භවය තමයි ගන්ධබ්බේ කියලා කෙනෙක් විදිහට අහසේ සැරිසරනවලු. ඉතින් ඔන්න ඔය අහසේ හැරිසරන ගන්ධබ්බ කතන්දරේ පින්වත්නි සාමාන්‍යයෙන් දවස් 7ක් තියෙනවා කියන මතෙත් එක්ක තමයි හත් දවසක් යනකම් ඉන්න මේ මේ වැඩ කටයුතු කරන්න නැතුව හත් දවසෙන් පින්කම කරන්න කියන මතේ ඉතිහාසයේ ඔය ආරවුලත් එක්කයි අපි අතරට ඇවිල්ලා තියෙන්නේ. ඒකට හේතුව මොකද්ද? හත් දවසකින් පස්සේ පින්කම කරන්න ඕනේ අර ගන්ධබ්බයා තන මෞකුසක් හොයාගෙන කැරකිලා කැරකිලා ඉප උපදිනවා ඒ ඉපදුනාට පස්සේ තමයි පින් දෙන්නවා. මේ ඒකට හත් දවසේ කියන එක එහෙම අන්තරාභව වාදිත් එක්ක හැදුනට මම කියන්නේ ඔබට හත් දවසේ ඒක අයින් කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද හේතුව ඒ සාම්ප්‍රදායික මතේ නිසා හෝ අපි අතර ලොකු උපකාරයක් තියෙනවා. තමයි කවදාක්වත් gedara සමගියෙන් දිනයක් තීරණය කරගන්න බෑ පින්කමකට මේ මුළු පවුලක් එකට එකතු වුණාට පස්සේ අපි තුමු තාත්තා මැරුණා තාත්තා මැරුණාට පස්සේ නංගිලා මල්ලිලා අයියලා අක්කලා ටික ඔක්කොම දැන් කියයි මට අසවල් දිනේ පුළුවන් කියද්දි තව සහෝදරයෙක් දෙන්නේ කියයි එදාට මට වැඩ තියෙනවා මට මේ මේ මට රසාය වැඩේ තියෙනවා මේ වැඩේ තියෙනවා මට එදාට බෑ මට පුළුවන් අසවල් දවස කිය කිය දින තීරණය කරගන්න බැරි මහා ભેදයක් හැදෙනවානේ නමුත් දැන් මේ හත් දවස් තුන් මාසය ආදී નિયમિત දින හැදිලා තියෙන එකෙන් අයි මොන මොන වැඩේ තිබ්බත් අයියට බැරිද අක්කට බැරිද කතාව මුකුත් නැහැ. සල්ලි තිබ්බද නැද්ද මුකුත් ඕමනවන්නේ කොහොම හරි ඒ දේ ඒ මියගේ ඥාතිය වෙනුවෙන් යුතුයකමක් හැටියට කරනවා. ඒ නිසා ඒක ඔබට ඉවත් කර ගැනීමට නෙමෙයි අවබෝධය සඳහා මම මතක් කළේ. දැන් මේ අන්තරාභව වාදය තුල ඔය කියන විදිහට අහසේ සැරිසරමින් අතරභවයක් තියනවාද? මැරුණාට පස්සේ මෙතන කෙනෙක් මිය ගියාට පස්සේ ඊළඟට උපදින අතර කාලයක් තියනවාද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියනවාද කියලා අපිට අවශ්‍ය වෙන්නේ දැනගන්න. උන්වහන්සේගේ දේශනා තුළ කොහොමද තියෙන්නේ පින්වත්නි? උන්වහන්සේට ලස්සන උපමාවක් වෙන්නනවා. හොඳ ශක්තිමත් මිනිසෙක් මේ අතක් එකපාරට හකුලලා එසැනින්ම දිගාරිනවා. එයාට අත අකුලලා දිගාරින්න මහා කාලයක් යනවාද කියලා අහනවා. ඔබ මොකද හිතන්නේ? මේ අතක් එක පාර්ට් එක ෂණයෙන් අකුල්ලයි සැනින්ම දිගාරින්න නේ ක්ෂණයෙන් යා එක කරනවා ඒකත් ඒකත් බුදුරජාණන් වදාළේ හොඳ ශක්තිමත් මිනිසෙක් කියලා. ශක්තිමත් මිනිසෙක් නම් එයාට මහ වේලාවක් කියන්නේ නැහැ මේක දිගාරින්න. අන්න ඒ වගේ මේ අතවම අකුලනවා වගේ මෙහෙම මැරෙන කෙනා එසැනින්ම දිගාරිනවා වගේ ඊළඟ තැන ගිහිල්ලා උපදිනවා කියනවා. එහෙනම් ඔන්න උපත් දෙකක් අතර තියෙන කාලේ උන්වහන්සේ ඔය අතේ උපමාවෙන් පෙන්වුවා නම් අපිට පැහැදිලි පින්වත්නි මෙතන මැරෙන කෙනා ඊළඟ තැන උපදින එකට මහා කතන්දර කාලයක් නැහැ. එහෙනම් අතර අතර භවයක් කියලා එකක් නැහැ. අතර තියෙනවා නම් භවයක් ඒ භවෙත් ඊළඟ භවෙම තමයි. අමුතු භවයක් එතන නැහැ. ගන්ධබ්බ කියලා වචනය බුදු දේශනා තුල නැතුව නෙමෙයි බුදු දේශනා තුල තියෙන ගන්ධබ්බ කියලා වචනයක් ඒක තියෙන්නේ දැන් ඔය ආටනාටි සූත්‍රය අහනකොට උනත් ඔබට ඇහිලා ඇති ගන්ධබ්බෝවා ගන්ධබ්බ පෝතිකෝවා නේ ගන්ධබ්බ පෝතිකාවා මේ එතනදි ගන්ධබ්බ කියන්නේ මොකක්ද කියලා සංයුත්ත නිකාය තුනේ ගන්ධබ්බ සංයුත්තයක්ම තියෙනවා ඒකේ පැහැදිලිව තේරුම් කරලා තියෙනවා පින්වත්නි ගඳට අරක්ගත්ත භූමාට දිව්‍ය කොටසක් භූමාට සහ ඒ නොයෙක් දෙව්ලොව ඉන්නවා ගඳට අරක් ගත්ත තෙවුරු. මල් ගඳට අරක් ගත්ත අය ඉන්නවා. පොතුවල ගඳ සුවඳ ඒ ගඳ කියලා කියන්නේ පාලියෙන් සුවඳ. හොඳේ. අපි ඒකයි ගඳ කුටිය කියලා කියන්නේ. ගඳ කියන්නේ ගඳ සුවඳ දෙකටම කියන වචනයක්. ඉතින් මේ සුවඳක් මල් ගඳ සුවඳ ඒවට පොතුවලට මුල්වලට කොළවලට එක එක දේවල් වලට අරක්ගත්ත දිව්‍ය කොටස් ඉන්නවා. ඉතින් එවැනි දිව්‍ය කොටස් සම්බන්ධ බුදුරජාණන් වහන්සේ දිව්‍ය පිරිසක් හැටියට පෙන්වලා තියෙනවා. අටානාටියේ සඳහන් වෙන්නේ අන්නේ සංයුත නිකාය තුනේ කියවෙන දිව්‍ය කොටස ගැන ඔය අන්තරා භවය ගැන මේ සම්පූර්ණ මම වෙනම දේශනයක් කරලා තියෙනවා පින්වත්නි. ඒක අන්තර්ජාලයේ ඇති. ඔබ හොඳයි ඉදිරි දැන් ඉස්සරහට මේ වැඩසටහනක් නියම දැන් මේ දිනවල ක්‍රියාත්මක වෙමින් යනවා ඒ තමයි අන්තර්ජාලයේ බොහෝ දේශනාවල මාතෘකා නැහැ කියන ගැටලුව තියෙනවා දැන්මයිට අර රූපයෙන් තමයි තේරුම් ගන්න මම මේ දේශනේ ඇහුවද නැද්ද කියලා එකපාරටම බලද්දී ඇතැම් දේශනා නමුත් දැනට එක්තරා මහත්මයෙක් ඒ YouTube පිටුවක් වෙනම වෙන් කරලා channel එකක් විදිහට එයා හැම දේශනයක්ම කියන්නේ දැනට අන්තර්ජාලයේ තියෙන්නේ මම කරපු දේශන වලින් හතරෙන් එකක් වගේ ධර්ම දේශනා 200ක් විතර එයා සතුව මේ වෙද්දි තියෙනවා මාත්‍රකින් එක අහමින් මාත්‍රිකා යොදමින් සියලුම දේශන දැන් මේ දවස්වල දානවා දැනට මම හිතන්නේ ධර්ම දේශනා 12ක්ද කොහෙද දාලා තියෙනවා ඉස්සරහට පැහැදිලිවම අන්තරාභවය මුල් කරගත් දේශනාවකුත් ඒ චුතිසිත ඒ වගේම පුනර්භවය ආදී හැම එකකටම දේශන තියෙනවා. අතර කාලයක් එහෙනම් කොයි විදිහටද කියලා ඔයකෙන් තේරුම් ගන්න මේ අතක් අකුලන වගේ සැනින්ම උපදිනවා ඒ විඥානයේ ගමන් කිරීම පාවෙවි යාමක් එහෙම එකක් බුද්ධ දේශනාවේ කොහෙවත් නැහැ. නිරේ උපදිනකොට උනත් පින්වත්නි යථාබතන් නික්කිතෝ ඒවා නිරේ කියලා කිව්වා. මේ මහා බරක් උස්සගෙන යන කෙනෙක් එකපාරට බර අතාරිනවා වගේ ක්ෂණයෙම එයා ගිහිලා උපදිනවා. කියන්නේ දැන් ඔබ හිතන්නේ ඔබ මහ ලොකු ගලක් උස්සන් යනවා. මේ කොටයක් උස්සන් යනවා. මේ ඒ බර ඒ ගල අතාරින බරක් මේ කියන්නේ. සමහර බර තියෙනවා අතාරින්න නැති කියන්නේ එකපාරට අතහරින්න නැති බර. නමුත් එකපාරට අතහරින බර කියලා කියන්නේ ඔය ගලක් මොකක් හරි දෙයක් උස්සගෙන යනකොට ඒ දේ අපි අරගෙන ගිහිල්ලා පින්වත්නි හිමීට තියලා චුට්ටක් විතර උස්සගෙන ඉඳලා ආයි පොඩ්ඩක් පාත් කරලා උසන් එහෙම කරනවද? අපි ගලක් වගේ දෙයක් කරන්නේ කොහොමද? එකපාරටම අතාරිනවා. ආන්ගේ අතහරිනකොට ආයේ මේ අනේ තව ටිකක් මගේ අතේ තිබුණා නම් ආදී හැංගීම් නැහැ අපි කොයි වෙලේද අතහරින්නේ කියලා බල බල ඉඳලා මේ ඉක්මනට අතහැරගන්නේ බර නිසාම. නිරේ උපදින විදිහට කර්ම සකස් කරගත්ත කෙනා ඒ වගේ කෙනා ඉන්නේ. ඒ කියන්නේ පැහැදිලි බරක් තියෙනවා කොහෙට නැමිලාද? නිරේට නැමිච්ච බරක් තියෙනවා. මෙයා කොයි වෙලේද නිරේට අතහැරලා දාගන්නේ කියලා විදිහට එයාගේ ජීවිතය ගෙවෙන්නේ. කොත්තන හරි එයාගේ මරණය සිදු වුණා නම් මේ මොනාකාරයකින් හරි කොතනක හරි රියනතුරකින් හරි මොනාකාරයක හරි එයා යථාබතන් නිකිතෝ එවන් නිරේ. ඒ බර අතාරනෝගේ ක්ෂණීම නිරේ උපදිනවා. මෙයා හසේ පාව වෙවි තැන් තෝර තෝර ඉඳලා එහෙම එකක් සිද්ධ වෙන්නේ නැහැ. තියෙනවද යම් ගැටලුවක් තව? හොඳයි. ඒකත් බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක්. මරණ මොහොතේ සිතමද ඊළඟ සිතට උපකාර වෙන්න කියලා. පහුගිය දවසලත් අපි අර පහනේ උපමාව ඔබට කිව්වා මේ අවසාන මොහොතේ සිතත් ඊළඟට උපදින මුල්ම සිතත් හරියට පහනකින් පහනක් පත්තු කරනවා වගේ අර අවසාන මොහොතේ සිත හිට ගියත් නෙමේ මේ ඒ සිතෙන් සිය සම්පූර්ණයෙන්ම වෙන් වෙච්ච සිතකුත් නෙමෙයි කියලා. පහනකින් පහනක් පත්තු කරනකොට දෙවෙනි පහනේ තියෙන මුල් පහනේ ආලෝකෙත් නෙමෙයි මුල් පහනට කිසිම සම්බන්ධයක් නැති ආලෝකයකුත් නෙමෙයි. මුල් පහනේ ආලෝකයේ සම්බන්ධයක් තියෙනවා. හැබැයි ඒ පහනම නෙමෙයි අලුත් පහන. අන්න ඒ වගේ තමයි මේ අවසාන මොහොතේ මරණකොට ඇතිවෙච්ච සිත එක පහන මුල් පහන වගේ. එතකොට දෙවෙනි පහන තමයි අලුතෙන් උපදිච්ච ජීවිතය තුළ ඒ සිත. මේ සිතේ සම්බන්ධයක් කියලා කියන්නේ පින්වත්නි අර සිතම මුල් වෙලා මේ දෙවෙනි සිත ඇති වුණා කියලා හිතාගෙන ඉන්නවා. ඒ නිසා මිනිසු කියනවා මේ මරණාසන්න මොහොතේ සිත මත තමයි ඊළඟ ජීවිතේ තීරණය කරන්නේ ඒ හින්දා සමහර පින්පොත් ලියනවා. පින්පොත ලියන්නේ මොකටද? මේ දුටුගැමුණු රජතුමත් මරණාසන්න මොහොතේ පින් පොතක් තියාගෙන කියවගත්තා. එතුමා ජීවිත කාලෙම කරපු පින් මරණ වෙලාවේ එතුමා කියෙව්වා. එතකොට මේ පින් පොත කියවගත්තට පස්සේ කරපු පින් ටික මතක් වෙලා මැරෙන මොහොත බොහොම ප්‍රසන්න විදිහට මැරෙන නිසා උපදිද්දිත් හොඳ ප්‍රසන්න තැනක උපදින්න පුළුවන් කියලා අපේ සමාජෙත් තියෙන මතේ හින්දා පින්වත්නි පින්පොත් ලියනවා. ඉතින් මේ පින්පොතේ වරදක් නැහැ. හැබැයි එක ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? හ්ම්? පොත හොය හොය ඉන්න පරක් වුණාද? පොත හොයන්න පරක් වෙයිලු උනොත් එහෙම ඉවරයි. මේ ඊට වඩා ප්‍රශ්නකුත් තියෙනවා. ඒ කියන්නේ මේ පොත හොයාගන්න හරි කමන්නේ අපි මෙහෙම කියමු. මේ ඈ ඔව් මේ ලෙඩ ඇඳේ හිතාගෙන ඉන්නේ බටර් පාන් කාලා හොඳට නැගම මැරෙනවා කියලා මේ පුතේ යන්නම් කියලා තවනාගෙන. එහෙමයි හැමෝම හිතාගෙන ඉන්නේ. එහෙම මේ පින් පොත ලෙඩ ඇඳට වෙලා නැන්දට ලේලිට බෑනට 100ට ආච්චිට කාට හරි කියලා කියව ගන්න පුළුවන් තත්ත්වයක් අපිට අනිවාර්යයෙන්ම අපේ ජීවිතේ හැම කෙනාටම තියෙනවා නම් පින්වත්නි. සියලු දෙනා මැරෙන්නේ ඒ ආකාරයටමයි කියලා කියනවනම් ඉතින් සුන්දරයි. නමුත් දන්නේ එක පාට ඇක්සිඩන්ට් වලින් මැරෙනවානේ. තමන් කොච්චර පරීක්ෂාකාරීව හොඳට වාහනේ පදවගෙන ගියත් මේ වෙන පැත්තකින් ආපු පිටිපස්සෙන් හරි ආපු මිනිස්සෙක් මේ පරිස්සම් නැතුව આવොත් එහෙම ඒ මිනිහා ඉන්න මේ පාඩුවේ ගියා පිටිවරයිද නැද්ද? ඔව් ඒ කියන්නේ වාහනේ පදවන් යන ඔබ ඔබ හිතාගන්නේ හරි මං රියානතරකින් නම් මැරෙන්නේ නැහැ ජීවිතේට කියලා බොහොම සුවසේ හොඳට පරිස්සම්ව පදවමින් යයි. නමුත් අපි දන්නේ නැහැ වෙන කෙනෙක් කියලා අපිව හපපු ගමන් අපි ඉවරයි. එතකොට ඒ හප්පන මොහොත හොඳට දැනගෙනද අපි ඉන්නේ? එහෙම දැනගෙන ඉන්නවා නම් යන ගමන් ඔව් සුඛාන මේ හරි තියාගෙන පොත කියව කියව හරි දැන් දැන් මං රෙඩි හප්පන්න කියාගෙන යන්න පුළුවන්. එහෙම වෙන්නේ නැහැ නේ දන්නෙත් නැහැ ඇවිල්ලා හැපෙනවා. ඊළඟට පින්වත්නි සමහර ලාවට මේ heart attack වලට අපි දැකලා තියෙනවා පාරේ යනකොට හරි වෙන වැඩක් කරමින් ඉඳි හරි කවට මරන මිනිස්සු මේ බුදුරජාණන් සදාලේ කනකොට කෑම ටික ඒ කන කෑමකට හිර වෙලා මැරෙන්න උනත් පුළුවන්. සමහර විට මේ බත්කට අතට ගත්තා. අතට ගත්ත බත්කට කටර ගන්න කලින් හුස්ම යන්න පුළුවන්. ඒ බත් කටට ගත්ත බත් කට ගිලින්න කලින් හුස්ම යන්න පුළුවන්. එහෙමයි මේ කයේ ස්වභාවය. සමහරලාට උඩ උඩරගත හුස්ම රැල්ල යටට එන්න කලින් වෙරෙන්න පුළුවන්. යටටගත් යටට හෙලපු හුස්ම රැල්ල ආයි නැවත අපිට ඒ හුස්ම රැල්ල යටට හෙලුවට පස්සේ අලුත් හුස්ම රැල්ල උඩට ගන්න කලින් වෙරෙන්න පුළුවන්. ඉතින් එහෙම ස්වභාවයක් මහමග යද්දී නිරන්තරයෙන් හැමතැනකම සිද්ධ වෙනවා පින්වත්නි අපිට කිසිසේත්ම කියන්න බෑ පින්පොත හොඳ ඒකාන්ත රැකවරණයක් කියලා. දැන් සුනාමි වලින් මිනිස්සු මැරුණා නේ පින්පොත් ලියාගෙන හිටිය ඇත ඕන තරම් ඉන්නේ නැති. එහෙම්මම සුනාමියට යනකොට ඔබ ඔබ කියන්නේ මේ පින්පොතත් එක්කම යන්නේ නැතිනේ. එතකොට බෝම්බ වලට හරියට මිනිස්සු මැරුණා අපේ රටේ. බස් වල කෝච්චි වල ඔය ලංකා බැංකුව ආදී ගොඩනැගිලි වල ඒවැ මිනිස්සු දහස් ගණන් ලක්ෂ ගණන් මැරෙද්දී ඒ මිනිස්සු අතර පිම්පොත් ලියපු අය එක්කෙනෙක්වත් නැහැ කියලාද ඔබ කියන්නේ? ඕන තරම් ඉන්නේ නැතිනේ. ඒතර ඒ අයට කිසිම ආකාරයක පිම්පතක් ගැන දන්නේත් නැතුව තමයි මැරෙන්න සිද්ධ වෙන්නේ. එහෙනම් මම මෙච්චර මේ කියන්නේ පිම්පොත ප්‍රශ්නයක් නැහැ. පිම්පොත අපිට කියපු පින් නිතර සිහි කරන් හොඳයි. හැබැයි ඒකාන්ත රැකවරණයක් පිම්පොතේ තියෙනවද? නැහැ. එහෙනම් මේ චුතිසිත මැරෙන මොහොතේ සිතට අනුවම උපදිනවද කියන එක ඉස්සෙල්ලා දැනගන්න ඕනේ. එහෙම වෙනවනම් මොකද මේකට තියෙන විසඳුම? මැරෙන මොහොතේ සිත මොකද සමහර අය කියන අපිට ඇහිලා තියෙනවා. අපි ඉතින් මේ කොච්චර පින් කළත් වැඩක් නැහැ මැරෙන මොහොතේ මොකක් හරි මේ අර කවුද ධර්මාශෝක රජතුමා මේ පින් කරගෙන ඉඳලා මැරෙන මොහොතේ කේන්තියක් ගිහිලා පිඹුරෙක් වුණා. අපිත් ඒ වගේ කොච්චර පින් කළත් මරණ මොහොතේ අකුසලයේ සිතුවිල්ලක් આવොත් එහෙම අපි දුගතිය අයිනේ ඒ නිසා මේ දැන් පින් කර කර දඟලන්න මේ ඕනේ මරණ වෙලාවෙම නොහරි දෙයක් එහෙම කියනවා අපි දන්නවා දොඩ පින්වත්නේ මේකෙදි මම ඔබට මේ බුද්ධ දේශනාව තුළ කොහොමද මේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් කියලා තේරුම් කරලා දෙන්නම්. චුතිසිතේ පෙන්නම්මම කරුණක් තියෙනවා. තමයි මරණ මොහොතේ සිතට අනුව ඒකාන්තයෙන්ම උපදිනවා කියලා කිසිවෙකුට කියන්න බෑ. එහෙම වෙන්නේ නැහැ. ඒකාන්තයෙන්ම. එක දේශනාවක් තියෙනවා. ඒක තියෙන්නේ අංගුත්තර නිකායේ මහා නාම සූත්‍රයේ. ဒုတိ ය මහා නාම සූත්‍රය මහා නාම සූත්‍ර කීපයක් තියෙනවා. මහා නාම කියන්නේ කවුද කියලා අහලා තියෙනව නේද? හ්ම්? බුදුරජාණන් වහන්සේගේ කාලේ මඟඵල ලාභපු හොඳ ශ්‍රාවකෙක් ශාක්‍ය වංශිකෙක් බුදුරජාණන් වහන්සේගේ ඥාතිකමකුත් තිබුණා. මහානාම බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන ඇවිල්ලා කියන ස්වාමීනි එයා අපිටම අවශ්‍ය මේ හොඳ ප්‍රශ්නයක් අහන්නේ. ස්වාමීනි නගරේ ඇවිදිනකොට ධර්මයේ සිහින්නේ නැහැ කිව්වා. එයාගේ ප්‍රශ්නේ. ධර්මයේ සිහි වෙන්නේ බුදුරජාණන්සේ මතක් වෙන්නේ සමහරලාවට ධර්මයක් මතක් වෙන්නේ සංගරත්නයක් මතක් වෙන්නේ මේ අරවට හිත විසිරීලා යනවා ඒවා එක්ක. දැන් මේ මගපල් ලැබපු කෙනෙක් කියන්නේ එහෙනම් එතකොට එන සෝතාපන්න වෙච්ච කෙනෙක්. එහෙම කෙනෙකුට පවා කපාට අර මන ඒ තියෙන බාහිර දේත් එක්ක ඒවට හිත ඇදිලා යනවා ඒවට ඇලෙනවා සිත එහෙම වෙනවා. මෙයා කියනවා ස්වාමීනි එහෙම විසිරිච්ච හිතකින් ඉන්න මම එකපාරට යම් මොහතක ධර්මී මතක් වෙච්ච ගමන් මට බයක් එනවා ස්වාමීනි මං අර මේතෙක් වෙලා සිහියෙන් හිටිය වෙලාවේ මැරුණා නම් එහෙම හිතනවා කියලා මේ මේ දැන්නේ මතක් වෙන්නේ මේ ධර්මයේ මම මොකද්ද මෙච්චරලා හිත හිත ඉඳලා දිනවා මේ මේ අසීහින් හිටිය වෙලාවේ මැරුණා නම් කොහේ උපදීද කියලා මට බයක් එනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා මහා නාම ඔබ බොහෝ කාලයක් තිස්සේ ඒකෙහිම තියෙනවා මේ චිර කාලයක් බොහෝ කාලයක් තිස්සේ ඔබේ සිත තුළ ශ්‍රද්ධාව පුරුදු කරලා තියෙනවා. ඔබේ සිත තුළ ඔබ බොහෝ කාලයක් තිස්සේ සීලය පුරුදු කරලා තියෙනවා. ඔබේ සිත තුළ ඔබ බොහෝ කාලයක් තිස්සේ දන් දීම පුරුදු කරලා තියෙනවා. ඔබේ සිත තුළ ඔබ බොහෝ කාලයක් තිස්සේ ප්‍රඥාව පුරුදු කරලා තියෙනවා. එතකොට මේ සිහිය පුරුදු කරලා තියෙන සිතක් ඔබට තියෙන්නේ නිසා ඔබ මොන විදිහකට මරුණත් රාගයෙන් මරුණත්, ද්වේෂයෙන් මරුණත්, මොහෙන් මරුණත් මහානාම ඔබේ මරණය කොහෙත්ම එතෙන්දී කියනවා පින්වත්නි කන්න කියලා. කන්න කියලා කියන කළු මේ දුක් සහිත උපතක් වෙන්නේ නැත කියලා වදාළා. අනිවාර්යයෙන්ම ඔබ දිව්‍ය උපතක් යම්කිසි සුගති උපතක් ලබනවාමයි කියලා වදාළා. ඒ කියන්නේ දැන් අර කෙලෙස් සහිතව මැරුණා. ඒකට එහෙම මැරුණම අර වගේ සුගතිය කියන්නේ හේතුව මොකද්ද? බොහෝ කාලයක් මනස ධර්මයත් එක්ක පුරුදු කරපු එක. ඒකට ලස්සන උපමාවකුත් වදාළා. ඒ දණ්ඩක අපි යනකොට පින්වත්නි අත්වාරුවක් නැත්තම් අපි වාරුව ගන්නෙ කොහොමද? කොහොමද වාරුව ගන්නේ දණ්ඩ යනකොට? අත් දෙකෙන් වැණි වැණි යනවානේ. එහෙට වෙන්නව මෙහෙට වෙන්නව අත් දෙක උස්ස උස්ස යනවා. එතකොට දැන් මේ ඔහොම යනකොට මෙයා අතේ කිරිහට්ටියක් එහෙම අරන් ගියොත් මොකද වෙන්නේ? දැන් මහානාමට කියන බුදුරජාණන් වහන්සේ මහානාම ගිතෙල් හට්ටියකුත් අරගෙන දැන් ඔය ඉදන් රෝඩින් යනකොට ඔය ගිතෙල් හට්ටිය මේ මිනිස්සු අතින් අතහැරෙනවා. ඒ ඉදන්ඩ යටින් එතන ගලාගෙන යන ඇලක් ඒ ඇල ඇලේ පතුල පින්වත්නි ගලක් තියෙන්නේ. ගල් පතුලක් තියෙන්නේ. දැන් මේ ඇල ගලාගෙන යනවා. අර ගිතෙල් හට්ටිය අතහැරිච්ච ගමන් කෙලින්ම කඩාගෙන ගිහිල්ලා වදින්නේ කොහෙද? වතුර කපාගෙන ගිහිල්ලොන්න ගල්තලාවේ වැදුනා. වැදිච්ච ගමන් ගිතෙල් හට්ටිය ගල්තලාවේ වැදිලා බිඳිලා අර වැටිච්ච වේගෙම වැදිලා බිඳිලා හට්ටි කටු ටික උඩ පාවෙලා ගිතෙල් ටික හැම යට තියෙයිද? කටු ටිකයි කිතෙල් ටිකයි ඔක්කොම ටික යටතේ ඉද. ඒ දෙකම වෙන්නේ නැහනේ. මොකද්ද වෙන්නේ? ගිතෙල් ටික උඩ එනවා. කටු ටික එතනම. බිඳිච්ච තැනමයි කටු ටික. මහානාම මේ ධර්මයේ කාලය තිස්සේ පුරුදු පුහුණු කරන කෙනෙක් යම් මොහොතක අසීහියකින් මැරුණොත් එහෙම ඒ අසීහිය මැරිච්ච කෙනා හරියට ආන්ගේ හට්ටිය බිඳුනා වගේ වැඩක් වෙන්න කිව්වා. ඒ කියන්නේ බිඳිච්ච තැනම කය තියෙයි. කටු ටික වගේ. කය එතන එයා ගිහිල්ලා උපදිනවා සුගතියක. දැන් අරක අපි මේ හට්ටියක් ඒ කියන්නේ මැටි හට්ටියක් නේ දැන් අර උසංගියේ අපි ඔකට මැටි හට්ටියද කිව්වේ ගිතෙල් හට්ටියද? මැටි කලයේද කිව්වේ ගිතෙල් කලයේ. දැන් නිකන් උසංගියා නම් මොකද? මැටි කලයක්. දැන් ඔබට ගිතෙල් දැම්මට පස්සේ මොකක්ද ඒක? ගිතෙල් කලේ. ඔක්කොටම කලින් කිව්වේ මොන වචනේද? ගිතෙල්. අර ගිතෙල් ටිකට සිද්ධ වෙන දේ තමයි දවතන ප්‍රධාන වෙන්නේ. කලේ නෙමෙයි. අන්න ඒ වගේ පින්වත්නි කලේ කටු ටික අර එතන බිඳිච්ච තැනම තියෙන වගේ මනුස්ස ලෝකේ කය තිබුණට ඊට වඩා සුගතියක ගිහිලා උපදිනවා කියලා මේ උපමාවෙන් ඉතාමත්ම පැහැදිලි. මහානම විලහන ප්‍රශ්නෙලොත් පැහැදිලි. මෙතෙන්දි බුදුරජාණන් වහන්සේ වදාළ වෙන එකක් නෙමෙයි කියන එක දැන් තේරෙනවානේ. එතකොට එහෙනම් වැරදි මතයක ඉන්නවා සමාජය කොච්චර ධර්මය පුරුදු පුහුණු කළත් ඔය අවසාන සිතට අනුව තමයි තීන්දුව දෙන්නේ කියන්නේ. ඒකට උදාහරණයට ගන්නෙ ධර්මාශෝක රජතුමා. ධර්මාශෝක රජතුමා පින්වත්නි දන් දුන්නට එයා ආමිෂයෙන්ුත් දන් දුන්න ධර්ම දානෙත් දුන්නා. දානි දුන්නට තමන්ගේ දරුවොත් දන් දුන්නා. මහාන කළා. හැමදේම දන් දුන්නා. දාණය කවදාක්වත් සිත දියුණු කරන සිතේ අකුසල් ප්‍රහාණය කරන්න උපකාරී කරන ධර්ම මාර්ගයට අදාළ වෙන ප්‍රබලම දේ නෙමෙයි. ඒක මතක තියාගන්න. දන් දෙනවා කියන එක බුද්ධ ශාසනය නැති කාලයකත් කරන්න පුළුවන් ද බැරිද? පුළුවන්. නමුත් සතර සතිපට්ඨානෙ දිනු කරලා අකුසලයක් හටගනකොට ඒ අකුසලයේ දුරු කරන්න යා වීරියක් කරනවා නම් සිහිය පවත්වනවා නම් ඒවා බුද්ධ ශාසනයක් තියෙදි විතරයි නේද? ඉතින් ඒ සති සතර සතිපට්ඨානයක් වඩන කෙනෙක් නම් අන්න එයාගේ සිත පින්වත්නි ඒකාන්තයෙන්ම අර ගිතෙල් හට්ටියක් බිඳනවා වගේ මරණ සිත මැරෙන මොහොතේ සිත මොන සිතක් වුණත් කෙලෙස් සහිතව තිබුණත් කෙලෙස් රහිත ඒ කියන්නේ අකුසල සිතද කුසල සිතද කිසිම තීරණයක් ඕනේ නැහැ එයා ඒකාන්තයෙන්ම උපදිනවා කියන එකට තව දේශනයක් තියෙනවා. ඊ타මත්ම හොඳින් කියපෙන්නපු දේශනයක්. ඒ තමයි සෝතානුදත සූත්‍රය. තියෙන්නේ අංගුතර නිකායේ දෙවෙනි කොටසේ. සෝතානුදත කියන මේ සූත්‍රය තියෙනවා මහණෙනි බුදුරජාණන්සේගේ හරි කෙලින්ම කියනවා ඒකේ යමෙක් රාගෙන් මැරුණත්, ද්වේෂයෙන් මැරුණත්, මෝහයෙන් මැරුණත් සුත්තා දත්තා වචසා පරිචිතා මනසානුපෙක්කිතා ditthiya suppatividdha කියන කාරණා පහ පුරුදු කරනවා නම් යමෙක් ජීවිතය තුළ අන්නේ කෙනා රාගෙන් මරුණත් එහෙම ওই වචන ටික තියෙනවා ද්වේෂයෙන් මරුණත් මොහෙන් මරුණත් අඤ්‍යතරන් දේවනිකායෙන් උපජාති යම් කිසි දිවෙනිකායක උපදිනවාමයි කියලා කිව්වා මොකද සුතා කිව්වේ ධර්මය අහන දැන් මේ මොකද කරන්නේ සුතං. දතා කියේ මොකද්ද? ඒ ධර්මේ දරා ගන්නවා මතක තියාගන්න. වච්චසා ಪರಿචිත ඒ ධර්මයේ වචනෙන් පුරුදු පුහුණු කරනවා. මනසානුපෙක්කිත මනසින් ඒ ධර්මයේ මෙනෙහි කරනවා, විමසනවා. ditthya suppati vidda තමන්ගේ ඒ ධර්මකාරණාව කෙරෙහි තියෙන දෘෂ්ටිය පිරිසිදු කරගන්න. දැන් ඔබ පංච උපාදානස්කන්ධ ගැන හොඳට අහපු දේශනා දේශනිය අහපු අයකින් මම අහන්නම්. නිකම් පංච උපාදානස්කන්ධ කියන වචනේ හා හිටියා සුතාදතා තිබුණා රූපාදානස්කන්ධ වේදනාපාදානස්කන්ධ ආදී ඔක්කොම හදන්නවා. ඒ වචන ටික ඔක්කොම දැනගෙන හිටියත් මෙන්න මේකයි කියන දිට්ඨිය තිබුණාද? දෘෂ්ටිය ඒක එන්නේ නෑ අර වචන ටික දැනගත්තා කියලා. එතන ඒ කොටස එන්නේ කොහොමද? මනසින් විමසීමක් එක්ක තමයි අර දෘෂ්ටිය නිර්වුල් වෙන්නේ. දැන් ඊට පස්සේ ඒක නිර්වුල් වුණාට පස්සේ පංච උපාදාන ස්කන්ධ කියන්නේ මේකයි කියලා පැහැදිලි නිර්වුල් අවබෝධයකට එනවද නැද්ද? එනවා. අන්නේ අවබෝධයට එන එකට කියන දිට්ඨිය සුපටිවිත. ඒකේ දෘෂ්ටිය පිරිසිදු කරගන්නවා. ඒකයි මාර ඉත ගහේ උපමාවක් කිව්වේ. අපිට කියනවා කැලේ තියෙන අන්න රසවල් නමින් යුක්ත ගහ ගිහිල්ලා කපාගෙන එන්න. අපි ඒක අහගෙන කැලේට යනවා. කැලේ දැන් ගස් ගොඩක් තියෙනවා. අපි දන්නවා දැන් කැලේ ගහ ඔය කියන ගහ මොකද්ද කියලා. නමත් දන් නම දන්නවා පැහැදිලිවම මේ ගහක් තියෙයි. හැබැයි මොකද්ද ගහ කියලා දන්නේ නැහැ. ගහ මොකක්ද කියලා හරියට දැනගෙන දැකගෙන යමෙක් කටයුතු කරගත්තන එයාගේ ගහ කෙරෙහි තියෙන දික්තිය පිරිසිදුයිද නැද්ද? පිරිසිදුයි. අන්නේ විදිහට මේ අහන ධර්මයේ निराවුල්ව අවබෝධයක් කරා යා යුතුයි. निराවුල් වැටහීමකට එන්න ඕනේ. निराවුල් දැනගෙන දැක ගන්න ඕනේ. ඒ ඔබට යම්කිසි විදිහක ධර්මයේ කෙරෙහි තියෙන දික්තිය සම්මා දික්තිය ඒ දහම් අසා දහම් දැනගෙන වචනයෙන් පුරුදු පුහුණු කරලා මනසින් විමසලා ඒ කාරණා නිරවුල් අවබෝධයකට එනවනම් පින්වත්නි ඔය විදිහට ධර්ම පුරුදු පුහුණු කරන කෙනා බුදුරජාණන් වහන්සේ අද ලොයි පහ කරන්න තියෙනවා. ඔය පහ කරන කෙනා රාගයෙන් මරණත්, ద్వේෂයෙන් මරණත්, මෝහයෙන් මරණත් අඤ්‍යතරන් දෙවනිකායම උපජන්ති. යම් කිසි දෙවනිකායක උපදිනවමයි කිව්වා. ඒ ආයි කිසිම ආකාරයකින් චුතිසිත ගැන ප්‍රශ්නයක් තියනවද? නැහැ. එතකොට ඒ දේශනාවේදී බුදුරජාණන් වහන්සේ වදාලා එහෙම උපදින කෙනාට හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි දෙව්ලෝ ඉපදුනාට එයා ධර්මීය මතක් වෙන්නේ නැහැ දෙව්ලෝ එකපාරට. දෙව්ලෝ ධර්මීය මතක් වෙන්නේ නැහැ කාමයන්ට ඔහි අහුවෙලා තමයි ඉපදිලා දැන් ඒවට වසඟ වෙලා යනවා. හැබැයි අර මෙහි ධර්මී පුරුදු පුහුණු කරපු එකේ ආනිසංසය ඒ කියන්නේ දැන් සිහිමුලා වෙලා මැරිච්ච හින්දානේ සිහිමුලාව උපදින්නේ. සිහිමුලාව උපදිනවා කියන්නේ ධර්මයේ සිහියක් නැතුව උපදිනවා. දැන් එයාට ආනිසංස පහක් තියෙනවා මෙහි ධර්මයේ පුරුදු පුහුණු කරපු එකේ හේතුවෙන්. ඒ ආනිසංස පහෙන් එකක් ලැබෙනවාමයි. මොකද්ද පහ? එක්ක Tamanට මතක් වෙනවා කිව්වා මම මේ ධර්මයේ ගියාත්ම පුරුදු පුහුණු කරා කියලා. දෙවෙනි එක Tamanට මතක් වෙන්නේ නැහැ. රහතන් වහන්සේලා මනුස්ස ලෝකෙන් එහි වැඩම කරලා ධර්මයේ කියන අවස්ථාව තියෙනවනේ. උන්වහන්සේලා කියන ධර්මයේ හේදි මතක් වෙනවා මම මේ ධර්මයේ පුරුදු පුහුණු කරා කියලා. තුන්වෙනි එක තමන්ට මතක් වෙන්නෙත් නෑ රහතුන් මුණ ගැහෙන්නෙත් නෑ බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයේ කැවිලා ධර්මයේ කියනවා දැන් සනන් කුමාර වගේ බ්‍රහ්ම රාජ්‍යය වෙවිලා බණ කියන අය ඒක තියෙනවා ජනවසබ කියන සූත්‍රේ අන්න ඒ වගේ බ්‍රහ්මය බණ කියනකොට ඒ මතක් වෙලා මොකද වෙන්නේ මේ ධර්මය සිහි කරගන්නවා හතරවෙනි එක තමන්ට මතක් වෙන්නෙත් නෑ රහතුන්ගෙන් ඇහෙන්නෙත් නෑ බ්‍රහ්මයන්ගෙන් ඇහෙන්නෙත් නෑ එතකොට දිව්‍ය ලෝකෙම ඉන්න ධර්මකතික දෙවි කෙනෙක් ධර්මයේ කියනකොට ඒ ඇහිලා ඔන්න සී වෙලා වෙනවා මම මේ ධර්මයේ පුරුදු කළා කියලා පස්වෙනි එක ඔය කියපු හතර ආකාරයෙන්ම Tamanට අවස්ථාව ලැබෙන්නේ නැහැ. නමුත් manuss ලෝකේ එකට පුරුදු පුහුණු කරගෙන ගිය අය එහෙදි හම්බෙලා අන්නේ අය ඊට පස්සේ ඒ යාළුවෝ වෙන කෙනෙක් ධර්මයේ පුරුදු කරගන්න යාළුවේ ඇවිල්ලා අපිට සිහි කරලා දෙනවා කියවා මොකද්ද මේ කරන්නේ මට මතක නැද්ද අපි ගියාත්ම මෙහෙම ධර්ම පුරුදු පුහුණු කරා කියලා සිහි කරලා දෙනවා ඒක. දැන් මෙතන උනත් ඇයි ඉනාවේ. හැබැයි මේ ධර්මයේ ওই විදිහට පුරුදු පුහුණු කිරීම නැත්තම් ඉතින් හිතාගෙන ඉන්න එපා මේක වෙයි කියලා. හ්ම් දන් දුන්නත් දානේ සැප ලැබෙයි බල්ලෙක් හරි වෙලා ඇයි ඒ දැන් හිතන් ඉන්නේ මං දන් දෙනවා කිසි කරදරයක් නැහැ කිසි ප්‍රශ්නයක් නැහැ මං සුගතිය කියලා. සෝමහඳුරන් ඔය එකපාරක් වින්වත් නේ ධර්ම දේශනාවකට වඩිදී ඉස්සරහින් කාර් එකක් යනවලු ඒ කාර් එකේ නෝන කෙනෙක් බල්ලා හුරතල් කර කර යනවලු. ඕක දැකලා හාමුදුරන්ගේ ඩ්‍රයිවර් කිව්වලු අනේ හාමුදුරනේ මටවත් නෑනේ අච්චර සැපක් කියලා. දැන් නෝන බල්ලා වතක ගෑනකොට කියලා. හරි සතුටින් ඒ බල්ලා දැන් ඉන්නවා කාර් එකේ. හාමුදුරුවෝත් කල්පනා කරලා ඒකත් ඇත්ත තමයි කියන්නේ. මම ඒ කොල්ලා ඒකට බැඳලත් නැහැ. මේ කොහොම වුණත් ඉතින් දැන් මේ මේ කොල්ලට වඩා දැන් අර බල්ලට වෙනම විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා. ඈ මේ විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා. හොඳට දැන් බල්ලට වෙනම බෙහෙත් සියලු සෝපහසුකම් සලස්සනවනේ එහෙම මේ හේතුන් තරම් ඉන්නවනේ මම දැක්ක දානෙකට වඩනකොට වෙනවා මේ ඩේකියක් තියෙනවා බලන්න මේ තියෙනවනේ ඩේකියා තියෙනවා නාවන්න වෙනවා තැන් තියෙනවා කොම තියෙනවා දැන් ඒ විදිහේ සැබ සමහරලාට මනුස්ස ලෝකේ ආපු ඇතැම් මිනිසුන්ටත් නැහැ නේ මනුස්ස ලෝකේ සුගතියයි බල්ලා දුගතිය මේ ඉතින්දි වෙලා තියෙන්නේ මොකද්ද කුසලයේ අකුසලයේ ප්‍රශ්නයේ මත සුගතියේ එහා මෙහා වුණාට පිම් පිම්පවේ වෙනසත් එක්ක පිනින් මොකද්ද කරලා දීලා තියෙන්නේ යම් අකුසලයකින්ද බල්ලෙක් බවටපත් වුණා. දැන් පිනින්ද මොකද වෙන්නේ? පිනින්ද සැප විඳිනවා. ඉතින් හාමුදුරන්ට ඕක ලස්සන මෙහෙම උනාසට හිතුණලු. මේ බල්ලා ඉතින් මෙතෙන්ට ආයේ මොන හරි බලු වැඩක් කරන්නේ ඉන්නකොට මනුස්ස ලෝකේ. හාමුදුරුවෝ කියන මායට මුදලාලි කෙනෙක්වත් වෙලා බලු වැඩ කර කර ඉන්නේ නැති හොරට ගිරනා මනන් තියෙන්නේ බලු වැඩ දවසක් ඔය බෙහෙත් කඩේක මොනවද බෙහෙත් වර්ගයක් අහලා විනිවැල් ගැට වගේ මේ ලී වර්ගය ලී බෙහෙත් වලට අවශ්‍යලා තියෙන බෙහෙත් වර්ගය ඉතින් ඉල්ලුවට පස්සේ දැන් පොඩ්ඩක් ඉන්න කියලා ඇතුළට ගියාලු ගේන්න ගොඩක් වෙලා යනවා තාම නැහැ ඊට පස්සේ මේ බෙහෙත් ටික ගන්න ආපු මිනිසයා මේ චුට්ටක් එතන ඇතුළට ගිහිල්ලා ඉබිලා බලලා මේ තාම මග එනවද මොකද කරන්නේ කියලා බලන්න ගිහින් තියෙන පිටිපස්සේ මොකද කරන්නේ කියලා බලනකොට මේ මාන්නයක් කරන් කොස්සෙන් කපනවලු කොස්සණෙක් පැත්තට වෙන කපනවලු කියලා ඔබ හිතන්න ඔයගෙම නෑ බලු වැඩ කරන දලාල ලොන්තරන් ඉන්නවා. දැන් සෝමාවන්තරු කියනවා මේ බලු වැඩ කරගෙන ඉන්න මුදලාලි ඉඳලා හිටලා මොකද කරන්නේ පොවේට පන්සලට ගිහිල්ලා උපාසකම්මලට ගිලම්පස ටිකක් එහෙම පූජා කරලා එහෙම නැත්නම් ගාන්ටාර කුල්ලක් හදලා රන් වැටට රන් කණුවක් එහෙම බාරගෙන පිනක් දහමකුත් කරනවද නැද්ද? කරනවා. එක්ක දන්සැලක් දෙනවා. කියන්නේ අවුරුද්ද තිස්සේම කඩේට හිඟන්නෙක් එහෙම ආවොත් හිඟන්න ඇලවනවා. යනවා යනවා කියලා. වෙහප් පොයිදාට හිඟන්නට බලෙන් කතා කරලා දන්සලේ දාන ටික දෙනවා. එතකොට ඒ විදියට හරි දැන් අවුරුද්දේ දවස් 364ක්ම හිඟන්න ඇලවලා එක දවසක් හරි කෑම දුන්නනේ. අන්න ඒ විදිහට මොන ආකාරයකින් හරි දැන් මේ බලුවැඩ කරන මුදලාලි පිනකුත් කරන හින්දා ඒ ගාන්ටාර කුළුණු ආදී දේ හදාගත්තු පිනට මොකද වෙන්නේ? කරපු වැඩින්ද බල්ලා වුණා. බල්ලට අර කරපු පිනින්ද මොකද වෙන්නේ? සැප හම්බ වෙනවා. බල්ලා සැපට ඉන්නවා එතකොට. ඉතින් හැබැයි කොච්චර සැප වින්දත් බල්ලාට බල් දුක දුකමද නැද්ද? බලු දුක තියෙනවා අනිවාර්යෙන්. මොකද සමහර බල්ලෝ ඉන්න ඔපරේෂන් කරලා සමහරුන්ගේ නැට්ටත් කපලා ඉතින් අපිට ඉන්නවා ඇට්ට කබල. මේ ඊළඟට දවසක් අපිට හිතෙන පින්වත්නි බල්ලා දැන් අයාලේ ඉන්න පාරවල් ගාන ඉන්න බල්ලෝ Tamanට හිතෙච්ච ගමන් මම දැන් බැල්ලියෙක් හොයා ගන්න ඕනේ කියලා එයාට යන්න පුළුවන්ද? බැරිද? ඔව් පුළුවන්. මම දැන් අසවල් පැත්තට ගිහිල්ලා තෝසේ කඩේ පැත්තට ගිහිල්ලා මොන හරි පැත්තේ කෑමක් කන්න ඕනේ. එහෙම නැත්නම් අර යාප්ප තියෙන කඩේ පැත්තට ගිහලා එහෙම මොන හරි කෑමක් කන්න හරි මොන හරි යාට ඕන පැත්තකට ගිහලා හොයාගන්න හරි ඕන පැත්තකින් කෑම බීමක් හොයාගන්න යාට Tamanට හිතු පැත්තකට ඇවිදලා යන්න පුළුවන්. නමුත් මේ සමහර බල්ලන්ට කෝඩුවේ ඉන්නකොට මේ දෙනවා කෑම. හැබැයි ඒ දෙන කෑම ටිකම තමයි යාට හැමදාම. එයාට ඒ කෑම සමහරවිට කාලා කාලා කාලා එපා වුණාම අඩුතර මර කුණු ගොඩක තියෙන කෑම ටිකක් හරි කන්න හිතක් ආවත් කන්න යන්න පුළුවන්ද? කියන්නේ Tamanට නිදහසේ Tamanට ඕන කෑම හොයාගන්න බෑ Tamanට යන්න ඕන ගමනක් යාගන්න බෑ. නමුත් පාරේ ඉන්න බල්ලා Tamanට ඕන ගමනක් ඇවිදලා කරලා නිදහසේ විවේකයෙන් ඉන්නවා. ඉතින් එහෙම බැලුවම අරයට අර මේ අර ටේෂන් මොන ටේෂන්ද? ඒ ටේෂන්ම තමයි හෙනේට හිටියේ. හොඳ එක එතකොට කියන්නේ කොහොමනත් පින්වත්නි තිරිසන් ලෝකෙ මොන විදිහට සැප දුන්නයි කිව්වත් ඒ බල්ලට තියෙනවන යම් බඩගින්නක් යම් කිසි දෙයක් ඔය කෑගැහීමෙන් මිසක් අසවල් දේවෝනේ හෝ මොන හරි දෙයක් කියා ගන්න පුළුවන් දෙකලට. සමහරවිට තමන්ගේ තියෙන වේදනාව කියා ගන්නවත් බෑ. ඉතින් ඒ වගේ කොච්චර සැප ලැබුණත් මොකද මම කොහොම කිව්වේ නැත්තම් ඊට පස්සේ මේ බලු ලෝකයකට හිත පිහිටව ගනි හිඟන්නේක් නම් නොවි අනේ අර වගේ මේ සැප බල්ලෙක් කර වේවා කියලා. බල්ලා වුණත් එතන දුකක් විඳිනවා. දැන් කුරුල්ලා කිචිපිචි ගානකට හිතන්නේ සින්දු කියනවා කියලා. කවුද දන්නේ ඔහුගේ පැටිය නැතිලා හරි මොන හරි දුක් වේදනාවකින් කෑ ගහනවද කියලා. ඌ දුකෙන් කෑ ගැහුවත් ඒකත් අපිට එන්නේ කොහොමද? කිචිපිචි කියලා. මේ එකයි තිරිසන් ලෝකේ එතකොට එහෙම පැහැදිලි දුකක් තියෙනවා. එහෙනම් අර කරගත්තු සැප මුල් වෙලා එහෙත් යම් සැපට ඉන්නත් පුළුවන් දුක විඳින්නත් පුළුවන්. ඒතර දන් දිදී හිටියා කියලා මම මේ කියන්නේ පිළිසරණක් තියනවද? පිළිසරණක් නැහැ. ඒ නිසා ඊට එහා ගිය ධර්මය අවබෝධ කර ගැනීමේ උනන්දුවක් ඒ සඳහා මහන්සියක් ගත යුතුමයි. ඒ මහන්සිය ගන්නවා නම් ඔබ චුට්ටක්වත් බය වෙන්න එපා. පිම්පොත් ඇතත් නැතත් ඔබ මරණාසන්න මොහොතේ කොතන ඇක්සිඩන්ට් එකකින් මැරුණත්, කොයි විදිහට මැරුණත් ඒ සිත කුසල සිතක් වුණත් අකුසල සිතක් වුණත් ඒකාන්තයෙන්ම කොහෙද උපදින්නේ? සුගතිය උපදිනවාමයි. ඉතින් අර ආනිසංස පහේ Tamanට මතක් වෙන ආදී ආනිසංස පහේ පස්වෙනි එක තමයි Tamanගේ මෙතන ඉන්න අපි දැන් කවුරු හරි කෙනෙක් කලින් ගිහිලා දැන් ඇසලින් අක්කා ඉන්නවා කියමු මෙතන. මෙතන ඉන්නවද ඇසලින් අක්කා කෙනෙක්? කොහොම මෙයාට පස්සේ නම් නැහනේ අලුත් නම් වැටෙනවනේ. ඇලිස් වෙනවනේ. ඒ නිසා මේ බය නැතුව කියතයි. ඇසලින් අක්ක ඔන්න කලින් මැරිලා ගියා කියමු ඉතින්. ඉතින් ඇසලින් අක්ක ධර්මයෙන් පුරුදු පුහුණු කරගෙන ඉන්නකොට කර්තේලිස් අයියාත් ඊට පස්සේ මැරිලා යනවා. ඊට පස්සේ පින්වත් දැන් කර්තේලිස් අයියට අර රාගෙන් ද්වේෂයෙන් මොහෙන් තමයි මැරුනේ. හැබැයි එයාත් මෙහි අර සුතාදත ආදී විදිහට ධර්මයෙන් පුරුදු පුහුණු කරපු හින්දා දැන් දෙව්ලෝකෙ ඉපදුනා. නමුත් එයා කාමයන්ට අහුවෙලා ඔහේ යනවා කිසිම ධර්මයක් නැහැ. දැන් මොකද වෙන්නේ? ඇසිලින් දිව්‍ය දිව්‍යාංගනාව හරි දිව්‍ය පුත්‍රය හරි ඈ ඇවිල්ලා මතක් කරනවා කර්තේලිස් දිව්‍ය පුත්‍රයට ඔයා මොකද්ද මේ කරන්නේ ඔයාට මතක නැද්ද අපි ඒ කාලේ ධම්මදීප භාවනා මධ්‍යස්ථානයට ගිහිල්ලා බණ ඇහුවා මතක නැද්ද අපිට සංඝානන්ද ලොකු සන්නහන්සේ නිතර මේ පිරිත් කිව්ව ධර්මයේ කියා දුන්නා අපි ඒ නිතර වඩින සන්නහන්සලෙන් බණ ඇහුවා දරුව සාකච්ඡා කළා මතක නැද්ද ඔයාට කියලා මතක් කරලා දෙනකොට ඔන්න මතක් වෙලා යනවා. දැන් ඔය විදියට පින්වත්නි Tamanට මතක් වෙලා හෝ රහතුන්ගෙන් ඇහිලා හෝ බ්‍රහ්මයන්ගෙන් ඇහිලා හෝ දිවිලෝකෙම දෙවියෙකින් ධර්ම කතක දෙවියෙක් බණ කියද්දී ඇහිලා හෝ Tamanගෙම යහළු දෙවි කෙනෙක්ගේ සිහිපත් කර කිරීමකින් හෝ මතක් වුණහම බුදුරජාණන් වහන්සේ වදාළ එහෙදී නැවත ධර්මයේ පුරුදු පුහුණු කරමින් විශේෂ ගාමී හෝති මගපල කරා යනවා කිව්වා. ඒතකොට දැන් එහෙනම් කිසිම ගැටලුවක් නැහැ. මේ අවසාන මොහොතේ සිතට අනුව ඒකාන්තයෙන්ම දුගතිය යන්නේ නැහැ. හැබැයි සමහර දේශනාවල දැන් ආදිත්ත පරයය සූත්‍රය වගේ සමහර දේශන තියෙනවා කෙලිම බුදුරජාණන් වහන්සේ රාගයක් පවත්වපොත් ඉන්නවනම් එයා යථාබතන්නේ කිතෝ යන්නේ. එයා ඒකාන්තයෙන්ම නිරේ උපදිනවා කියලා. රාගේ බලවත් නම් නිරේපදිනවා කිව්වා රාගේ බලවත් නැත්නම් ඒ මොහොතේ තිරිසන් ලෝකේ යනවා කිව්වා. ද්වේෂයක් පවත්ත පවත්ත හිටියොත් ඒ ද්වේෂ සහගත සිතින් මැරෙනවා ඒකාන්තයෙන්ම නිරයනවා කියනවා. දැන් එහෙම දේශනක් තියෙනවා. ඒ රාග සහිත ද්වේෂ සහිත සිතින් මැරුණොත් අර විදියට දුක තියනවා කියලා. එතකොට මොකද කරන්නේ? මොකද බුදුරජාණන් වහන්සේ වදාලා ඇහින් රාග සහිත දෙයක් බල බලා බල බලා ඉන්න අතරේ මරුණොත් එහෙම නිරේපතිලා වෙදින දුකට වඩා අර ඇහින් බලන දේ පැත්තක දාලා ඇහැට රත් වෙච්ච ගිනි කූරකින් යකඩ කූරකින් එන ගන්නවන ะ මේ ඒක සැපයක් කියනවා අර රාගෙත් එක්ක ඒ මොහොතේම අලොත් නිරේ ගිහිල්ලා විඳින දුකට වඩා ওই විදිහට ආයතන ඔක්කොටම පෙන්වනවා එවැනි දේශන බොහොමයක් තියෙනවා. එහෙනම් ඉතින් මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හොඳයි ඒක මම මතක් කරන්න මේ ප්‍රශ්නේ හොඳයි දැන් මේකෙදී මම දෙවැත්තක් ගැන කියලා තියෙන අතරනේ බුදුරජාණන් වහන්සේගේ දේශන අතර සාමාන්‍ය භාග්‍යතුන් වහන්සේ එහෙම මේ එක එක තැන් වල එක එක දේ කියනද හිතෙනද පරස්පර විරෝධී කාරණා උන්වහන්සේ දේශනා කරන්නේ මෙතන වෙන දෙයක් තියෙනවා ඒ තමයි මේ ලෝකේ ශ්‍රාවකයෝ දෙන්නේ කියනවා ධර්මයේ පුරුත පුහුණු කරන කෙනා ආර්ය ශ්‍රාවකයෙක් වෙනවා අපි ආර්ය ශ්‍රාවකෙක් වෙන හැටි වෙනම දේශනයක් කළා ඔබට මතක ඇති. අනිත් කෙනා කවුද? ඔව් පෘතජන කෙනා. දැන් මේ අශෘත පෘතජන පුද්ගලයා අර කියපු ආකාරයට ධර්මයේ පුරුදු පුහුණු කරයිද කවදාකවත්? නැහැ. එහෙනම් පෘතජන කෙනෙක් සාමාන්‍යයෙන් ධර්ම පුරුදු පුහුණු නොකරන ධර්මයෙන් බැහැර වෙච්ච සාමාන්‍ය මිනිසෙක් ගැන මේ කියන්නේ ඒ මිනිස්යාට තමයි රාග සහිත සිතකින්, දේශ සහිත සිතකින්, මෝහ සහිත සිතකින් මැරුණොත් අනිවාර්යයෙන්ම දුගතිය විස්තරයි. එතකොට ඔබ මතක තියාගන්න එහෙනම් තමන් මේ ලෝ බාහිර ලෝකයකට හොය හොය යන්න එපා. එතකොට අරයා කොහොමද වෙන්නේ? මෙයා කොහොමද වෙන්නේ? එයා දරින් පුරුදු කරන්නේ නැහැ. ඊට කලින් ඉස්සෙල්ලා තමන් තමන් ගැන හිතන්න. මගේ සිත මම එහෙනම් නිතර අකුසලයක් එක්ක වැටෙන හින්දා මට දැන් මෙතන තියෙන පිළිසරණ මං හැමතිස්සෙම රාග ද්වේෂ දුරු කර කර මේ මරණ සිත බල බල ඉන්න බෑනේ. එහෙනම් මම හැමතිස්සෙම මේ සුත්තා දතා වචසා පරිචිතා මනසානුපෙක්කිතා ditthiya සුප්පටිවිද්දා කියන කාරණා පහ පුරුදු පුහුණු කරනවා. අනේ තෙන්ට එන්න ඕනේ. තමන් මේ ජීවිතේ බොහෝ කාලයක් ශ්‍රද්ධාව පුරුදු කරපු සීලය පුරුදු කරපු දන් දීම් ප්‍රඥාවාදී පුරුදු පුහුණු කරපු සිතක් ඇති කරගන්න ඕනේ කියන තැනට තමන් එන්න ඕනේ. ඒතර පින්වත්නි පෘතජන කෙනාට ඒකාන්තයෙන් මේ අනතුර තිබුණාට ආර්ය ශ්‍රාවකයට තමයි මේ ප්‍රශ්නේ නැත්තේ. ධර්මේ පුරුදු පුහුණු කරන කෙනාට රාග සහිත සිතකින් මරුණත් සුගතිය යෑමේ අවස්ථාව සම්පූර්ණයෙන් තියෙනවා. මේ දෙන්නගේ වෙනස තියෙන්නේ. දෙන්නට දෙකක්. දෙන්නට දෙකක් කියන එක හැදිලා තියෙන්නේ කොහොමද කියලා මම කියන්නම්. පෘතජන කෙනා හරියට පටු විදිහට හිතන කෙනෙක්. එයාට චූටි දේ ඇති පටු විදියට කල්පනා කරනවා පටු විදියට තීරණය කරනවා එයාගේ මනස පටුයි. නමුත් මේ ධර්මය හොඳට අවබෝධ වෙන කෙනා ලෝකේ පුළුල් විදියට දැන් තේරුම් ගන්නවා. එයාගේ මනස පුළුල්ද නැද්ද? එයාගේ මනස පුළුල්. එතකොට එයා ප්‍රශ්නයක් අවේසුණා ධර්මයේ පැත්තේ විසඳ ගන්නවා කියන්නේ පුළුල් විදියට හිතනවා. පටු විදියට හිතන ස්වභාවයක් නැහැ. ඔන්න ඔය පුළුල් සහ මනසේ පටු වීම තමයි චුතිසිතේදී ඔයා කියාපු අනතුරට සහ පිළිසරණට වෙනසක් වෙලා තියෙනවා. ඇයි එහෙම කියන්නේ? මේකත් බුදුරජාණන් වහන්සේගෙන් උපමාවක් අඟුතර නිකායේ තියෙන එකේ ලුණු කැට දෙකක් ගන්නවා එක සමාන ලුණු කැට දෙක කිසිම වෙනසක් නැහැ එකම සමානයි එක වගේමයි එකම බර දැන් මේ ලුණු කැට දෙක ගත්තට පස්සේ ඔය දෙක දාන්නේ දෙතැනකට. එකක් දානවා පොඩි වතුර විදුරුවකට. අනිත් ලුණු කැටේ දානවා ගඟකට. දැන් වතුර විදුරුව මොකද වෙන්නේ? ලුණු රහ වෙනවා. ගංගාව දැනෙන්නේවත් නැහැ. පින්වත්නි අර ලුණු කැට දෙක වගේ තමයි මරණාසන්න මොහොතේ චුතිසිත ධර්මයේ පුරුදු කරන කෙනාටයි ධර්මයේ තුලට එන්නේ නැති කෙනාටයි දෙන්නගෙම අවසාන මොහොතේ එක සමාන සිතක් ඇති වුණා කියමු අකුසල් සිතක් දෙන්නටම අපි හිතමු කේන්ති ගියා එතකොට කේන්ති ගිය සිත සෝවන් වෙච්ච කෙනෙකුට උනත් ඇති වෙන අවස්ථා තියෙනවා යම් විදිහකට තාම පටික සංයෝජනේ තියෙන හින්දා එතකොට පින්වත්නි කේන්තියක් ඇති වුණාම මේ කෙනාට ඒ දෙන්නගේ කේන්තිය සමානයි කියලා විපාකේ මරණින් පස්සේ සමාන වෙන්නේ නැහැ. පෘථජන කෙනා වතුර වීදුරුව වගේ. එයාට අර ලුණු කැටේ තදින්ම බලපානවා වගේ කේන්තිසිත ලොකුවට බලපානවා. එයාගේ උපත කේන්තියට අනුව දුගතියක. ගඟට වැටිච්ච ලුණු කැටේ දැනුනෙත් නැහැ වගේ ධර්මයත් එක්ක මනස පුරුල් කරගෙන මනස පට් මේ කියන්නේ පුළුල් හිතක් හදාගෙන ධර්ම අවබෝධයෙන් වාසය කරපු කෙනාට අර ඇති වෙච්ච කේන්තිසිත මහා ලොකුවට දැනෙන්නේවත් නැහැ. ඒ නිසා යාට ධර්මයේ පුරුදු පුහුණු කිරීමේ විපාකයට සුගතිය යන තියෙන තැනට යනවා. යාවර මේ මරණාසන්න මොහොතේ ඇතිවෙච්ච කේන්තියට වෙනස් කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. එහෙනම් ඔන්න ඔය උපමාවෙන් තේරුම් ගන්න වෙනස හැදිලා තියෙන්නේ එතනින් එහෙම. එතකොට කාට හරි කෙනෙකුට පින්පොත් ලියන එකට කලින් කළ යුතු එකම දේ මරණ මොහොතේ සිත නිවැරදි කරගන්න මොකද්ද? දැන් දැන් තමන් ධර්ම මාර්ගයේ දියුණු කරන්න උත්සාහ ගැනීමයි. එතකොට සිහිය පවත්වන්න අකුසලයක් විස වීරිය කරන්න නිරන්තරයෙන්ම ධර්මයේ ශ්‍රවණය කරමින් ප්‍රඥාව දියුණු කරගන්න ඔබ උත්සාහ ගන්නවා නම් ඔබට පින්වත්නි මරණාසන්න මොහොතේ සිත මොන සිතක් වුණත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැත. හොඳයි. චුතිසිත සම්බන්ධව ඒ අවසාන සිතට අනුව උපදිනවා කියන ප්‍රශ්නේ විසඳුණාද? තව තියෙනවද ප්‍රශ්නයක් මොකද? හොඳයි ඉන්න අර ඔබතුමිය ප්‍රශ්නයක් ඇහුවා මරණ මොහොතේ කෙනෙක් අභියස ඉන්න අය මොකද කරන්න ඕන කියලා. ඒක ඇත්ත. ඉන්න කෙනෙක් පින්වත්නි ළඟ පාතේ ඉන්න කෙනෙක් කළ යුතු දෙයක් තියෙනවා. ඒක එකක් තමයි අපි සාමාන්‍යයෙන් මේ ලෙඩ ඇඳක ඉන්න කෙනෙකුට කරන ලොකු හානියක් තියෙනවා. ඒ යාව තව තව මේ ලෝකෙට හිත බඳිනවා. යම් විදියකින් මේ ලෝකෙට උපාදානයක් ඇතුව මැරෙනවා නම් ඒ උපාදානය යාට අවසාන මොහොතේ සතුටක් පිළිසරණක් හදලා දෙන්නේ නැහැ. උපාදානෙන් යාට ලොකු දුකක් හදනවා. දැන් අපි ඕන තරම් ලංකාවේ බව දකින්න හම්බෙනවා පින්වත්නි මේ ඥාති කෙරෙහි බැඳීමෙන් මැරලා ඒ ඥාතිගේ ඇඟවල වලටම ආයි ඇවිල්ලා කරදර කරනවා. සමහරවිට මිනිබිරි කෙරෙහි ආදරයෙන් මැරිච්ච ලේලි මිනිබිරි ගැඟට එනවා. ඈ ඔව් තරහෙන් වුණත් එහෙම සමහරවිට ලේලිලා නැන්දලා අතරත් ওই ප්‍රශ්නේ තියෙනවා. නැන්ද නැන්දම මැරෙනවා ලේලි කෙරෙහි තරහෙන් ඊට පස්සේ ලේලිගේ ඇඟට වැහිලා ලේලිගේ ඇඟේ ලේ බිබී ලේලිට කරදර කරනවා. වගේ තරහෙන් හරි ආදරෙන් හරි යම්කිසි බැඳීමකින් මැරෙනවා නම් ඇතම් කෙනෙක් ඒ කෙනාට පින්වත්නි ස්ථිරයි. එයාට විතරක් නෙමේ ජීවත් වෙන අනිත් අයටත් ඔය විදිහට ඇඟවල් වලට වැහිලාදී නොයෙක් කරදර විඳින්න සිද්ධ වෙනවා. ඉතින් ඒක ළඟ ඉන්න අයගේ අතේ ලොකු වගකීමක් හිටියට තියෙනවා. මොකද ළඟ ඉන්න අය තමයි බැඳෙන දේ කියන්නේ. රෝහලේ ඉන්නවා කියමු රෝගියා. අපි දන්න සිද්ධියක් තියෙනවා වගේ ඒ ආච්චි හොස්පිටල් එකේ දැන් බට දාලා ඉන්නවා. මේ ආච්චිට මුකුත් කන්න බෑ. සමහර අය මම දැන් කලින් දේශනාවක කරලා තිනවා මේ ඇතම් දේශන අහපුවා ඉන්න හින්දා මේ හිනත් යනවා මතකත් මතකයේ ඉනකොට මේ ආච්චි පින්වත්නි රෝහලේ ඉද්දී එයාට හරි ආදරේ මිනිබිරි මිනිබිරි වැඩ ඇරලා එන ගමන් ආච්චි බලන්න එනවා හැමදාම ඉතින් ඇවිල්ලා දැන් ආච්චිගෙන් දවසක් ඇහුවා ආච්චි මොනවද කන්න ආස කියලා. ආච්චි ඉතින් දැන් බටක් ගහලා මොනවද මියුනවා. කට හොල්ලනවා කියා ගන්න බෑ. අමාරුයි. ඊට පස්සේ පින්වත්නි මිනිමිරි බෑග් එකකින් පොඩි පොතක් අරගෙන පෑනක් එක්ක ආච්චිගේ අතේ තියලා අත අල්ලගෙන කිව්වා ආච්චිට පුළුවන් විදිහට මේකේ ලියන්න කියලා මට තේරෙන්නේ. ඉතින් ආච්චි කොරටු ගගා ලිව්වා පොලොස් කියලා. දැන් මේ ආච්චිගේ සිහිනයක් වගේ දැන් පොලොස් ටිකක් කන්න ඔන්න දැන් අදහසක් මතු වුණා. දැන් මිනි බිරීට හරි දුකයි. මේක දැක්කට පස්සේ ගෙදර ගෙනල්ලා ගෙදර කට්ටියට අරග පෙන්න පෙන්න කියනවා බලන්නකෝ ආච්චි පොලොස් ඉල්ලුවා දැන් අපි මොකද කරන්න කියලා. ඔබ හිතන්න පින්වත්නි මේ ආච්චිට පොලොස් ගිහිල්ලා කවන්න පුළුවන්ද? ඈ දැන් බට දාලා තියෙන හින්දා මොකද කරන්න පුළුවන් දේ? දියරයක් හැටියට පොවන්න. හොඳයි දැන් පොලොස් ටික දියරයක් හැටියට පොවනවා නම් ආච්චිට ඕනේ පොලොස් වල පෝෂණය නෙමෙයිනේ. කය ආච්චිගේ කයට නෙමෙයි දැන් මේ පොලොස් ටික ඕනේ. කොහෙටද? පොලොස් කෑවා කියන හිතටයි ඕනේ. කයට ඕනේ නම් ඔන්න ආච්චි දියරේ හදලා ගෙනාවා කියලා ඕක පොවන්න තිබුණා. ඒ පෙව්වත් ආච්චිට පොලොස් කෑව කියන සතුට එන්නේ නැහැ. දැන් ආච්චිට උනේ හපලා කන්න මේක. සතුට යෝනේ හිතට. දැන් ඉතින් කොහොමද ආච්චිට හිතට පොලොස් කවන්නේ? කිසිම දෙයක් කන්න පුළුවන් තත්ත්වයක් ඒ වෙලාවේ නැහැ. ඉතින් දැන් මිනිබිරීටත් ඇඬෙනවා. ආච්චි ගැන හරි දුකයි. ආච්චිටව තේරෙන්නේ ආච්චි සිහින මමව ඉන්නවා. කෙල්ල දැන් පොලොස් ගෙනේ. දැන් පොලොස් ගෙනේ ගා ඉන්නවා. හ්ම් ඔහොම එසේ ඉන්නවා ඕ ඉන්නකොට කියන සමහරලාට පෙවන්නේ නිින්ද ගිහිල්ලා ඒක පාට හැරුණාම පොලොස් ගෙනවද කියලා තමයි හොයන්නේ. ඒ පොලොස්ම තමයි දැන් ඔළුවේ තියෙන්නේ. දැන් මේ මිනිබිරිත් දැන් වැඩි යන්නේ නෑ ආච්චි ළඟට මොකද ගියාම පොලොස්ම තමයි හොයන්නේ. ඉතින් කව් දැන් හැමෝටම දුකයි. ආච්චි ඔය අතරේ මැරුණා. මාස කීපයක් ගියා පින්කම් කළා. කාලයක් ගියාට පස්සේ වින්වත්නි අර මිනිබිරි වැඩෑර් ලැබිලා කොණ්ඩෙත් කඩාගෙන බෑග් එක වීසි කරලා සමහරකට ඇඳුනොත් ගලවලා වීසි කරලා කෑක් ගහ කිය වටේ දුවන. බයි පාග කෑක් ගහ දුවන පිස්සුවෙන් වගේ. ඉතින් ඔය ප්‍රශ්නේදී අන්තිමට ස්වාමීන් වහන්සේලා මේ කාන්තාවට පිරිත් කිව්ව මේ දුවට පිරිත් කියනකොට පිච්චෙනවා පිච්චෙනවා මොකද්ද මේ කරන්න අනේ එපා එපා එපා කියලා කෑ ගහන්න ගත්තා. ඊට පස්සේ ස්වාමීන් කවුද මේ? එහුවට පස්සේ කිව්වා මම මම මේකේ ආච්චිනේ කිව්වා. ඔව් <laughs> කියන්නේ. ඊට පස්සේ ඇහුවා ආච්චි නම් ආච්චි මොකද මේ දුවට කරදර කරන්නේ ආච්චි මැරුණානේ කියලා. ඔව් කරදර කියන්නේ මේකේ නිසා තමයි කෝ අද මම මේ දුක් විඳින්නේ. මමත් කරදර විඳිනවා කෝ මේ. මට බඩගින්නේ වතුර ටිකක් නෑ. මම බොහොම දුකක් විඳිනවා කෝ මේ. ඊට පස්සේ සන්නසලා හොයි දැන් මේ දුව මොකද්ද කළේ? දුව අහිංසකව ඉන්නවා දුව කරදරයක් කරේ නෑනේ. එහෙම කිව්වා. මේක මට පොලොස් ගේනවා කිව්වනේ කියලා මහා අයියෙන් කෑ ගහලා කිව්වා. ගෙනාවේ නෑ මේකේ. අන්තිමට ඒ ගැන හිතේ තේ ඉඳලා තමයි මම මේ මල පෙරේතියෙක් වුණේ කියලා කියවුවා. දැන් പ്രേතාත්මෙක ඉපදිලා අර පොළොස් වලට සීන මවම උපාදිනේ උපාදානෙන් මැරිච්ච එකට. ඒතකොට දැන් ඒකාන්තාවත් එහි දුක් විඳිනවා. මෙහි මේ දුවත් දුක් විඳිනවා. ඒ දුව එක්ක gedera ඉන්න අනිත් අය දුක් විඳිනවා. මේ හාමුදුරුවෝ බලන්න අර කෙල්ල ගිහිල්ලා ආච්චිගේ මනස හදපු හැටිනේ දහ රෝහලට ගිහිල්ලා ආච්චි කන්න කැමති දේ ගෙනත් දෙන්නයි. ඒවා නොකර හැම තිස්සෙම පින්වත්නි හොඳට මතක තියාගන්න මේ මරණ සතිය කියන එක කුසලයක්. ඒක භාවනාවක්. ඒක බුදුරජාණන් වඩන්න කිව්වේ වෙන මොකක්වත් නිසා නෙමෙයි. ඔය වගේ අනතුරු වලට නොවැටෙන රැකවරණයක් තියෙන හින්දා. ඇයි රැකවරණයක් කියලා කියන්නේ? ඉතින් මේ වෙන මොකක්වත්ද මේ අපි එතෙන්දී ආච්චිට කිව්වනම් ආච්චි ආච්චිගේ ජීවිතේ විතරක් නෙමෙයි මගේ ජීවිතේ වුණත් මං දැන් ගෙදරට යයිද කියන්න බෑ. එහෙමයි අපේ ජීවිතේ කොයි වෙලාවෙද නැති වෙන්නේ කියන්න බෑ. ඒ නිසා අපි මේ කිසි දෙයකට බැඳෙන්නේ නැතුව අපේ හිත නිදහසේ තියාගන්න ඕනේ ධර්මයක් හරි සිහි කරගෙන බුදුරජාණන්සේගේ බුදු ගුණ සිහි කරගෙන ධර්මයේ ගුණ සිහි කරගෙන සංඝරත්නයේ ගුණ සිහි කරගෙන මෛත්‍රී භාවනාවක් හරි මොකක් හරි භාවනාරවණක හිත තියාගෙන හිත සැහැල්ලුවෙන් තියාගන්න ඕන ලෝකෙ ගැන හිත හිත ලෝකයට බැඳීම් පවත්ත පවත්ත ඉන්නේ නැතුව කියලා අර ලෙඩ ඇඳේ ඉන්න ලෙඩාගේ හිත සම්පූර්ණයෙන් සැහැල්ලු මනසකින් ධර්මය කෙරෙහිම යොමු කරවත් ඇහැකි නම් පින්වත්නේ අන්න ඒ කෙනා ඒකාන්තයි සුගතියකට යන්න පුළුවන් බැරිද පුළුවන් ඒක මතක තියාගන්න දැන් මම අර කිව්වේ දැන් පෘථජන කෙනාට චුතිසිත බලපාන ඒක ස්ථිරයි චුතිසිත පිරිසිදු නම් එයා පිරිසිදු තැනකට යන්න පුළුවන්. හොඳම කතාව කියන හොරෙක් හිටියා ඒ හොරා ජීවිත කාලෙම කරන්නේ හොරගම් කර කර කිසිම ධර්මයක් කියලා දෙයක් නැහැ. පන්සලක් පැත්ත පළාත කියන ජීවිතේට කටින් පාණාතිපාතා වේරමණී ශික්ෂාපදේ කියලාවත් නැහැ. අදිනාදාන කොහොමවත්ම කියලා නැහැ. ඉතින් දැන් මේ හොරා ওই විදිහට හොරගම් කර කර ධාර්මික නැති අධාර්මික විදියට ජීවිතය ගෙව ගෙව ඉඳලා අන්තිමට රජතුමාට අහු වුණා. අහු වුණාට පස්සේ දැන් හිස ගසා දාන්න නියම කළා. දැන් මේ මිනිහව නගරේ වටේම මල් රතු මල් මාලා දාලා එක්කන් ගිහිල්ලා මිනිස්සු ඔක්කොම ඉස්සරහා පෙන්න පෙන්න වටේම එක්කන් ගිහලා ලැජ්ජ කරලා දැන් දංගෙඩිය ළඟට ගෙනිච්ච. ගෙනිහිල්ලා දංගෙඩිය ළඟදී ඊට පස්සේ අහනවා සාමාන්‍යයෙන් එදත් ඒ පුරුදු තිබ්බ අදටත් තියෙනවනේ එළුම්ගසවලදී මේ අන්තිම ආසාදේ මොනවද කියලා අහනවා. ඒකට දැන් මේ මිනිසයාගෙනුත් ඇහුවා. මට මොනවද ආස මොන ඕමනා දෙයක් තියෙනවද කියන්න කියලා. ඇහුවට පස්සේ මෙයා කිව්වා මට කැවුමක් කන්න ඕනේ කියලා. මේ හරිය ආසයි කැවුම් වලට. ඊට පස්සේ පින්වත්නි කැවුම් කියන එක ඒ කාලේ ඉඳ ওই කාලේ ඕන තරම් තිබුණා කියන එකට කතා තියෙනවා. මුගලන් හාමුදුරුවනත් උඩතට්ටුවට මේ ඉරිදිය වැඩම කළා ඔබට මතක ඇති කැවුම් සිද්ධිය. දැන් මෙතෙන්දි මේ මෙතනත් මොගලන් ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නවා. හරි අපූර්ව සිද්ධිය. දැන් මෙයා මේ කැවුම ඉල්ලද්දී එයාට කැවුමක් ගෙනල්ලා දුන්න රාජපුරුෂය. කැවුම ගෙනල්ලා දුන්නට පස්සේ කැවුම අතට ගත්තම මෙයා දැක්ක මුගලන් හාමුදුරුව ඈත පිණ්ඩපාතේ වඩිනවා. දැක්කම මේ හොරාගේ හිත බලන්න ඒ වෙලාවේ පටු නැතුව පුළුල් විදියට හිතන්න පුළුවන් කමක් මිනිහට ආවා. මිනිහා කල්පනා කළා මම දැන් මේ කැවුම කෑව තව චුට්ටකින් මගේ හිස ගසා දානවා මෙතන ඉවරයි. එතකොට මේ කාපු කැවුම මේ බඩේ මම මේව අතහැරලා යනවා. එහෙම නෙමෙයි මම මේ කැවුම අර ශ්‍රමණයන් වහන්සේට පූජා කරගත්තොත් එහෙම මට ඔය පිනවත් තියෙයි කියලා ඔන්න මිනිහට අර මම හිතන්නේ ගෙදර අම්මලා තාත්තලා පන්සල් ගිහිල්ලා කතා කරන දේවල් ගෙදර කියනවා ඇහිලාද කොහෙද ওই ටික මතක් වුණා මේ ඒ පින මට ඕන වෙයි කියලා හිතලා කිව්ව රාජපුරුෂයන්ට මේ තව එක ඉල්ලීමක් තියෙනවා කරන්න පුළුවන්ද කියලා. නිහම ඉල්ලීම් දෙන්න බෑ කියලා කැති කිව්වනේ එහෙම එකක් නෙමෙයි. මට මේ කැවුම අර ශ්‍රමණයන් වහන්සේට පූජා කරගන්න ඕනේ කියලා. ඊට පස්සේ කිව්වා තමුන්ට එතෙන්ට යන්න දෙන්න බෑ. ශ්‍රමණයන් වහන්සේ කැමති වුණොත් මෙතෙන්ට වඩින්න එහෙම වුණොත් පූජා කරගන්න පුළුවන්. එහෙම නැත්නම් බෑ කියලා පොඩ්ඩක් ඉන්නව බලන්න කියලා එක රාජපුරුෂයෙක් ගිහින් මොගලන් සහස්ත්‍ර කතා කරා ස්වාමීනි අතන අර හිසගසා දාන යන සොරා ඔබ වහන්සේට කැවුමක් පූජා කර කරන උපනාවෙන් ඉන්නවා. ඔබ වහන්සේ කැමතිනවා වඩින්න කියලා කිව්වා. මුගලන් සනස බොහෝම කැමැත්තෙන් වැඩම කළා. මේ මිනිස්සයා දැන් භාග්‍යතුන් මුගලන් සනස දන්නෝනේ දැන් හිසගසා දාන්න යන්නේ මේ මොහොතේ බොහොම වටින මොහොතක් කියලා. උන්වහන්සේ කැවුම පිළි අරගෙන ආශිර්වාද කරලා එතන කිට්ටුවක වාඩි වුණා මේ හොරාට පේන තැනකම. වාඩි වෙලා බොහොම ශාන්තව අර කැවුම වැළඳුවා. මේ මිනිස්සු ඒක ආසාවෙන් බලාගෙන ඉඳලා ඒක හිත හිත තමයි හිසකසා දාන මොහොතේ මැරුණේ. මොකද උනේ බෝමාට දෙවියෙක් වෙලා ඉපදුණා. එයාට අර රහතන් වහන්සේ නමකට කැවුම පූජා කරොත් පින එසේ මෙසේ පිනක් නෙමෙයි. රහතන් වහන්සේලා නිකලස් නිසා ඒ පින බොහොම බලවත් පින්වත්නේ. දැන් මේ ස්වාමීන් වහන්සේට පූජා කරපු කැවුමේ පින විතරයි මේ මිනිහා ජීවිත කාලෙම කරපු එකම දේ. ඉතින් අර ජීවිත කාලේ හොරගම් කරලා කරලා කරලා කරපු සියලුම වැඩ හින්දා මේ දැන් මෙයා ඒව කියන්නේ ඒ කිසි දෙයක් දැනෙන්නේ නැති විදිහට බොහොම සැපට ඉන්නවා දෙව්ලොව හැබැයි බෝමාට දෙවි කෙනෙක් බෝමාට දෙවියන් කියන ඔබ දන්නවා ආවිෂ වර්ණ සැප බල ප්‍රඥා වලින් අඩුයි ඒ ආවිෂත් අඩුයි අනිත් දෙවිවරුන්ට වඩා දෙව්ලොව නෙමේ මේ පොළොව ඇසුරු කරගත්තු ගස් වලට අරක්ගත්තු සාමාන්‍ය බෝමාට දෙවි කෙනෙක් ඒ වුණත් ඉතින් ලොකු නේ හිටියා හැටියට මලාමද නමුත් දැන් මෙයාට මෙතන තියෙනවා දැන් මේ ලැබිච්ච අවස්ථාවේදී සෝතාපන්න වෙන්නවත් යම් උත්සාහයක් ගත්තොත් එහෙම අන්න අර කරගත්තු කර්ම විපාක ටිකත් අවසන් කරගන්න පුළුවන්. මොකද බෝමාට දෙවියන්ට ධර්මයේ අවබෝධ කිරීමේ ශක්තිය තියෙනවනේ. එතෙන්ද හිතේ දෙවොත්. නමුත් එයා දැන් එතන තියෙන කාමයන් විද විද දිව්‍යංගනාවන් එක්ක සතුට වෙමින් ඔහේ ජීවිතේ ගෙවා ගත්තොත් එහෙම ආවිෂ අවසන් වෙච්ච ගමම කැවුම කැවුම පිට එක කොහෙද යන්නේ? අර තීච්ච ඔක්කොම අකුසල් වලට කෙලින්ම නිරේ උපදිනවා. ඒ වෙන කොහෙවත් හැරෙන්නේ නැහැ. ඉතින් දැන් ඔබ හිතන්නේ අපිත් කැවුම පූජා කරන්න දැන් මේ ඇවිල්ලා ඉන්නවා කියලා. එතකොට දැන් මෙතෙන්දී අපි ඔහේ ජීවත් වෙනවා කකා බිබි සින්දු කී කී නටනට මැරිච්ච ගමන් අර අතීතේ කර්ම විපාක බලපාන්න බැරිද? එහෙම හරි හිතලා මෙතනදී තමන්ගේ යම් වීරියක් ඇති කරගන්න තමන් මෙතන දෙයක් කරගන්න අතීත කර්ම ක්ෂය කරගන්න මම දැන් ඔය කියන්නේ ලෙඩ ඇඳේ ඉන්න කෙනෙක් ළඟ යම් කිසි කෙනෙක් ඉන්නවනම් දැන් හොඳට මතක තියාගන්න අර අර මිනිස්සයා ජීවිත කාලෙම කුඩු බිස්නස් කළා. ඒ කියන්නේ මොන බිබි බේබද්දෙක් හැටියට හිටියත් මොන විදියට හිටියත් එතන ඉන්න කෙනා කිසිසේත්ම හිතක් ඇති කරගන්න එපා. මේ මිනිහට මේ වෙලාවේ ධර්මයේ කිව්වට වැඩන්නේ මේක කොහොමත් අපායයි කියලා නම් හිතන්න එපා. ඒ මිනිස්යාව ඒ අන්තිම මොහොතේ හැරේ මේ ලෝකෙට හිත බැඳෙන්න හිත දෙන්නේ නැතුව පුළුවන් තරම් මේ බුදු ගුණයක් සිහි කරවලා හරි මොනවා හරි විදිහක ධර්මයේ පැත්තට හිත යොමු කරවන්න උත්සාහයක් ගත්තොත් සමහර විට ඒ කාර්යයට ලොකු පිළිසරණක් වෙන්න පුළුවන් අන්තිම මොහොතේ. එතන ඉන්න අයගේ අතේ ලොකු වගකීමක් තියෙනවා. නැත්තම් අර පොලොස් වලට වෙච්ච දේ තමයි වෙන්නේ. හැබැයි මේ ඔබතුමිය ඇහුවේ උපේක්ෂාව මෝහයත් එක්ක. එතන මෝහය සම්බන්ධව ඔය ඔය කාරණාව වෙනම දේශනාවකින් सिद्ध කරන්න ඕන පුළුල් කාරණයක් මොකද අනුසය ධර්ම ගැන කියලා දෙන්න ඕනේ ඔකත් එක්ක රාගානුස, පටිඝානුස, අවිජ්ජානුස කියලා ප්‍රධාන අනුසය තුනක් තියෙනවා. මේ අනුසය තුනේ සංගීතනිකායේ සල්ල කියලා තියෙන සූත්‍රයක් සංගීතනිකායේ 4. අන්හි සල්ල සූත්‍රය පෙන්වන මේ වේදනා තුන අභියස ඒ අනුසය මතුවලා එනවා. සැප වේදනාව අභියස රාගානුසය මතුවෙනවා. දුක් වේදනාව අභියස පටිඝානුසය මතුවෙනවා. පටිඝානුසය කියේ තරහ. අනුසය වශයෙන් තියෙන තරහ. ඊට පස්සේ උපේක්ෂා උපේක්ෂා වේදනා කියන්නේ අදුක්කම සුඛ වේදනා පියස අවිජ්ජානුසය මතුවලා එනවා. ඒ අනුසයෙන් සිද්ධ වෙන්නේ මුලාවක්, මෝහයක්. ඒක වෙන්නේ කොහොමද කියන එකට මට සම්පූර්ණ අනුසය සකස් වෙන විදිය කියලා දෙන්න සිද්ධ වෙනවා. ඔබට මතකයි දැන් සක්කාය දිට්ඨියට වෙනම පැය දෙකක විතර දේශනාව වගේ නාම රූප ගැන කරදී පැය දෙකක විතර දේශනය. ඒ දේශනාවක් දැන් ඔබ ඒ දේශන අහපු හින්දා ඔබ නිකන් හිතන්න මේ දේශනයක් මම නිකන් විනාඩි 5කින් විතර කිව්වොත් එහෙම ඒ ඔබට මොකද්ද මේ කියලා තේරිච්ච තේරීම කොහොමවත් විනාඩි 5ක කෙටින් කිව්ව කියලා තේරුණාද? තේරෙන්නේ නැහැ නිසා මම ඔය උපේක්ෂා වේදනාව අභියස කොහොමද මෝහය අවිද්‍යා අනුසය හටගන්නේ කියලා අනුසය ධර්ම ගැන ඉස්සරහට හෙලිදරව්ව කියන වැඩසටහනේදී කරනවා. ඔබ හෙළිදරව් වැඩසටහන ගැන බොහෝ දෙනා දැනට දැනුවත් හැම සෙනසුරාදාවකම රෑ 9ට එහෙන් ලංකාවෙන් රෑ 9ට බෞද්ධ නාලිකාවේ රේඩියෝ ටීවී දෙකේම ප්‍රචාර වෙන මේ දිග එක එක දිගට හැම සතියෙම අනිවාර්යයෙන්ම යන වැඩසටහනක් හෙළිදරව් වැඩසටහන මමයි විජම ලොකු බණ්ඩාර මහත්මයා විසින් කරන්නේ එතකොට මේ ඒ වැඩසටහනේ නැවත විකාශ පාන්දරත් 1ට 2ට 3ට ඔන්න වෙලාවක යනවා මම ඒ වෙලාව හරියටම දැනුවත් නැහැ. නමුත් ඉරිදා උදේ 11 මාරට ආයේ දේශනාවේ විකාශයක් යනවා. ඉරිදා උදේ 11 මාරට මෙහි රෑ 9 දේශනය අහන්න අමාරු වුණාට ඉරිදා උදේ 11 මාරට යන දේශනාව මෙහිදී අහන්න ලේසි වෙලාවක්. මෙහි ඉරිදා එතකොට දවල් වෙලාවනේ. ඒ නිසා ඔබට මේ හෙලිදරව් වැඩසටහන දිගට අහන්න ඒකේ එක දිගට කන්ටිනියු විදිහට යන්නේ දේශනාව මේ ඒකෙදි මම ඒ පැය පුරාම අපි හෝ දවස් කීපයක්ම අරගෙන හරි අනුසේ සම්බන්ධව කියලා දෙනවා ඒකට පිළිතුරු විදිහට දෙන්න දැන් කාලේ පින්වත්නි රෑ ගොඩක් ගෙවුණා ඒ නිසා තව ප්‍රශ්න මම අහන්නේ නෑ ඔබෙන්. අපි දැන්ට වැඩසටහන අවසන් කරන්න සිද්ධ වෙනවා. අදීසිම කරවල විදියට ආ ඔය මුල්ම ප්‍රශ්නයක කියන්නේ පින්වත්නි ධර්මය දැන් ඔබට ආයතන හටගන්න හැටි ධර්ම දේශනාවක් හැටියට ඇහුණා. ස්කන්ධ හටගන්න හැටි ධර්ම දේශනාවක් හැටියට ඇහුණා. ඒකෙන් අපි කලේ මොකක්ද ස්කන්ධ කියන්නේ මොකක්ද ආයතන කියන්නේ කියන එක තමයි තේරුම් කලේ. දැන් ඒක කොහොමද භාවනාවකට හරවගන්නේ? භාවනාව කියන එකේ හොඳට මතක තියාගන්න මොකද්ද භාවනාව කියන්නේ කියලා මම මේ කියන්නේ හිත එක්තෙන් කරන භාවනාව ගැන නෙමෙයි හිත එක්තෙන් කරන භාවනාව ගැන සාමාන්‍යයෙන් දන්නවනේ નિયમિતව ඒක විශේෂ දෙයක් නෙවෙයි තුලා තුලා තුලා තුලා තුලා කිය කී හිත හිත හිටියත් හිත අර වෙන අරමුණු වලට දුවන්නේ නැත්තම් මේ එකම සිතුවිල්ල හිතනකොට හිතේ විසිරෙන ගතිය නැතිවීමත් එක්ක සමාහිත බවක් හැදෙනවා මේ වෙනත් ආගම් වල පවා ඔය දේ කරනවා හිත ඒකාග්‍ර කරන එක ඒක එච්චර දෙයක් නෙමෙයි දර මේ භාගතුනාසගේ ධර්මය තුළ අවබෝධය පිණිස වඩන විදර්ශනා භාවනාවට උපකාරී වෙන අනිත්‍ය භාවනා ස්කන්ධ භාවනා ආදී ධාතුමනසිකාර ආදී ඔය භාවනාවට උපකාරී වෙන දේ තමයි අපි දැන් තේරුම් ගන්න ඕනේ කොහොමද කරන්න කියන එක අපි දන්නවා දැන් සමහර භාවනා මධ්‍යස්ථාන විශේෂයෙන් දැන් ඇතම් තැන්වල මේකට අනුගමනය කරන එක එක ක්‍රමවේද සමහරලාට අපි අහලා තියෙනවා මේ ඇස හේතුන් නිසා හටගත් හේන් හේතු නැති වෙන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි මේ මගේ නෙමෙයි මගේ ආත්මෙන් මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මෙ නෙමෙයි මේ විදිහට අර මිහිරට සජ්ජායනාවක් හැටියට වැකි විදිහට ප්‍රකාශ කරද්දී ඇතම් කෙනෙක් ඒක අහගෙන සමහරවිට ස්වාමින්වහන්සේ නමක් ඒක කියද්දී ගිහි ශ්‍රාවකයා ඒක අහගෙන ඉඳලා අනිත්‍ය භවනාවට නවසා තියෙනවා ඒ විදිහට භාවනා කරන ඇතැම් දෙනා දැන් ඇස අනිත්‍ය හේතු නිසා හටගතින් හේතු නැති වෙන හින් ඇස අනිත්‍යයි කන අනිත්‍යයි කිය කිය ඇහුවට පින්වත්නි එයා ඇහැ කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැත්තම් ඔය බහුතරයක් දෙනා හිතාගෙන ඉන්නේ මේ ඇස් දෙකට පේන ඇහැ අපි දැකලා තියෙනවා ඇතැම් මේ මේ ඔය මිහිරට සජ්ජායනා කරන ඒ භාවනා මේ වැඩසටහන් පැවැත්වෙන පටිගත කරපු තැටි වලට අමතරව ඒවා පොත්වලට යොදලා ඒ පොතුත් තියෙනවා එවැනි භවනා මධ්‍යස්ථාන ඇසුරු කරලා අපි ඒවා දැකලා තියෙනවා ඒ පොත්වල ආයතන භාවනාව හැටියට දාද්දී අර ඇහැක් ඇඳලා ආයතන භාවනාවට කනක් ඇඳලා කන සම්බන්ධව නාසයක් ඇඳලා ඒවා මේ තියෙනවා එහෙම ඇඳලා තිනවා කය අදිනකොට මුළු ඇඟම ඇඳලා තිනවා මනස අදිනකොට මට මතක හිටිට මේ හෘදයේ කොහෙද හදලා තියෙන මොලේ හරි හරිද හරි. ඉතින් මේ ඒව ටික දැන් අර රූප සටහන් වලින්ම දීලා තියෙනකොට සම්පූර්ණ මේ මිනිසයා දැන් භාවනාවට වඩලා කරන්නේ කොහොමද? ඇහැ හිතේම වගෙන මේ ඇහැ අනිත්‍යයි අනිත්‍යයි කියලා හිතන ඇත්ත. ඇහැ මේ පේන මස්කුල විනත් ධාතු වශයෙන් රූප කලාප බිදි බිදි යනකොට මේක අනිත්‍ය වෙනවා. අන්ධ වෙලා යනකොටත් මේක අනිත්‍ය වෙනවා. මේක මරණයට පස්සේ පස් ටිකක් වෙලා ගිහිල්ලා පණුව ගහලා මේක අනිත්‍ය වෙනවා කොහොමවත් මේක ඇත්ත. ඒක චූටි ළමයෙකුටත් තේරෙනවා මුස්ලිම් මිනිසයාට තේරෙනවා මේක කවදා හරි අනිත්‍ය වෙනවා කියලා. ඉතින් එතකොට පින්වත්නි මේ ඇහැ අනිත්‍යයි අනිත්‍යයි කිය කිය ඔය ටික හිත හිත හිටියොත් එහෙනම් එයාට කවදාකවත් ඇසේ අනිත්‍ය බව ආයතන වශයෙන් තේරුම් ගන්න පුළුවන්ද? බෑ. ඒක හරියට මට තේරෙන්නේ මෙන්න මේ වගේ. දන්න උපමාවක හිතන්න පැත්තක් කියලා දෙන්න. ඔය අශ්වයාට තනබල කවපු හැටි ඔබ අහලා තියෙනවද? කොහොමද? කියන්නේ වේලිච්ච කාලයක තනකොළ දෙන්න විදිහක් නැහැ. අශ්වයා කන්නේ අමු තනකොළ ඒ නිසා ඒ අශ්වයා අමුල් තනකොළ කන්න පුරුදු වෙලා ඉන්න හින්දා වේලිච්ච තනකොළ කන්නේත් නැහැ. දැන් මේකට බඩගින්න ඉන්න දෙන්නත් බෑ. තනකොළ මේ මේ අශ්වය බලා ගන්න කෙනා මොකද කළේ? කල්පනා කරලා කරලා ඔළුවට ආව අදහසක් දැම්මා කොළපාට කන්නඩි දෙක. දැන් මොකද වෙන්නේ? ඈ? දැන් අශ්වයට පේනවා මුන්ට කොළපාට දැන් තනකොළ ටික තියෙනවා. මුළු තන පිට්ටනියම දැන් කොළපාට අශ්වය කන්න වැඩේ පටන් ගත්තා. දැන් අශ්වයක් කනවා කාගෙන කායනවා. එතකොට දැන් කරුණාවන්ත කෙනෙක් අශ්වයට කියනවා මේක මේක වෙච්ච දේ දන්න කෙනෙක් අශ්‍යවුඹ වැරැවටලා ඉන්නේ. ඒ නිසා ඔබ දැන් මේක අවබෝධ කරගන්න ඕනේ. මේ කරන ප්‍රශ්نين ඔබ විදෙන්න ඕනේ. අශ්‍යය ඔබ මෙහෙම කල්පනා කරන්න කියලා මේ අශ්‍යයට ඇත්ත තේරුම් කරලා දෙන්න මොකද කරන්නේ භාවනාවක් ඇරෙට අශ්‍යයට දැන් ක්‍රමයක් උගන්වන්න. මොකද්ද? අශ්‍යය ඔබ නිතර දිගට දිගට කී කී හිතන්න තනකොළ වේලිලා තනකොළ වේලිලා තනකොළ වේලිලා. දැන් අශ්‍යය මොකද කරන්නේ? දැන් කන්නටි දෙකෙන් පේනවා හොඳට අමෝම අමෝයි. අශ්වයා දැන් ඒ දිහා බලාගෙන තනකොළ වේලිලා තනකොළ වේලිලා තනකොළ වේලිලා කිය කී ඉන්නවා. අර ඇහැ අස අනිත්‍යයි කන අනිත්‍යයි එහි මම නෙමෙයි මගේ නෙමෙයි එකගා ඉන්නවා වගේ අර වේලිලා වේලිලා එකගා ඉන්නවා. ඒ වගේ නේද ඔක නිකන්. ඈ? එතකොට පින්වත් නේ. හ්ම්. මේ අස්ෆියා අර කන්නඩි දෙක දාගෙන ඉන්න තාක්කල් කොච්චර වේලිලා වේලිලා කියලා හිටිය ජීවිත කාලෙම මේක වේලිලා කොට ඔළුවේ දින මොකද දාන්න ඈ මේ බොහොම ගරුසරු කෙනෙක් මට කිව්ව හින්දා මම මේක පිළිගන්න මේක ඇත්තටම වේලිලා ඇති මට තේරෙන්නේ නැති වුණාට එනවාට මට නම් මේක අමොයි. එයාගේ ඔළුවේ තියෙන ඒ ක්‍රමය. එතකොට මෙයා ජීවිත කාලෙම කියවුවත් එයාට කවදාකවත් වේලිච්ච බව වැටහෙන්නේ නැහැ පින්වත්නි. ওই විදිහට. කරුණාවන්ත කෙනෙක් කළ යුතු දේ මොකද්ද? කන්නඩිය ගලව ගන්න උදව් කරන එක. කියනවා ඔක්කොම කතාව කියලා දෙනවා. අශියෝබ රැවටලා තියෙන මේ කන්නඩි දෙක හින්දා. කන්නඩි දෙකක් දාගෙන තිනවා. මේ කන්නඩි දෙක මේකයි මේ විදිහයි. ඒ කන්නඩි දෙක දැම්නේ මේ විදිහටයි. දැන් ඒ කන්නඩි දෙක ගලව ගන්න ඕනේ මේ විදිහටයි. කන්නඩි දෙක ගලව ගන්න. එතකොට ඔබට තේරෙනවා කියලා ඔන්න ඔක්කොම කතාව කියලා දෙනවා. හැබැයි කන්නඩි දිග ගලව ගන්නත් මෙයා හිතන්න ඕනේ තනකොළ වේලිච්ච බව නැත්තම් මෙයා තනකොළ අමුයි කියන හිත විතරක් තිබුණොත් කන්නඩි දිග ගලව ගන්න හිතක් දෙන්නේ නැතුව කකායයි. නිසා තනකොළ වේල්ලා තනකොළ වේල්ලා කියන එක දැන් එයා හිතුවට ප්‍රශ්නයක් නැහැ. කන්නඩි දෙක ගලවන්න ඕනේ නිසා කියන හිත තියාගෙන කන්නඩි දෙක ගැන දන්නේවත් නැතුව කිසිම දෙයක් දන්නේ නැතුව නිකන් තනකොළ වෙල්ලක හිටියට අවබෝධ වෙන්නේ නැහැ කියන එකයි මේ කියන්නේ. දැන් මෙයා මොකද්ද කරන්න ඕනේ? කන්නඩි ටික ගලව ගත්තොත් එයාට ආය අමුතුවෙන් තනකොළ අමොයි අමොයි කිව්වත් රැවටෙයිද? නැහැ. අන්න ඒ වගේ පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ භාවනාවක් හැටියට වඩනකොට සිද්ධ වෙන්නේ කන්නඩි දෙක ගලව ගන්න විදිහට භාවනාව කරන එක මිසක් නිකන් අර වේල්ලා වේල්ලා ගායින්න භාවනාවක් නෙමෙයි අපිට ඕන කරන්නේ. කොහොමද මේ කන්නඩි දෙක ගලව ගන්න විදිහට භාවනාව කළ යුත්තේ කියන එකට මම කතාවක් කියන්නම්. ඒ කියන්නේ දැන් මේකෙදී වේලිච්ච බව තියෙද්දි පේන්නේ මොනවා කියලාද? අමුයි වගේ. කන්නඩි දෙකෙන්ද වැරදිච්ච විදිහකට නේද බලන්නේ? පවතින දේ තුල පවතින සත්‍යද බලන්නේ නැත්නම් නොපවතින දෙයක්ද මෙයා දකින්නේ? නොපවති අමුක් තනකොළ නම් වූ නොපවතින දෙයක් මෙයා පවතින දෙයක් හැටියට දැන් දකිනවා. නමුත් සැබෑ ලෝකේ තියෙන මොකද්ද? යථා තත්ත්වය, යථා භූත. භූත කියන්නේ පවතින. යථා භූත ඇත්තරම පවතින්නේ වේලිච්ච විදිහට. එහෙනම් යථා භූත ඥාන කියන්නේ මොකද්ද? වේලිච්ච බව අවබෝධ වෙනවා නම් ඒක තමයි යථා භූත ඥාන කියන්නේ. ඒක එන විදිහට තමයි භාවනාව වෙන්න ඕනේ. වේලිච්ච බව වෙන්න නම් කන්නඩි දෙක ගැන දැනගෙන කන්නඩි දෙක ගලවන්න. මම මේ දේශනාවලදී කරලා දෙන්නේ කන්නඩි දෙක ගැන කියලා දෙන එක. ඒ කියන්නේ පින්වත්නි අපිට මේ ලෝකේ අනිත්‍ය වූ ස්වභාවයක් තියෙනවා දකින්නේ නිට්ටයයි වගේ. මතකද අපි අර දැන් මුල්ම දවස්වල දේශනයක් සිහිපත් කරලා දෙන්න. මම දකින මලයි මල දකින මමයි මතකද? ඔබලන්න හපොයි ගිනි පෙට් ගිනි කූරක් හෝ අර ලී කෝටු දෙකක් අතුල්ලලා ගිනි දැල්ල ඉපදීමත් එක්කම මෙතන මම බිහි වෙච්ච හැටි අපි සම්පූර්ණ තේරුම් කරලා දුන්න මතකද මතක ඇතෝස අඳුරේ ලී කෝටු දෙක අතුල්ලලා හා එහෙනම් එතකොට පැහැදිලිව අනිත්‍ය බව අපිට දේශන අවසානයේදී මේක අනිත්‍යයි කියලා වචනයකින් නෙමෙයි. ඇත්තරම පවතින මේ தත්වයයි කියලා ප්‍රත්‍යක්ෂව තේරුම් ගියාද නැද්ද? ඒ දේශනේ අහපු අය දන්නවා මේ පටිගත කරගත්තු අය ළඟ තියෙනවා. නැති අයට ඉල්ල ගන්න පුළුවන් නිසා මතක් කරේ. එතකොට පින්වත්නි ඒකෙදි ලෝකේ පවතින්නේ නියම යථා ස්වභාවය අනිත්‍යයි. නමුත් අපිට මේ කොළපාට කන්නටි දෙකින් වෙලා තියෙන මොකද්ද? නিত্য සංඥාවක් ඇවිත් තියෙනවා. අනිත්‍ය ලෝකයේ පවතින්නේ කොහොමද? නিত্য සංඥාවක්. සංඥාගේ හඳුනා ගැනීම. එහෙනම් වැරදිච්ච හඳුනා ගැනීමක් අපි තුල තියෙනවා. එතකොට ශ්‍රේණියක් පාසා මේ වෙනස් වෙන කතන්දරේ ඒ විදිහට. ඒ නිසාම දුකක් ඒ අනිත්‍ය නිසා හැබැයි තියෙන එක සැපක් විදිහට හැමදාම පවතින කතාවක් විදිහට යන එක ඔළුවේ. ඊළඟට Tamanට ඕන විදිහට හසුරවන්න බැරි අනාත්ම ස්වභාවයක් මේකේ තියෙද්දි මම ඔබට ඒක කතරපව මෙහෙම අරගෙන පෙන්නුව හංගමින් තමන්ට ඕන විදිහට හසුරවන්න පුළුවන්ද කියලා ඒ ප්‍රායෝගිකව ඔබ එදා තේරුම් ගත්ත වෙන මෙතන ආත්මයි ධනාත්මයිද අනාත්මයි අන්නේ අනාත්ම බව ලෝකයේ පවතිද්දී අපි තුල සංඥාව වෙවිලා තියෙන්නේ කොහොමද ආත්ම සංඥාවක් මට ඕන විදිහට හසුරවන්න පුළුවන් කියන සංඥාව තියෙනවා විඥාන කෙරෙහි පව එතකොට පින්වත්නි අසුබ ස්වභාවයෙන් පවතින දේ තුළ අපිට තියෙන මොන සංඥාවද? සුබ සංඥා. ඔන්න වැරදිච්ච කතන්දරය. එතකොට මේ කොළපාට කන්නඩියෙන් අනිත් පැත්ත ගහලා පෙන්නනවා වගේ වේලිච්ච කතාව අපිට පේන්නේ දැන් මොන වගේද? අමුයි වගේ. නමුත් ලෝක දැන් ඒ වෙද්දී අශ්වයට අමු තනකොළක් ඇත්තෙම නැහැ. තියෙන වේලිච්ච තනකොළ ටික. එතකොට දැන් ඒ වගේ දිගටම අශ්වයාගේ ලෝකෙටම යන්න එපා. ඒක කල්පනා කර අමුතනකොල ටික හරි වේලිච් එක හරි ගෑවේ නැත්තම් මැරෙනවනේ ඕන අනම්මනම් ඒකයි දේශනාවක තියෙනවා අත්තං ගන්හාති අනත්තං රිජ්ජති යම් පැත්තක අර්ථය අරගෙන ඒ අර්ථය තේරුම් ගන්නවා නැත්තම් අනර්ථය ඔස්සේ දිගට හිත හිතා හිත හිතා යනවා අනර්ථය ඔස්සේ හිත හිතා යන කියොත් එහෙම Tamanට මේ අර්ථය අතහැරෙනවා හැමතිස්සෙම උපමාවක් කියන්නේ පින්වත්නි අර්ථයක් මතු කරලා දෙන්න මේ කියපු උපමාවේ ඔය අර්ථය මතු කරලා තේරුම් ගන්න ඔබ දැන් එහෙනම් මේ වැරදිච්ච සංඥාව හරිගස්සන එක විතරයි කරගන්න තියෙන්නේ. ඊට පස්සේ අපි මුකුත් කරන්න ඕනේ කෙරෙනවා ඊටු ටික. උපාදානයක් තියෙන්නේ වැරදිච්ච හින්දානේ. දැන් අශ්වයා මේ කොළපාට තන පිට්ටනිය උපාදානය කරගත්තේ කොළපාට සංඥාවක් තියෙන හින්දානේ. මේකේ වේලිච්ච සංඥාව හැබැවින්ම ඇති කරගෙන ඇත්තටම වේලිච්ච බව දැක්කදාට අර කොළපාට තන පිට්ටනිය උපාදානය කරගත්තා වගේ උපාදානය වෙනවද? උපාදාන වෙන්නේ නැහැ. අන්න එතෙන්ට අශ්‍යයට යන්න නම් කොළපාටට දැක දැකා කවදාකවත් උපාදානය අතහැර ගන්න බෑ. උපාදානය අතහැර ගන්න නම් ඉස්සෙල් කරන්න ඕනේ මොකද? වේලිච්ච බව දකින්න එකයි, කන්නඩිය ගලව ගන්න එකයි. අන්න එහෙනම් සංඥාව මාරු කරන්න යෝනි පින්වත්නි. එතකොට බුදුරජාණන් වහන්සේ භාවනා තුළින් තනිකර සංඥාව මාරු කරන ක්‍රමයක් තමයි කිව්වේ. අනිත්‍ය සංඥා, අසුභ සංඥා, විරාග සංඥා, පහාන සංඥා, ආදීනව සංඥා අට්ටික සංඥා ආහාරේ පටික්කුල සංඥා නේ ඊට පස්සේ මරණ සංඥා මෛත්‍රී සංඥා ඔය ආකාරයෙන් සංඥාවලම තමයි ඔක්කොම තියෙන්නේ. මොකද මේ සංඥා සංඥා දස සංඥා කියලා ගිරිමානන්ද සූත්‍ර සංඥා 10ක් පෙන්නනවා. ඒතකොට මේ සංඥා සංඥා කියේ මොකද හේතුව? සංඥාවකින් එන සිද්ධ වෙන්නේ ලෝකේ පවතින ඇත්ත සංඥාව අපි හදා ගන්නවා. හදාගත්තට පස්සේ වැරදිච්ච සංඥාව හරි ගහනවා. අපි හිතමු කොළවට නම් මොකද කරන්නේ? හරි වැඩන්නේ. කොළවට නම් මොකද කරන්නේ? ඈ? ඈ <laughs> දැන් හරි එතකොට දැන් හරි හරි කියාට පස්සේ මොකද උනේ දැන් ට්‍රැෆික් ලයිට් එකේ පින්වත්නි කොළ වටනට පස්සේ දැන් මේ මොකද කරන්න ඕනේ යන්න බෑ රතු වැටුණොත් මොකද කරනවද? නවතිනවා. ඔව් සංඥාවක් නේ තනිකර. අර පාටේ ගහලා නැහනේ. ගෝ කියලා ගහලත් නැහැ, ස්ටොප් කියලා ගහලත් නැහැ, නවතින්න කියලා ගහලත් නැහැ, යන්න කියලා ගහලත් නැහැ, මුකුත් ගහලා නැහැ. පාට විතරයි පේන්නේ. නමුත් අපේ මනස තුළ ස්පර්ශ නිසා සංඥාව ඇති වෙනවා. නවතින්න, යන්න සංඥාවට පස්සේ සංකාර වලින් මොකද කරේ? කය හසුරුවලා වාහනේ නවත්තන එක හෝ යන එක කළා. එහෙනම් පින්වත්නි යන එක නවත්තන එක නෙමෙයි අපි වෙනස් කරගන්න ඕනේ මොකද්ද? සංඥාව. අපි හරියට දැනගන්න සංඥාව. දැන් අපි හිතමු අපිට වැරදිච්ච සංඥාවක් තියෙනවා කියලා. රතුපත් වුනහම යන්න කියන සංඥාවයි අපි ඉන්නේ. පොළපත් වුනහම ඉන්න කියන සංඥාවයි අපි ඉන්නේ. මොකද වෙන්නේ අපිට? ලයිසන් එකේ ලකුණ ලකුණ කැපිලා මම දන්නේ රතුපත් වෙනවා මොනවා ගියා ගියා මොකද වෙන්නේ කියලා. රතුපත් වෙද්දි දැන් ගියොත් මොකද වෙන්නේ? ඈ? ඕ ලයිසන් වල ලකුණු කැපෙන්න කලින් මේ ජීවිතේ ලකුණු කැපිලා ඉන්නේ. ඒ අනිවාර්යෙන් හැප්පේ. දැන් එතකොට මෙයා දැන් මේ සංඥාව වැරදිලා. රතු පාට දැක්කම යන්න ඕනේ කියන සංඥාවත් යන්න වැරදිලා. දැන් මෙයා සංඥාව හරිගස්ස ගන්න එක නේද ඉසල කරන්නේ. මේ ඉසල දැනගන්න ඕනේ රතුපත් වෙනවා මොකද කරන්න ඕනේ කියලා දැනගන්නවා. දැනගත්තට පස්සේ සංඥාව හරි ගියාම ඊට පස්සේ ආයි කළ යුතු දෙයක් තියනවද? එයා දන්නවා කළ යුතු දේ. ඊට පස්සේ වාහනේ නවත්තනවා කියන එක වෙන්නේ කොහොමද? සංකාර වලින්. වේදනා සංඥා සංකාර අපි පැහැදිලිව මේක සාකච්ඡා කරපු හින්දා ඔබට දැන් සිහි වෙනවා එහෙනම්. පින්වත්නි අනිත්‍ය සංඥාදීන් එහෙනම් කෙරෙන්නේ මොකද්ද? සංඥාව මාරු කරනවා හරි ගහන්න වැරදිච්ච සංඥාව හරි ගස්සගත්ත ගමන් ලෝකේ නියම යථාර්ථේ වැටහෙනවා. වැටහිච්ච දාට ලෝකේ අත්හැර ගන්නවා අතාරින්න කොහොමද? අතාරිනවා කියන අල්ලගෙන ඉන්නවනේ. නේද? අල්ලගෙන ඉන්නවා දැන් අල්ලන් ඉන්නේ මොකද්ද? අනිත් අනිත්‍ය නිසා ලෝකේ දුකද සැපද තියෙන එතකොට දුක. එතකොට මේක අල්ලන් ඉන්න තාක් කාල අල්ලන් ඉන්නේ මොකද්ද? දුක. එතකොට අනිත්‍ය බව අවබෝධ වෙච්ච ගමන්ම දැන් තවදුරටත් අල්ලන් ඉන්න අතාරිනවද? අතාරිනවා. අතෑරියට පස්සේ එයා මොකද අතෑරලා තියෙන්නේ? දුක. කෙටියෙන් ඔය කිවි. උපාදානෙ අතහැරෙනවා. උපාදානෙ අතහැරනට පස්සේ පින්වත්නි කර්ම සකස් වෙන්නේ නැහැ විපාක පිණිස. කර්මක් ෂය වෙනවා තීච්ඡ කර්මත් ෂය වෙනවා. මේක උපමාවක් එක්ක මම තේරුම් කරලා දෙන්නම් උදාහරණයකුත් අරගෙන. අඟුලිමාල සයන්හන්සේගේ ඔය අඟුලිමාල පිරිත ගැන මම කීපවරක් කියලා තියෙනවා. මෙහිදී නම් කිව්වේ නැහැ. මෙහිදී අහ කියන්නේ මේ තාම ඒ ගැන අහලා නැති අය ඉන්නව නැතොසන් බලන්න. අඟුලිමාල පිරිත ගැන අහලා නැති අය නෙමෙයි. ඒක බඩේ ඉන්නකොටම නහගෙන ආවේ. කුසේ කුසේ ඉන්නකොට නේද? ඕන කෙනෙක් කර්ණීයමෙත්ත සූත්‍රයේ මහා මංගල සූත්‍රය නෙමෙයි මුලින්ම ජීවිතය අහලා තියෙන්නේ. නේද? කුසේ ඉන්නකොට වහගත්තේ මොකද්ද? ජීවිතේ මුලින්ම අහගත්ත පිරිත. මං අහන්නේ පිරිත අහලා නැතිය නෙමෙයි. මම මේ අඟුලිමාල පිරිතේ වෙනත් පැතිකඩක් ගැන පෙන්න කියලා තියෙනවා. ඒ ගැන අහලා නැතිය අතොසම්බේ. නැහැ නේද? උතන මේ සංඥාවේ කතන්දරයේ චොට්ටක් තේරුම් ගන්න පුළුවන්. ධර්ම මාර්ගෙත් මොකද්ද කරන්න තියෙන්නේ කියන එක උතනින් ඔබ වටහා ගන්න පින්වත්නි. පංච උපාදානස්කන්ධ ගැන අවබෝධයක් ආවට පස්සේ මේ ලෝකයේ තුල කටයුතු කරන විදිහ ඔන්න දැන් මේකෙන් අපිට හිත හිත තැහැගේ අඟුලිමාල ස්වාමීන් වහන්සේ මොනවා කරමින් හිටිය කෙනෙක්ද දැන් මේ ශාන්සේ මහණුනාට පස්සේ පිණ්ඩපාත යනකොට මොකද උනේ මිනිස්සු ගල් ගහනවා, පොළු ගහනවා, එහෙන් හා මිනිස්සු එහෙම එහෙ දුවනවා හිස්ලුළු අත ළමයි මේ එළිය සෙල්ලම් කරගෙන නම් ටක් ගාලා ළමයි ගිට අරගෙන දොරවල් වහ ගන්නවා, හැංගෙනවා, මිනිස්සු බයයි. ඒ කියන්නේ මිනිස්සු තුළ තරහ විතරක් නෙමෙයි තිබුණේ. තරහට අපි හිතන්නේ ගල් ගහ හිටිය කියලා. ඒ විතරක් නෙමෙයි ඔබ හිතන්නේ දැන් මේ වගේ මහා මිනිමරුවෙක් රජෙකුටවත් দমনය කරගන්න බැරි වෙච්ච මිනිමරුවෙක් එකපාරට අපේ ගෙවල් ළඟින් ගියොත් එහෙම මේ ඉන්නේ තරහෙන්ද? ගොඩක්ම තියෙන්නේ බය. බයටයි මේ එලව ගන්න ඈත ඉඳලා පොළු ගල් ගැහුවේ. තරහට විතරක් නෙමෙයි. ඒතර මිනිස්සු දැන් පුදුම බයක් තියෙන්නේ දැන් එක දවසක් පින්නපාතේ ගිහිල්ලා ආවට පස්සේ අනිත් පැති වලත් මිනිස්සු කල්පනා කරන්නේ අපි දිහාටත් ඒ දන්නේ පුදුම බයකින් ඉන්නේ. ඇයි මේ බය? මිනිස්සු තුල තිබුණේ හැඟීම මොකද්ද? මේ හාමුදුරු කෙනෙක් නෙමෙයි. මොකද ඇඟේ ගහලා නැහනේ ඕක ස්ථිරව මහනුණා කියලා නේද දැන් මිනිසු කල්පනා කරේ කැලේට දැන් මිනිසු යන්නේ නැහැ ඇඟිලි කපා ගන්න විදිහක් නැහැ මිනිහට දැන් මිනිහා උඩර වැට්ටියක් මේ කරන්නේ ඇයි හේතුව පින්දපාති ක්‍රමයේ ගජ ක්‍රමේ ඇයි හොරා දැන් අල්ලගත්ත අලුත් ක්‍රමේ පින්ඩපාතේ බෙදන්න එනවා කියලා කියන ඇඟිල්ලත් අරගෙනම ළඟට එනවනේ. අනිත් එක පිහිය වුණත් හංගන් යන්න පුළුවන් අස්සේ. 100ක් නිසා. ඉතින් එතකොට පින්නපාත බෙදන්න පාත්‍රය ඇතුළේ දානේ ටික බෙදන්න අත දානකොටම කපාගත්ත ඇගිල්ල. පහම කපාගත්ත ඇගිල්ල. නේද? කපල පාත්‍රයට දාගෙන යන්නත් පුළුවන්. ඉතින් මේක හොඳ ක්‍රමයේ උප්‍රවැට්ටි ක්‍රමය කියලා තමයි ඔළුවේ තිබුණේ මිනිසුන්ගේ. මේ මෝඩ මිනිස්සු එක එක එක ගෙදරක කපුවට පස්සේ කොහොමද ඉතුරු පැතිව ලොකු කරන්නේ? නමුත් මිනිසුන්ට ඕවා මතක් වුණේ බයට හිතුනේ මේ බොරුවක් කරන්නේ. මෙයා මේ මහාන වෙලා නෙමෙයි. ඒක තමයි හැමෝගෙම ඔළුවේ තියෙන්නේ. පන්සලට යන ශ්‍රද්ධාවන්ත කෙනාගේ හිතේ පවා ওই හැඟීම තියෙන්න ඇති සමහර විටනේ. ඇතැම් විට බය තියෙනවා. මොකද අපිට මේ අනුන්ගේ හිත කියවන්න බෑනේ මේ ස්වාමීන් මොන හිතින් මහාන වුණාද විස්තරව කියලා. ඒ නිසා පින්වත්නි හැම කෙනාම බයෙන් ඉන්නේ. දැන් ඒ බය විතරක් නෙමෙයි. අනේ දැන් මිනිසුන්ගේ තියෙන මෙතන ප්‍රශ්න බලන්න. මිනිසෙක් පැත්තකින් බයෙන්, අනිත් පැත්තෙන් තරහෙන් ගල් මුල් පොළු ගහනවා, ගහලා පවපුරව ගන්නවා. හාමුදුරුවෝ අනිත් පැත්තෙන් පින්වත්නි, පාත්‍රයේ කුඩු කරගෙන සිවුරු ඉරාගෙන, ලේ පෙරාගෙන හැමදාම ආරාමයට යන්නේ. ඉතින් පුදුම දුකසේ මේ විදිහට ආරාමයට යනකොට මොකද වුනේ? දානේ ටිකක් නෑ කවදාකවත්. බුදුරජාණන් වහන්සේට අන්තිමට බැරිම තැන කිව්වා අනේ ස්වාමීනි දැන් නම් ඉවස ගන්නම බෑ කියලා. ඉවසන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළේ දෙයක් දන්න හින්දා. තව වැඩි දවසකින් අලුත් වෙනසක් සිද්ධ වෙන හින්දා. උන්වහන්සේ කිව්වා ඔය දැන් ඔබ දුක් විඳින්නේ නිරේ ගිහිලා විඳින්න තීච්ච දුකයි කිව්වා දැන් මෙතනදී ඔය යම් මට්ටමකට හරි විඳින්නේ. ඒ නිසා ඉවසන්න කිව්වා. ඉතින් දැන් ස්වාමින් වහන්සේ දවසක් පින්වත්නි පිණ්ඩපාති වඩනකොට ගෑනු කෙනෙක් මරලා තෝලි දීලා කෑ ගහනවා. ඊට පස්සේ උන්වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරලා ආරාමයට ගිහින් මොකද කළේ? බුදුරජාණන් වහන්සේ ගිහින් මතක් කළා නෑ. දෙවෙනි දවසේ පිණ්ඩපාතේ වැඩියේ. ඉතත් ඇහෙනවා මරලා තෝලි දීලා කෑ ගහනවා. තුන්වෙනි දවසේ වඩිනකොට ඊත් ඇහෙනවා. හතරවෙනි දවසේ පස්වෙනි දවසේ හයවෙනි දවසේ වැඩිද්දිත් ඇහෙනවා මරලතුනේ. හත්වෙනි දා තමයි උන්වහන්සේ බැලුවේ මේකේ විශේෂත්වයක් තියෙනවා හැමදාම කෑ ගහනවා. මිනිස්සෙකින් ඈත ඉඳලා කෑ ගහලා මොකද මේ ගෑනු කෙනෙක් කෑ ගහන්නේ කියලා. එතකොට මොකද මිනිස්සු ළඟට එන්නේ? කිව්වා ඒ ගැබිනි පන්සලට එන මිනිස්සෙම එයා කෑ ගහලා කිව්වා ගැබිනි මව් කෙනෙක් ප්‍රසූත වේදනාවෙන් දරුවා බිහි කරගන්න බැරුවයි කෑ ගහන්නේ කියලා. හිර වෙලා දරුවා එතකොට පින්වත් මේ සන්නාසට ආව බුද්ධම මේ දුක අම්මත් දරුවත් දෙන්නම දුකක් නේද? දරුවා වුණත් දැන් හිර වෙලා කියන්නේ එතන දුකක් විඳිනවනේ කියලා සන්නාසි ගිහින් බුදුරජාණන්සට මතක් කළේ. කිව්ව ස්වාමීනි දැන් දවස් 7ක් තිස්සෙම මට ওই වේදනාව ඇහුණා. මේ අනේ අපිට මොකක් හරි කරන්න බැරිද කියලා ඇහුවා. දැන් බුදුරජාණන් වහන්සේ පින්වත්නි කළේ මොකද්ද? සත්‍ය ක්‍රියාවක් වූ ඔබ ඔය දන්න අඟුලිමාල පිරිති ගැන්න. දැන් ඔය අඟුලිමාල පිරිතත් එක්ක පිරිත් පොත්වල පවා තියෙන මොකද්ද? ඒ ගැබිනිමව සූපත් කළා අදටත් දහස් ගණන් ලක්ෂ ගණන් මේ ගැබිනිමව ගුරුන්ට පිහිට සැලසනවා කියන. ලෝකේ දැන් පොඩි කතාවයි. නමුත් මෙතන පොඩි කතාවට එහා ගිය දෙයක් අපිට ධර්මයේ වැටහෙනවා නම් තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඔබ ඔය පංච උපාදානස්කන්ධය හරියට වටහා ගත්තා නම් ඔබට මෙතන ඊට වඩා කතාවක් වැටහෙයි. බලන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මේ සත්‍යක්‍රියාව තුල කිව්වේ මොකද්ද යතෝහම් බගිනි අරියාය ජාතියා ජාතෝ නාබි ජානාමි සංචිච්ච පානං ජීවිතව රූපේතාදී කියේ නංගි බගිනිගේ නංගි මම දැන් ආර්ය ජාතියක ඉපදුන අලුත් ජාතියක එතකොට මට කිසිම විදිහකින් මාතින් දැන් ප්‍රාණඝාතය සිද්ධ වෙන්නෙත් නැහැ සිද්ධ සිද්ධ වුණ දැන් සිද්ධ වෙන්න නවත්තලා තියෙන්නේ මම දැන් අලුත්ම කෙනෙක් කියන එකයි ඒක හැඟීම උතන තියෙන ඒ නිසා නංගී ඒක සත්‍යයක් නම් ඒ තේන සච මේක සත්‍යයක් නම් මේ වචනේ ඔබ සුවසේ දරුවා බිහි කරයි කියලා කිව්වා ඔබේ දරුවා සුවසේ බිහි වේවා ඔය කෑ ගැහිලි කිසි දෙයක් නැතුව සුවසේ දරුවා බිහි වෙන්න ඕනේ කියන සත්‍යක්‍රියාවයක තියෙන මගේ වචනේ සත්‍යක් නා. ඒක දැඩි විදිහට උන්වහන්සේ හදවතින්ම කළා පින්වත්නි. මේ කියලා ඉවර වෙනවත් එක්කම කෑග ගහ මරලා තොනදී දවස් හතක් තිස්සේ හිටි මේ ගෑනු කෙනාට මොකද උනේ එකපාරට? අර පැන් කෙන්ඩියකින් වතුර ටිකක් වැක් කරනකොට ඔහේ තේරෙන්නේ නැතුව වතුර ටික වැක් කරනවා. දරුවා මෙහෙම. කෑ ගහලා හිමම නැවතුණා. අරක අර පිරිත ඉවරනවත් එක්ක මෙහි ගෑනු කෙනාගෙත් කෑ ගහලා ඉවරනවා. කට්ටියට හිතා ගන්න බෑ. මේක දැන් දවස් හතක් තිස්සේ මේ කෑ ගහලා යද්දි ගම පුරා රට පුරා පැතිරලා තිබුණ මේ කතාව දැන් ස්වාමීන් වහන්සේගේ සත්‍ය ක්‍රියාවත් එක්ක වෙච්ච සිද්ධිය ඊටත් වඩා වේගෙන් පලාත පුරා රට පුරා පැතිරිලා ගියා පින්වත්නි. දැන් ඔය අපේ දොළුකන්දේ හඳුරන් ගියා හැම පැතිරිලා ගියේ කාලේ මතක ඇති වෙන්නේ. මම දැන් මේක ගියාට අත්තක් ගලක්. හැම තැනම ලින් ළඟ කඩසාප්පු ළඟ හැම තැනම කට්ටිය මුණ ගිහලා කතා කරන ප්‍රධාන මාතෘකාව වෙලා තියෙන්නේ මොකද්ද? අන්න අර අඟුලිමාල කියන හාමුදුරුව අඟුලිමාල දැන් මහාන වෙලා දැන් මෙහෙම කියලා ආයි ජීවිතේට එහෙම ප්‍රාණඝාතයක් කරන්න නැති අලුත් කෙනෙක් බවට පත් වුණා කියලා ඒක සත්‍යයක් නම් දරුවා බිහි විවාහක විතරයි දරුවා බිහි වුණා බොහොම සුවසේ. ඒ කියන්නේ ඒක සත්‍යයක් නේද කියලා දැන් අහගෙන ඉන්න කෙනා අහනවා. දැන් හැම කෙනා තුළම එතකොට මොකක්ද යන්නේ? ආ එහෙනම් දැන් අලුත් වෙච්ච කෙනෙක් අනේ කොච්චර දෙයක්ද අපිටත් දැන් බයක් නැතුව ජීවත් වෙන්න පුළුවන්නේ ලොකු දෙයක් එහෙම වෙනවනම් අනේ මොනතරම් වාසනාවද දැන් මිනිසුන්ගේ කටේ තියෙන්නේ ඕක. එතකොට පින්වත්නි දැන් මෙතෙක්කල් මොකක්ද උනේ? මිනිස්සු අර අඟුලිමාල සංස පින්ඩපාත යනකොට ඇහෙන් රූපේ දැක්කද නැද්ද? දැකලා විඥාණයෙන් දැනගත්තද නැද්ද? ඇහැයි රූපේ විඥාණය තුන එකතු වුණා කියන්නේ මොකද්ද හටගත්තේ ස්පර්ශ නිසා? මොන වේදනාවක්ද? දුක් වේදනාවක්. ඇයි දුක් වේදනාවක් ආවේ? මොන සංඥාවෙන්දද? මිනිමරුවෙක් කියන සංඥාව හින්දා. මිනිමරුවානේ කියලා සංඥාව ආපු ගමන් දුක් වේදනාවක් ඇති වුණා. එතකොට මේක මරවරයෙක් කියලා ආපු සංඥාවත් එක්කම දුක් වේදනාවක් ඇවිල්ලා සංකාර වලින් මොකද උනේ? චේතනා වලින් දුවන්න, හැංගෙන්න, බනින්න, ගල් ගහන්න, මුල් ගහන්න, පොළු වලින් ගහන්න ඔය විදිහට ළමයාගෙට ගන්න, ඌවන් කෑ ගන්න මේ සංඥා මේ සංඛාර චේතනාව තමයි තනිකර පහළුනේ. දැන් මේ චේතනාවලින් තමයි මේ ගල් මුල් පොළු ගහන්නේ, දුවන්නේ, හැංගෙන්නේ, ඔක්කොම කරන්නේ. ඒක ඔක්කොටම බලපෑවේ අර මරවරයා කියන සංඥාව නේද? දුට්ටු ගමම්ම රූපේ මරවරයා කියන සංඥාව ආවා. දැන් මේ සංඥාවෙන් තමයි මේ වේදනාව ඇති කරලා සංඛාර ඇති කළේ. දැන් මොකද්ද උනේ පින්වත්නි? අර අඟුලිමාල පිරිත කියවෙච්ච එක මම බලන්නේ ඒකෙන් ගැබිනි මවස උපත් වෙච්ච එක විතර දුනේ කියලා. එක ගලෙන් කුරුල්ල ගොඩාක් කඩනවා වගේ. එක පිරිතෙන් ප්‍රතිඵල ගොඩාක් ගත්තා. මොනවද මේ ප්‍රතිඵල කීපයක් අපිට නිකන් හිත දෙයක මෙතෙන්දී. දැන් මිනිස්සු තුල සංඥා මාරුනේ නැද්ද නිකන්? අනේ ඇත්තද එහෙම වෙනස් වෙලාද? ඒ කියන්නේ ඇත්තටම මහණෙලානේ. අනේ පව් අපි ගල් ගැහුවේ. දැන් එහෙනම් හොඳ කෙනෙක්නේ. මෙහෙමයි අපිටත් දැන් එහෙනම් සතුටින් ඉන්න පුළුවන් ওই විදිහට මිනිස්සු තුල දැන් සම්පූර්ණ සංඥාව මාරු වෙනකොට මරවරයා කියන සංඥාව මොනිවරයා බවට වෙනස් වුණාද නැද්ද? දැන් මරවරයා සංඥාව මොනිවරයා වුණේ එකම පුද්ගලයෙක් තුලද නැද්ද? එකම පුද්ගලයෙක් තුල. දැන් වෙන්නේ මොකද්ද? දැන් ඇහින් දකින්නේ තර රූපෙමයි විඥාණයෙන් දැනගන්න රූපේ ස්පර්ශය නිසා හටගන්නේ සංඥාව මොනිවරයා. මුනිවරයා සංඥාවත් එක්ක එන්නේ දුක් වේදනාවද සැප වේදනාවද? සැප වේදනාව අනේ වාසනාවන් කියවෙනවා. වෙනහාමුදුරගොල්ලෝ දිහා දකින්නට වඩා සැපයක් ඇති වෙනවා දැන් දකින්නකොට. එතකොට පින්වත්නි මුනිවරයා කියන මේ සංඥාවත් එක්ක ආපු සැප වේදනාවෙන් සංකාර කියන චේතනා පහළුනේ ගල් ගහන්න, පොළු ගහන්න, දුවන්න, බනින්න හැංගෙන්න කියන ඒවාද? නෑ. දැන් එන්නේ මොනවද? ගල් ගහන්න එපා, මුල් ගහන්න එපා, වඳින්න, කතා කරන්න, දානෙ පූජා කරන්න, ගරු කරන්න දැන් ඔන්න ඉන්නේ සංඛාරයේ වචේතන. එතකොට බලන්න වෙනස් කලේ බුදුරජාණන් එක දෙයයි. මොකද්ද වෙනස් කලේ? සංඥාව වෙනස් කළා. මේ අඟුලිමාල පිරිත පාවිච්චි කළේ ඒකට. සංඥාව වෙනස් කරපු ගමන් වේදනාත් වෙනස් වුණා, සංඛාර කියන චේතනත් වෙනස් වුණා. මිනිසු කරන කියන හිතන ඔක්කොම වෙනස් වුණා. දැන් වෙලා තියෙන්නේ මොකද්ද පින්වත්නි? බුදුරජාණන් වහන්සේ මිනිස්සු ළඟට ගියවත් නැහැ. ගිහිල්ලා එකින් එක්කිනාට හා හා ඔයගොල්ලෝ බය වෙන්න එපා මේ අපේ අපේ ළඟ මහාන වෙච්ච කෙනෙක් මෙයා ඇත්තටම මහාන වෙලා ඉන්නේ බොරුවට නෙමෙයි. ඒ කියන්නේ දැන් මිනිස්සු දන්නවා බුදුරජාණන් ශ්‍රී ළඟ මහාන වුණා කියලා. මිනිස්සු කලින් හිතන් හිටියේ මේ බුදුරජාණන් වහන්සේවත් රවට්ටලා බොරුවට මේ මහාන වෙලා. මෙයා බුදුරජාණන් ශ්‍රී ළඟ මහාන වුණාට මෙයාගේ හිතේ ඇත්තේ වෙන දෙයක්. ඔය උපක්‍රමයක් කරන්න කියලා තමයි හිතේ දෙන්නේ. දැන් අර සාක්ෂියක් පැහැදිලිව තියෙනවා සත්‍යක්‍රියාවක් එක්ක ප්‍රායෝගිකව සාක්ෂිය ඔප්පු කරලා පෙන්වලා තියෙනවා අර ගැබිනිමවගේ සිද්ධියත් එක්ක දැන් මිනිසුන් ප්‍රත්‍යක්ෂවම සංඥාව වෙනස් වෙලා දැන් මේ සංඥාව හින්දා වෙලා තින්නේ මොකද්ද බුදුරජාණන් වහන්සේ ලක්ෂ ගාණක් දෙනාට එකින් එක්කෙනාට ගිහින් කියන්න ඕන උනාද කාටවත් කියන්න ඕනුනේ නැහැ උන්වහන්සේ එක කෙනෙකුටවත් කියන්න ගියේ නැහැ හැබැයි භාග්‍යතුන් වහන්සේට පුළුවන් වුණා පින්වත්නි එක පිරිතක් පාවිච්චි කරලා ලක්ෂ ගාණක් කෝටි ගාණක් සංඛ්‍යාව සංඥාවෙන් වෙනස් කරලා කරන කියන හිතන ඔක්කොම දේවල් වෙනස් කරන්න. ඒක බුදුරජාණන් වහන්සේගේ මහා පුදුම දමනයක්. ඒ කියන්නේ ගල් මුල් පොළු අතට ගත්ත මිනිසු සියලු දෙනාගේ අත තුල පිරිතෙන් පසු කවදාකවත් අතට ගල් මුල් ආවේ නැහැ. ඒකම පුදුම ආශ්චර්යයක්. බුදුරජාණන් වහන්සේ මේක පිරිතකින් කරපු දේවල් බලන්න එක පැත්තකින් අර අම්මා සූපත් කළා අදටත් ලක්ෂ ගණන් මව්වරුන්ට සූපත් භාවයක් තියෙන එක එක ප්‍රතිඵලයක් විතරයි පින්වත් ඊට පස්සේ අර මිනිස්සු පව් පුරව ගත්තා ගල් මුල් ගහලා ඒ මිනිසුන්ගේ පවෙන් මුදව ගත්තත් නැද්ද පවෙන් මුදව ගත්තා ඊට පස්සේ ඒ මිනිස්සු බයෙන් තැති ගැනීමෙන් හිටියා දැන් ඒ බයෙන් මුදව ගත්තද නැද්ද ඒකේ තව ප්‍රතිඵලයක් අනිත් පැත්තේ මේ ස්වාමීන් වහන්සේ ගල්මුල් පහරවල් නිසා පුදුම විදිහට ලේ පෙරාගෙන සිවුරු ඉරාගෙන පාත්‍ර කුඩු කරගෙන දුක් විඳා. මේ ස්වාමීන් වහන්සේවත් දුකෙන් මුදවගත්තද නැද්ද? ඒක තව ප්‍රතිඵලයක්. ඊට පස්සේ අර මිනිස්සු මේ මෙතෙක් නොකල පිනකට පෙළඹෙව්වා. දැන් මෙතෙක් කරේ නැති පිනක්නේ. දැන් දාන්නේ දෙනවා. එතකොට මේ පිනට පෙළඹවීමත් මේ පිරිත තවත් ප්‍රතිඵලයක්. මේ විදිහට පින්වත්නි ප්‍රතිඵල රාශියක් එක පිරිතක් නිසා සිද්ධ වුණා නම් ඒ සියල්ල සිද්ධ වුණේ කොහොමද? බුදුරජාණන් වහන්සේ දන්නා ස්පර්ශ නිසා හටගන්න වේදනා සංඥා සංකාරවල ස්වභාවය. ඕක තමයි උන්වහන්සේ අනුගමනය කළේ ලෝකයාව දුකෙන් මුදවන්න. කොහොමද? අනිත්‍ය සංඥා දුක්ඛ සංඥා ආදීන සංඥා පහාන සංඥා අසුභ සංඥා විරාග සංඥා ආහාරේ පටික්කුල සංඥා අට්ටික සංඥා මරණ සංඥා මේ සංඥා ඇති කරගන්න කිව්වේයි සංඥාව මැරවරයා සංඥාව මුනිවරයා කරද්දී ඔක්කොම කතන්දරය වෙනස් වුණා වගේ වැරදිච්ච සංඥාව හරි ගස්සපු ගමන් පින්වත්නි අපි කරන කියන සිතන සියලු දේ වෙනස් වෙනවා. මුළු ඔක්කොම ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව වෙනස් වෙලා යනවා. ඒ නිසා තමන්ගේ ජීවිතයේ ධර්ම මාර්ගය තුල පුහුණු වෙන්න නම් තමන් සිහිය වීරිය නුවණ පවත්වන ආකාරයට හැදෙන්න නම් තමන්ගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් කරන්නේ සංඥාව මාරු කිරීම මතයි. ඒ සංඥාව මාරු වෙන්න ඕන හින්දා තමයි මම මේ දේශන මෙතෙක්කල් අනිත්‍ය අවබෝධ වෙන හැටි ආයතන ගැන ස්කන්ධ ගැන නාම රූප ගැන මේවා ගැන කිව්වේ වෙන මොකක්වත් නිසා නෙමේ ඔය සංඥාව ගලව ගන්න එක තමයි කන්නඩිය ගලව ගන්නවා කියලා කියන්නේ ඔය ටික නැතුව පින්වත්නි කොළපාට කන්නඩිය තියාගෙන කොච්චර මේවා අනිත්‍යයි අනිත්‍යයි කියලා කතා කරත් කවදාකවත් අනිත්‍ය ගැන දන්නේවත් නැහැ ඉතින් ඒ නිසා දැන් අනිත්‍ය සංඥාව කියන්නේ එතකොට මොකද්ද ඔය දේශනයක් හොඳට අහන්න අහලා පින්වත්නි මේ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියන්නේ මොකද්ද කියලා හරියට තේරුම් ගන්න. අපි සංකේතයෙන් පංච උපාදානස්කන්ධ දුක්ඛ කියන දේශනේ මුල්ම දවසේ කළා. කොහොමද පංච උපාදානස්කන්ධය හකුලවලා ගත්තට පස්සේ දුකක් කියන්නේ කියලා. මෙන්න මේව තේරුම් ගත්තම දුක්ඛ සංඥා හැදෙනවා. අනිත්‍ය සංඥා හැදෙනවා. ඒ සංඥා හරියට හදාගත්තට පස්සේ ඊට පස්සේ ඔබට තියෙන කරන්න මෙච්චරයි. භාවනා කරන්න ගිහිල්ලා ඔය බණ හිතන්න ඕනේ නැහැ. එතකොට අනිත්‍ය භාවනාව කියන්නේ ධර්මදේශනායි සාමිනාස කියපු වාක්‍ය ටික කියෝ කියෝ යන එක නෙමෙයි නේද? ඊට පස්සේ කරන්න තියෙන්නේ දැන් ඔබ දන්නවා ඇහැ හටගන්නේ කොහොමද? නාම රූප නිසා ඇසනම් වූ ආයතනේ කොහොමද අනිත්‍ය වෙන්නේ? නාම රූප අනිත්‍යදී දන්නවද නේද? දන්නවා. ඊට පස්සේ දැන් ඔබ ඇස අනිත්‍යයි කිව්ව ගමන් කතන්දරේ දන්නේ නැද්ද? ඇස අනිත්‍යයි කියන වචන දෙක ඇති. දැන් ඔබ දන්නවා ඇහැ අනිත්‍ය වෙන්නේ කොහොමද කියලා. එතකොට දැන් ඔබට තියෙන්නේ මේ දේශනාව හොද්දට ශ්‍රවණය කරමින් කියන අපි අනිත්‍ය ආයතන ගැන කරපු දේශනේ හොද්දට ශ්‍රවණය කරන ආයතන භාවනාවට කැමති අයට ස්කන්ධ ගැන කරපු දේශනේ හොද්දට ශ්‍රවණය කරන ස්කන්ධ භාවනාවට කැමති අය ඒ අයට කරන්න තියෙන ඊට පස්සේ වාඩි වෙලා මේ ඇස අනිත්‍යයි හේ නාම රූප නම් වූ අනිත්‍ය හේතුවෙන් හටගත්තේ නාම රූප වෙනස් වෙන විට ඇස වෙනස් වෙනෙහි මේ ඇස අනිත්‍යයි මේ ඇස අනිත්‍ය නිසා මේ ඇස මම නෙමෙයි, මේ ඇස මගේ නෙමෙයි, මේ ඇස මගේ ආත්මෙ නෙමෙයි කියලා ඔබ සිහි කරනකොට පින්වත්නි ඔය වාක්‍ය ටික විතරක් ඔය වාක්‍ය ටික බුදු දේශනාවේ තියෙන වචන ටිකක් ඔය. නේ තමම නේසු හමස්මි නමේසු වත්තාති මේක මගේ නෙමෙයි මම නෙමෙයි මගේ ආත්මෙ නෙමෙයි කියලා හිතන්නේ කිව්වේ මේ කවුරුත් නෙමෙයි බුදුරජාණන් වහන්සේ. ඒතර ඔය වචන ටික දැන් හිතනකොට අර සංඥාව නේද ඔළුවට එන්නේ. එච්චරයි නේ තියෙන්නේ. ඒතර දැන් ඔබට එහෙනම් අංකක මොකද්ද මේ සංඥාව හරියට හදා ගන්න ඕනේ දේශන හොඳින් ශ්‍රවණය කරමින් ඒ දේශන දරා ගනිමින්. එතකොට සංඥාව හදාගෙන ඔබ ඊට පස්සේ ඒ සංඥාවට අනුව භාවනාවට වාඩි වෙලා අර කෙටියෙන් ලොකු කතන්දර වන්නේ කෙටියෙන් හිතන්න ඇස අනිත්‍යයි කියලා හිතුවත් ඇති. මේ ඇස අනිත්‍යයි, මේ ඇස අනිත්‍යයි, මේ ඇස අනිත්‍යයි කියලා හිතන්න. එතකොට ඔබ දැන් දකින්න ඕනේ ඇස ඉස්සරහා තියෙන රූප, නාම රූප නම් වූ හේතුවත් එක්ක හට ගන්න හැටි, ඇහැ ක්‍රියාකාරී වෙන හැටි, ඇහි ක්‍රියාකාරී බව වෙනස් වෙන හැටි ඔබ සිහි කරමින් ඇස අනිත්‍යයි ඇස අනිත්‍යයි කියන එක හිතනවා. එතන ඇස මම නෙමෙයි මගේ නෙමෙයි කියලා හිතනවා. ඒත් එක්ක හිත වෙන අරමුණු වලට නොයා එකඟ වීමත් එක්ක සිතේ සමාධිමත් බව රැඳෙනවා. ඒ සමාධියෙන් ඔබට මේ දේශන තුළ අනිත්‍ය වශයෙන් කතා කරපු හැටි නාම රූප නිසා හැහට ගන්නවා කියපු හැටි ධර්මතාවයක් හැටියට දකින්න ලැබෙනවා. ඔන්න ඕක තමයි වටින්නේ. දකින්න ලැබෙනවා. තාම අපි දැකලා තියෙනවද දන්නවද? දැනගත්ත දේ දැකීම තමයි පින්වත්නි ප්‍රඥාව කියලා කියන්නේ. දැනගන්නේ විඥානය. විඥාණයෙන් දැනගත් ධර්මයේ දැකගන්නේ මොකෙන්ද? ප්‍රඥාවෙන්. ප්‍රඥාවෙන් දැක ගැනීමට තමයි අපිට මේ ධර්ම මාර්ගය තුල මාර්ගඵල ලබා ගන්නවා කියලා කියන්නේ යම් ස්ථාවරයකට ප්‍රඥාව තුළ අපි ගොඩනගෙනවා කියන්නේ දැක ගන්න එක. දැක ගන්න එක බලාපොරොත්තු වෙන අපි මේ භාවනාව කරන්නේ. හිත එකඟ කරගනිමින් එනිසා ඔබ සියලු දෙනාටම පින්වත්නි එහෙනම් මම කෙටියෙන් ඔය තේරුම් කරලා දුන්නේ සංඥාව මාරු කරගන්න ඔබට ධර්මයෙන් උපකාර කරගන්න සංඥා මාරු කරගෙන ඔබට ඔබේ අවබෝධය පුළුල් කරගෙන මේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය මේ ගෞතම බුද්ධ ශාසනයම උදා වේවා කියලා අපි ආශිර්වාද කරනවා සාදු සාදු සාදු දහම් ගැටලුවක් යොමු කරලා තියෙනවා මම මේ ගැටලු වලට අපි හෙලිදරව් වැඩසටහනේදී සාකච්ඡා කරන්න තියෙන කාරණාවක් මෙතන අහලා තියෙන්නේ ඒ නිසා ඒ තව ඔබට යම් ගැටලුවක් තියෙනවා නම් ඔබට ඉදිරියටත් පුළුවන් මේ කාලිංග මහත්තයාගෙන් මාත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් ආකාරය අහගත්ත හැකි ඒ ආකාරයට හැබැයි පින්වත්නි මෙහිදී නිදහසේ අපි කතා බහ කරලා ලංකාවේ චුට්ටක් මම ලංකාවේ ක්‍රමයක් බෙදාගෙන තියෙන ධර්ම ප්‍රචාරයට ඒ තමයි මේකෙන් සම්පූර්ණයෙන් බැහැර වෙන්න හිතාවත් එදම් වෙලාවට එක එක පාට කරගන්නත් මේ හිත දෙන්නේ නැහැ මොකද සමාජය තුල පුදුමාකාර අවුල් ජාලා ගොඩක් තියෙන හින්දා මේ ධර්මය කියාදීමේ අවශ්‍යතාවය දැනෙන හින්දා ඒක ඉන්න වුණා තියෙනවා නැත්තම් අපිට වෙලා තියෙන පින්වත්නි මේ මාධ්‍ය සහ ඒ මාධ්‍ය තුල ධර්ම දේශනා වලට දායකත්ව ගන්න පින්වතුන් අපිට නිකන් ඔරුවයි හබලයි දෙනවා වගේ. ඈ එන මාධ්‍ය කියන්නේ තනිකර අපිට දෙන ඔරුව. මේ ඔරුව දෙන්නේ අපේ යහපත කර නෙමෙයි මොකටද? අපි දැන් ඔරු පදිනවා. මේ මේ ගොඩ ඉන්න උගලන්ව දැන් එගොඩට එක්කන් යාම සඳහා අවශ්‍ය කරන උදව්ව දෙන එකට තමයි දැන් අපි ඇවිල්ලා තියෙන්නේ. ඔගොල්ලෝ ඔරුවට නගිනවා. දැන් ඔගොල්ලෝ ඔරුවෙන් එගොඩට ඈතර වෙන්න ඕනේ. එතකොට මේ මාධ්‍ය නම් බෝට්ටු අපි අරගෙන ඔගලන්ව දැන් එගොඩට ඈතර කර ඔකරෝ ඉන්නවා. ඔගොල්ලෝ ඈතර වෙනවා. අපි හැමදාම කවදද? තොටියා. ඈ ඊට මාධ්‍යත් එක්ක විඳලා මැරිලා යනවා. ඔරුවත් එක්ක විඳලා මැරිලා යනවා තොටියා වගේ. ඉතින් කට්ටියක් අතර වෙයි අපි ගඟේම තමයි හැමදාම. ඒ නිසා පින්වත්නි ගඟ කියන්නේ කෙලෙස් නේ. එතකොට මේ කෙලෙස් ගඟේ තමයි හැමදාම ඒ නිසා මේ ඔරු පැද පැද හැමදාම ඉන්නත් බෑ. තොටියෙක් වෙන්න මම දැනට මගේ ධර්ම ප්‍රචාරක වැඩ කටයුතු වල සමබර බව සඳහා මාසේ දවස් 20ක් කොළඹ පිළියන්දල බෝකුන්දර තියෙන මගේ සේනාසනේ එක පරණ වලව්ගයක් මේ මෑතක මාස කීපයකට උඩදී තමයි අපිට පරණ වලව්ගය පූජා කළේ. එතන අවුරුදු 100කට වැඩි පරණ තැන. ඒ තැන සේනාසනයක් හැටියට මම දැන් වැඩ ඉන්නේ කොළඹ නැවතින දිනවල ධර්ම ප්‍රචාර කටයුතු සඳහා. එතකොට දවස් 20ක් ධර්ම දේශනා සිදු කරමින් ඒ කටයුතු කරලා දවස් 10ක් සම්පූර්ණ මිනිස්සුන්ගෙන් සම්පූර්ණ ඈත් වෙනවා කොහේ ඈත ආරණ්‍යකට ගිහිල්ලා ඔය ක්‍රමයට දැනට නිදරුණ ප්‍රචාර කටයුතු වල ක්‍රමපිළිවෙල හදලා තියෙනවා. එතකොට පින්වත්නි අර දවස් 10 කොහොමවත් සම්බන්ධ වෙන්නේ නැති හින්දා දවස් 20 දිත් වෙලා තියෙන්නේ අධික විදියට කාර්යබහුල බවක් හැදලා තියෙනවා. සමහර දාට මම උදේ පාන්දර සේනාසනෙන් පිටත් වුණාම රැයට තමයි ස්ථානෙට යවෙන්නේ. සමහර දාට ධර්ම දේශන 4 5 කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දම ඇතැම් වෙලාවට දුරකථනකින් සම්බන්ධ වීමේ අවස්ථා බොහොම අඩුයි. නමුත් ඉස්සරහට කැපකරු හැටියට කැමැත්තෙන්ම එක්තරා තරුණ මහත්මයෙක් උපස්ථාන කටයුතු සිදු කරමින් ඉන්න කතා කරලා තියෙනවා. එයා එතකොට දුරකථනයත් බලාගනි. එහෙම නොතින් ඔබට යම්කිසි ආකාරයකින් සම්බන්ධ වීමේ හැකියාව තියෙයි. ඔබට යම් දහම් ගැටලු ආවොත් ඔබට පුළුවන් ඒ ආකාරයට සම්බන්ධ වෙලා යොමු කරන්න අපි හෙලිදරව් වැඩසටහනේදී ඒක ඔබට විසඳලා දෙන්න පුළුවන්. නැත්තම් ඔබට වඩාත් සුදුසුයි ඔබේ ඔබට එන දහම් ගැටලු පුද්ගලිකව මාත් එක්ක සම්බන්ධ වෙන්න අවශ්‍ය නැහැ. ඒ හෙලිදරව් වැඩසටහන සම්පූර්ණයෙන්ම ලිපිණිය තියලා තියෙනවා. මට යොමු කරන දහම් ගැටලු බෞද්ධානාලිකාවට එවන්න වෙනම ලිපිණියක් තියෙනවා. ඒ තමයි හෙලිදරව්ව නිෂ්පාදක හෙලිදරව්ව ශ්‍රී සම්බෝධි බෞද්ධානාලිකාව ශ්‍රී සම්බෝධි විහාරයේ කොළඹ හත කියලා ඉුවත් ඇති. එතකොට ඔබේ දහම් ගැටළු ඒ වැඩසටහනට යොමු වෙනවා. අනිවාර්යෙන් අපි ගැටළු වැඩසටහන තුළ සාකච්ඡාවට ගන්නවා. ඉතින් ඔය කාරණේ ඔබට මතක් කළේ ඔබට ඉදිරියට එන ගැටලු සහ මේ මොහොතේ තව හිතේ තියෙන ප්‍රශ්න තියෙනවා නම් ඒවට විසඳුම් ගත හැකි ක්‍රමය නිසා හොඳයි පින්වත්නි අද අපි අපි මේ තෙක්කල් කරගෙන ආපු වැඩසටහන් ටිකේ අවසාන අද ඇත්තටම දේශනයක්ම නෙමේ සමහර කෙනෙක් අවසාන දවසේ හරි කියලා ආවනම් ඉතින් හොඳ වැඩේ තමයි වෙන්නේ. ඒ මොනවා කිව්වද හාමුදුරුවෝ කියලා තේරෙන්නේ නැහැ. මෙහෙන් චුට්ටු චුට්ටු තේරෙන්නේ නැද? මේ ස්පර්ශය කියනවා මොකද්ද මේ නාම රූප කියනවා අනිත්‍යයිලු. එහෙම තමයි තේරෙන්නේ. ඉතින් ඒ අයට මම අනුකම්පාවෙන් කියන්නේ මෙතෙක් පටිගත කර කළා සියලු දේශ නැතම් අය ඒ අයගෙන් ඉල්ලගෙන අහන්න තමන්ට උමනාවක් තියෙනවා ඉතින් උමනාව ඇති අපි දැක්කා බොහෝ දෙනා සතිය දවස් කියලා බලන්නේ නැතුව මෙතන රෑ 10 11 වෙනකනුත් අපේ නායක සංහන්සේ අපි කෙරෙහි අනුකම්පා කරලා මෙතන ඉඩ දෙද්දි ඔබ සතියේ දවස්වල උනත් මෙතෙන් සහභාගී වෙලා මේ ධර්මී තාම උනන්දුවෙන් ලබා ගත්තේ. ඒ නිසා මෙතන මම හිතන්නේ අලුතෙන්ම ආපු අය නැති තරමට හොඳයි. මේ කාලේ පුරාම අපි ගොඩාක් වෙහෙස මහන්සිලා කටයුතු කරද්දී පින්වත්නි අපිට විහාරස්ථානවල වැඩ සිටි නායක සංඝහන්සේලාගෙන් ලැබිච්ච උපකාරය අප්‍රමාණයි. අපේ සංඝානන්ද ලොකු ස්වාමීන් වහන්සේ පුදුමාකාර මෙත්සිතින් දයාවෙන් අපිට අනුශාසනා කරමින් කරුණාවෙන් උපකාර කළා. ඒ වගේම ධම්මසරණ විහාරේ මම බොහෝ දින ගාණක් නැවතිලා හිටිය. ඒ නිසා එහි වැඩ සිටිය අපේ විජිත නායක සන්හන්සේ ඉතාමත්ම උපකාර කළා අනුකම්පාවෙන් බොහෝම මෙත්සිතින් නායක සන්හන්සලා දෙනමම බොහෝ මෛත්‍රී සහගතව කරපු උපකාර සිහි කරනවා. උන්වහන්සේ වුණත් විජිත සයන්හන්සේ වුණත් සමහර දාට මම ළඩ වෙලා ඉද්දි සයන්හන්සලා දානශලාවේ දානේ වළඳද්දි විජිත සයන්හන්සෙම කියන්නේ දානේ වළඳලා ඉවර වෙලා දානේ කියන්නේ කිව්වොත් එහෙම වෙලාව පහවෙන හින්දා උන්වහන්සේම දානේ වාජන පළතුරු වාජන ඔක්කොම දෙක තුන උසගෙන කුටියටම ගෙනත් දීපු අවස්ථාව තිබුණා නායක සයන්හන්සේ විසින්ම උන්වහන්සේ විදිහට මෙච්චිතින් සොයා බැලුවා ඒ සියලු ස්වාමීන් වහන්සේලා වැඩ සිටිය කාලය තුළ කරපු උපකාරී මිස කිසිම ආකාරයකින් අපිට වෙහෙසක් පීඩාවක් ඇති වෙන දෙයක් සිදු කළේ නැහැ. ඉතින් ස්වාමීන් වහන්සේලා සියලු දෙනාට අපි රැස් කරගත්ත පින් අනුමෝදන් කරනවා. සියලුම මේ සංඝ පීතෘන් වහන්සේලාට ලක්දිවිම් බැහැර වැඩ හිටියත් පුණ්‍යවන්ත පිරිසක් ඇසුරු කරගෙන සිව්පසෙන් උපස්ථාන ලබන නිසා අපේ ස්වාමීන් වහන්සේලාට තව තවත් මේ ඔබ පින්වත් හැම දෙනාගේම සිව්පසේ අප උපස්ථාන තවදුරටත් නිරන්තරයෙන් මේ ආකාරයටම සැලසේවා අපේ පින්වත් සම්හන්සලා ඒකාන්තයෙන්ම නිදුක් නිරෝගී සුවපත් භාවයේ නිරන්තරයෙන්ම රැඳිලා ඔබ වෙනුවෙන් මේ උතුම් සාසනික කර්තව්‍ය තුල තවදුරටත් නිරත වන්නට මහන්සලාට අවශ්‍ය සියලු ශක්තිය මානසික ධෛර්යය සැලසේවා ස්වාමීන් වහන්සේලා සියලු දෙනාගේ උතුම් පැවිදි කෘත්‍ය මේ ජීවිතේම සඵල වේවා කියලා අපි ආශිර්වාද කරනවා. අපේ සංඝානන්ද සන්නසි මම මගේ ජීවිතේ ගොඩාක් සතුටු වෙනවා මට උන්වහන්සේ වගේ ලොකු සන්නසි නමක් දකින්න ලැබිච්ච එක. මම උන්වහන්සේගේ දැක්ක විශේෂ ගුණ රාශියක් තියෙනවා. පහුගිය දවසලත් මම කීපයක් හදවතින් මතක් කළා. උන්වහන්සේ මම හිතන්නේ මම මේ කරපු සියලුම දේශන මුල සිට අග දක්වාම වාඩි වෙලා රැ කීර නැවතුණත් ඉතෙක් උන්වහන්සේ ඒ දේශන ඉතාම හොඳින් ශ්‍රවණය කළා. සමහරලාට සක්මන් කරමින් ශ්‍රවණය කළා එතනට වෙලා මම ඒ ගුණය පවා බොහොම දුර්ලභ ගුණයක් හිටියට දකින්නේ. ඉතින් මට සතුටු වෙන හන්සිය දකින්න ලැබිච්ච එකත්. ඒ වගේම පින්වත්නි මේ ගිහි කැපකරුවන් හැටියට ඔබෙන් බොහෝ දෙනාගෙන් ලැබිච්ච උපකාරයේ අප්‍රමාණයි. මට මේ වැඩසටහන් ටික ඔබ වෙනුවෙන් ලබා දීමේදී ඒ අතර ප්‍රධානව ලංකාවේ ඉඳලාම මාත් එක්ක සම්බන්ධීකරණ කටයුතු වලදී සම්බන්ධ වුණේ අපේ පින්වත් කාලිංග ගුණරත්න මහත්මයි, ඒ වගේම සමන්ති මහත්මිය, එම දියණියන් දෙදෙනා, ඒ වගේම මේ ඔසඳ මහත්මයා ආදී පවුලේ පින්වතුන්ගෙන් මූලිකව මගේ වැඩසටහන් තුලදී මාත් එක්ක සම්බන්ධීකරණ කටයුතු සහ මම වැඩම කරන මේ හැම ධර්ම දේශනාවකටම ප්‍රවාහන ආදීන් එතුමා තමයි මාත් එක්ක සම්බන්ධ වුනේ. මේ දිනවල එතුමා කැප විදිහට ඒ සිව්පසෙන් අනිත් අංග සේනාසන පහසුකම් පවා සූදානම් කරලා දීලා එපමණක් නෙවෙයි මට සමහරලාට පින්වත්නි මේ සෙම අමාරුවෙන් එනකොට ඔළුවේ තෙල් ටික ගාලා හිස සම්භාහනය කරමින් සෙම මේ නැති කරගන්නට බොහෝ එතුමා වෙහෙස මහන්සි වෙනවා සමන්ති මහත්මියත් දැන් ඔය අපි ලංකාවේදී පින්වත්නි දුම් අල්ලනවා යකිනාරම් කොළ දාලා. නමුත් ඕස්ට්‍රේලියාවේ කොහොමද යකිනාරම් කොළ වලින් දුම් අල්ලන්න හොයාගන්නේ? නමුත් එතුමිය මට ඒ පහසුකමත් හදලා දෙනවා. යකිනාරම් කොළ තම්බල දුම් අල්ලන්න පහසුකම් හදලා දෙන මේ විදිහට ගිලාන ප්‍රස්ථාන පැත්තෙන් බොහෝ අනුග්‍රහ කරනවා. තාත්තා කෙනෙකුයි අම්මා කෙනෙකුයි වගේ රැකවරණයක් දීලා ඉතින් ඒ දෙදෙනා මූලික කොට මෙතන බොහෝ දෙනෙක් පින්වත්නි අප්‍රමාණ උදව් කරනවා විශේෂයෙන්ම හමුදාවේ සේවයේ නියුතුව ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙලා ඉන්න රාශියක් දෙනා විශේෂයෙන් ගුවන් ටිකට් පතේ සිට වීසා කටයුතු ආදී බොහෝ දෙයට උපකාරී කරපු බොහෝ පිරිසක් ඉන්නවා ඔබ වෙනුවෙන් ඒ හැම දෙනා මත අපි තාම සතුටින් සිහිපත් කරනවා මගේ මේ වැඩසටහන් වලදී මට සුවපත් භාවය නිරන්තරයෙන්ම මගේ කායික මානසික රෝගී කටයුතු කායික රෝගී වලදී සොයා බලන්න කටයුතු කරපු අපේ පින්වත් වෛද්‍යතුමියත් සිහිපත් කරනවා. එතුමිය නිතරම ඇවිත් ලෙඩ පරීක්ෂා කරමින් සොයා බැලුවෝ අනිකුත් ආකාරයෙන් දන් පැන් ගිලන් පසෙන් අපෝපස්ථාන කරපු සැමටත් මේ පින් සතුටින් අනුමෝදන් කරන පින්වත්නි නම් වශයෙන් සිහිපත් කරපු යම් පිරිසක් වගේම සිහිපත් නොකළ විශාල පිරිසක් ඉන්නවා. ඒ නිසා මේ හැම දිනකටම ඊටාම් සතුටින් මේ වෙලාව අපි ඔක්කොම එකට එකතු වෙලා මම ධර්ම දේශනා කිරීමෙන් ඔබ සිව්පසෙයි. අපි දෙගොල්ල මේ රැස් කරගත්තේ විශාල පිං. සාමීචි පටිපන්න කියලා ඔබ සංඝ ගුණ අතර කතා කරන ගුණය. ওই සාමීචි පටිපන්න කියන ගුණේ පින්වත්නි සංඝයාට වුණක් සීමා වෙච්ච එකක් නෙමෙයි. අංගුත්තර නිකායේ සාමීචි පටිපන්න සූත්‍රය කියලා එකක් තියෙනවා. ඒ සූත්‍රයේ තියෙනවා පින්වත්නි සාමීචි පටිපන්න ගුණය තුල ගිහියාත් පැවිද්දාත් දෙන්නාටම අනුගත වෙන්න පුළුවන්. සාමීචි පටිපන්න ගුණේ පැවිද්දා තුළ තියෙන්නේ කොහොමද? පැවිද්දා තමන් දන්න අවබෝධ කරන ධර්මයේ ගිහියාට කියා දෙනවා. එතකොට තමන් දන්න ධර්මයේ ගිහියාට කියා දීම පැවිද්දාගේ සාමීචි පටිපන්න ගුණේ. ගිහි කෙනා මොකද කරන්නේ? තමන් හොයාගන්න සිව්පසයෙන් දන්පැන් ගිලන්පස ආදීන් සංඝයාට උපස්ථාන කරනවා. ඒක ගිහි කෙනාගේ සාමිච්චි පටිපන්න ගුණය කියලා බුදුරජාණන් වහන්සේ එහෙනම් මෙතෙන්දී අපි දෙගොල්ලම මේ සාමිච්චි පටිපන්න වෙමින් මම ධර්මයේ කියා දෙමින් ඔබ ආමිෂෙන් උපස්ථාන කරමින් අපි මේ රැස් කරගත්තු සියලුම පින් ඒකාන්තයෙන් අනුමෝදන් කරමු. පින් කැමති දෙවියෝ සතුටින් අනුමෝදන් වෙලා දෙව්ලොව සැනසෙත්වා කියලා සාදු කියනවා. අපි සැමට පින්වත්නේ මේ ජීවිතය තුළ මුණගැහිච්ච යම්තා ඥාති නැත්නම් ඒ හැමටත් සංසාරගතව අපිට මුණගැහිච්ච යම්තා ඥාති නැත්නම් ඒ සියලු ඥාතීන්ට ඒ වගේම ඔබ හැම දිනාටම සතුට සමගිය ඇති කරන්නට ලංකාවේ අද නැහැ ඔබ මේ විදේශ රටක කියලා ඔබට මේ මහමග බෝම්බ පුපුරන්න බලපෑමක් මෙහි නෑනේ එහෙනේ ඕක තියෙන්නේ හේද්දි තමයි ওই සතුට සමගිය අපිට ඇතිකලේ කියලා කියන නෙමෙයි. ඔබ මෙහි හිටියත් ඔබ සැහැල්ලුවෙන් සතුටින් ඉන්නේ එහි සමගියක් තියෙන හින්දා. මොකද ඔබේ ඥාති හිතයිසි අනිවාර්යයෙන්ම එහි ඉන්නවා බොහෝ දෙනා. සමහරවිට ඔබේ දෙමව්පියන් පවා එහි ඉන්නවා. එතකොට ඒ වගේ ඔබේ ඥාතීන් එහි ඉන්න හින්දා ඒ අය බස් එකේ කෝච්චියේ මහපාරේ බැංකුවේ කොතනදී මැරෙයිද කියලා හිතක් ඔබට මෙහෙ තිබුණා නම් ඔබ මෙහෙ බරකින් තමයි ජීවත් වෙන්නේ. සමහර ලාවට ස්කයිප් වලට අන්තර්ජාලයට හැමතිස්සෙටම පින් සිද්ධ වෙන්න ඒවා මැත්තේම ඉන්න වෙයි අද අම්මා අද තාත්තා පරිස්සමට ගෙදරාවද කියලා හොයලා බලන්න වෙයි හැමතිස්සෙම බයෙන් තැතිගෙනමින් ඉන්න වෙයි එවැනි තත්ත්වයක් ඔබට විදේශ රටක ඉදීපවා ඇති නොවන්නට සැහැල්ලු මනසක් ඇති කලේ පින්වත්නි ආදරණීය ජීවිත පරිත්‍යාගයෙන් කැපවෙච්ච රණවිරුවන් ඒ රණවිරුවන් හැමදෙනා වෙනුවෙනුයි අපි මේ ධර්ම දේශනා පැවැත්වුවේ ඉතින් ඒ රණවිරුවන් අපි සිහිපත් කරගන්නවා මිය පරලෝකයේ සියලු රණවිරුව මෙපින් බලෙන් පරලෝ සැනසෙත්වා කියලා සාදු කියනවා. සුජීවත්ව ආශය කරන ආබාධිත සියලු රණවිරුවත් මේ පින් අනුමෝදන් වෙලා ඒ හැම දිනමත් මේ ජීවිතයේ සුවපත් භාවය උදා කරගනිත්වා ආබාධිත රණවිරුවන් සැමට තමන්ට සසර උපදින තාක් තවදුරටත් ආබාධිත නොවන්නට මේ පිනේ යමු පිහිටක්ම සැලසේවා පරලෝ සුගතිය පිණිසම උතුම් ධර්මාභෝධි පිණිසම ආබාධිත රණවිරුවන්ට මේ පිං හේතු වේවා කියලා සාදු කියනවා. එවැගේම පින්වත්නි මේ මොහොතේ මේ වැඩසටහනට වචනයකින් හෝ අප උපකාර කරමින් යම්තාක් දැක බලා සතුටු වෙමින් හොඳයි සාදු කියමින් මෙතනට සහ සම්බන්ධ වෙච්ච ඔබ හැමටත් උදව් උපකාර කළ සියලු දෙනාට අපිට සිහි වෙච්ච නොවෙච්ච පැමිණිච්ච නොපැමිණිච්ච සැමට මේ පින් බලෙන් මෙලොව යහපතම වේවා පරලොව සුගතියම සැලසේවා සියලු දෙනාට කායික මානසික නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ උදා වේවා සැමට මේ පිං බලෙන් තථාගතයන් වහන්සේ වදාළ මේ චතුරාරි සත්‍ය ධර්මය ඔබට දැක ගන්නට සම්මාදිට්ඨිය ඇති කර ගන්නට තමා තුළින්ම මේ ධර්මය ඕපනයික වශයෙන් අවබෝධ කර ගන්නට වහ වහාම මේ පිනද උපකාරී වෙලා ශක්ති ශක්තිය සැලසේවා කියලා කවුරුත් සාදු කියන්න.